ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මම ධිග මේ පාලි පාඨයක් මාතුකා සඳහා ඉදිරිපත් කරගත්තේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ සඳහන් වෙලා තියෙන නැත්නම් අංගුත්තර අටක නිපාතේ සඳහන් වෙලා තියෙන අනුරුද්ධ සූත්‍රය කියන එකේ මුල් ආරම්භක පාඩේ. මේ සූත්‍රය ටිකක් දිග එකක්. ඒක නිසා මම හිතාගත්ත අපේ මේ භාවනා වැඩමුළුවේ විගතව මේ සූත්‍රය දවසින් දවස දවසින් දවස එකින් එක විකාශනය වෙලා යන ආකාරයට සූත්‍ර ය අනුව දේශනා මාලාවක් විදිහට මේ ධර්ම දේශනාව පවත්වන්න. ඒකේ නිසරණවනේ අනිත්‍යං වලක් වැඩ කරනක මම දැකලා තිබුණා. එකම පිරිසක් එක්ක ඒ ධර්ම දේශනා මාලාවක් පවත්වනකොට අපි ඒ ගත්ත මාත්‍රකාව අනුව හිතා ගන්න බැරි ගැඹුරකට පිරිසත් එක්ක යන්න පුළුවන්. හැබැයි මේ පිරිස නිතරම ඒ කියන කරන ධර්ම ක්‍රියාවත් කරන ඒවා පිළිබඳව ගවේෂණය කරන පිරිසක් වෙන්න ඕනේ. එහෙම නොවුනොත් අර මුලින් නමලා තියෙන කලයකට වතුරක් එකා වගේ ඔක්කොම අහක යනවා. වැඩ කරන පිරිසකට නම් තේරෙන පටන් අර ගන්නවා මේ ධර්මයේ කියන එක එක සැරයක් අහලා එක වරුවකින් එක රැයකින් අවබෝධ කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක නැවත නැවත අහන ගමන් නැවත නැවත ක්‍රියාවත් කරනකොට මේ හැම වචනයකම පුදුමාකාර පරිණාමයක් පරිවර්තනයක් සිද්ධ වෙනවා අපේ හිතේ භාවනා ජීවුණත් එක්ක. එන්නේ එන්නේ එන්නේ මේ ධර්ම කොටස් වල ගැඹුර සංගවී තිබුණ දේවල් මතුවෙන්න පටන් ගන්නවා. ඒ වෙන්න වෙන්න වෙන්න සරුවචන් වහන්සේගේ වටිනාකම මෙවරකගෙන પરම්පරා පවත්වාගෙන ආපුවේ සංඝයා වහන්සේලාගේ යෝගාවතරත්තන්ගේ වටිනාකම තේරෙනවා. ඒ මොකද මේ සරුවච්චන් වහන්සේ යම් හේකින් ඒ භග්ගේසු විහෙරති සුන්සුමාර ගිරේ මේස කලාවණී මිගදායි කියලා යම් තැනක ඒ මහරහතන් වහන්සේලා මුල් කරගෙන දේශනා කරාද යම් බලයක් පිහිටවල ගැම්මක් පිහිටවල ජීවයක් පිහිටවලා ඒ ඒ ජීවයේ බලයේ ගැම්ම තාමත් නොසිඳ පැවතිලා තියෙන එකයි මේ ආශ්චර්යවත්ම දේ. අනෙකුත් ශාස්ත්‍රූරුන්ගේ මේ ප්‍රශ්නේ අහනකොට ඒ අත්ෝ දැන් ඉන්න අත්කතාචාරින් වහන්සේලා කියන්නේ අනෙකුත් පත්පත් පත්පත්වල ඒ කාලේ අපේ ශාස්ත්‍රුන් වහන්සේනම් සරුවත්න වෙලා හිටියා නමුත් අපේ ගෝලයෝ මේ කියන දේවල් හරියට අහගත්තේ නැති නිසා දැන් එනකොට වචන ටිකක් විතරයි ඉතුරුලා තියෙන්නේ මෙවැනි ගැඹිරත්වයක් මෙවැනි පටිච්චසමුප්පාද ස්වරූපයක් අපේ ධර්ම වල නැත්තේ සාස්ෘණ වාසික දෝෂයක් නිසා නෙවෙයි ඒවා අහලා රැකගෙන ආපු પરම්පරාව හරියට කරගෙන ආපු නැති නිසා නැත්තම් ඇත්තම කියනනම් අපි අදහන ඒ ශාස්ත්‍රවරු ਸਰුවඥයි කියලා ඒත් අර්ථකථන දෙනවා වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් නමුත් මේ අපේ සූත්‍රවල නම් නැත්තම් අපේ මේ ත්‍රිපිටක පොත්වල ඒ දේ ක්‍රියාත්මක නොකර කාටවත් එහෙම අහබු ඇත්තෝ මේකේ රස කොටස අතහැරියාය, ගම්බීර කොටස අතහැරියාය. එදා මෙදා තුර රැකගෙන ආපු මේ ආචාර්ය ප්‍රචාරයේ પરම්පරාව. මේක නොදැන අන්ධකාරයේ අතින් අතින් යවන මල්වට්ටියක් වගේ නොදැන එකක් නෙවෙයි. බැහැගෙන ඒ ඒ එක එක පදයක එක එක ව්‍යංජනයක අකුරක තියෙන අර්ථය හොල්ලන්නේ නැතුව අද ශ්ලෝක බන්ධනය කරලා ඒ ශ්ලෝක අදහස අර්ථයත් සහිතව ඒක තියෙන ලයත් සහිතව ගෙනල්ලා වගේ මේ සූත්‍ර වල බුදුන් වටනාකමක් තියෙනවා. ඉතින් ඒක මම දැකලා තියෙන එක නැවත නැවත කියවන්න ඕනේ මේ භාවනා කරන ගම. එතකොට මේ සූත්‍ර වලට අපිට පණ එනවා, අපි සූත්‍ර වලට පණ දෙනවා වෙනවා. ඉතින් මේ ඉදිරිපත් කරගත්ත මේ අනුරුද්ධ සූත්‍රය ඒ වගේ එකල සර්වඥාන්ස වැඩ ඉන්න කාලේ මොන වගේ වාතාවරණයක් තියෙන්නද මොන වගේ පසුබිමක් තියෙන අද්ද කියන එකට හොඳ නිදානයක් සහිතවයි ඉදිරිපත් කරන්නේ. සූත්‍රේ පුරාමත් ඒ ඉතිහාසගත පුරාවෘත්තිය අපේට පනපෝන අතර අපටත් අපේ ඉතිහාසය වෙනස් කරගන්න ඕනේ නම් වෙනස් කරගන්න. හැකියාව තියෙන බව පියවරෙන් පියවර පෙන්වනවා. මෙතනදී සඳහන් කරන්නේ සර්වජන් වහන්සේ භග්ග ජනපදයේ ඒ සුසුමාර්ගින කියන නගරයේ බේස කලාවන්නේ මිගදායි. ඒ කියන්නේ පළවෙනි ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරපු ස්ථාන කිට්ටුවක වැඩ ඉන්නවා. එතකොට අනුරුද්ධ මහරහතන් වහන්සේ පාචීන වංශදාය කියලා පැනක චේතිසු විහෙරති. කොහොම දුර අටුවාව සඳහන් කරන සර්වඥනද වැඩ හිටපු ගියයින් පෙරදිග දිහාවේ පැවතිච්ච දුර ස්ථානයක වැඩ ඉන්නවා. එතකොට අනුරුද්ධ මහරහතන් වහන්සේ ඒ රහත් භාවයටපත් වෙලා උන්වහන්සේ විවේකීව ප්‍රතිසල්ලින් අස රහෝගතස්ස කියන විදිහට තනිව විවේකීව ගත කරනකොට උන්වහන්සේට ඒ තමන් වහන්සේගේ ඒ ධර්ම ඥානය නැත්නම් ධර්ම සාගරය කලබලා ඒව ගොනු කරලා ඒව පිටු කරලා එක විදිහක ගුණයක් හිතට එනවා. උන්වහන්සේට කල්පනා වෙනවා මහා පුරුෂයෙකුට පහළ වෙන්න පුළුවන්. නැත්නම් හොඳ පිළිසිදු හිතක් ඇති විවේක බුද්ධියෙන් ඉන්න උත්තරමන් වහන්සේ නමකට පහළ වෙන්න පුළුවන් විතර්ක හතක්. උන්වහන්සේ ඒක එක එකක් එක එකක් ගුණ කරලා මේ තමන් වෙනුවෙන්ම නැවත ආවර්ජනය කරමින් පරිවිතක් කරනවා. අන්නේ පරිවිතක්කේ තමයි දේශනාවට මේ සූත්‍රයට දොර විවෘත කරලා දෙන්නේ. එතෙන් තමයි මේ අපි ප්‍රවිෂ්ඨය ලබාගන්නේ. එහෙම නැත්නම් අපි මේ ආරම්භය පටන් ගන්න අරගන්න. ඒක අපි ඉස්සල්ලාම අපි ඉතිහාසය මතක් කරගත්තට පස්සේ නිදානේ මතක් කරගත්තට පස්සේ අපි එක එකක් අපේ දැනට තියෙන දැනුමේ හැටියට භාෂා ඥානයේ හැටියට ඉදිරිපත් කරගත්තොත් අනුරුද්ධ මහරහතන් වහන්සේ සඳහන් කරනවා අපිච්ච සායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්ස කියලා. අල්පේචයන්ටයි මේ ධර්ම රසය වැටහෙන්නේ මහිච්ඡ කට්ටක්කන්ට මේ ධර්මයේ කැප නැහැ, අප නැහැ, උරුම වාසිකමක් නැහැ. මහිච්ඡ කියලා කියන්නේ මේ මහයේ සාක්‍ය දේවල් වලම අපේ සිංහල භාෂාවෙන් කියනවා කෙසල් කෙනෙක් ගත්තොත් උඩෑවරියෙන් ඉල්ලන කට්ටියට මේ ධර්මය හම් වෙන්නේ නැහැ. ඔක්කොට මොනේ මුදුන් ඇවරීම තමයි. මොකද කෙහෙල් ගැන කියන විවිධ ඇවරීම් හම් වෙච්ච එක කරනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් අපි දන්න සමාජයේ කට්ටියට මුල් ඇවරීම ඕනේ. ඒ අත්තන් අපි කියනවා මහේච්ඡ ඉච්ඡ කියලා කියන්නේ කැමැති කියන එකයි. අල්පේච්ඡ කියලා කියන්නේ ඕනෑකම් අවශ්‍යතාවෙන් ඉතා ටිකක් ඇති කෙනාට. ඒකට මහිච්ඡ කියලා කියන්නේ අවශ්‍යතාවය කෝක වෙතත් يعني ප්‍රෝජනේ කෝක වෙතත් හිතේ තියෙන මහා ලොකු දෙයක් අන්න එවැනි තමා විසින්ම තවන් රවට්ටා ගන්න නැත්නම් මේ ධර්මය වැටෙන්නේ නැහැ. ඒක අර කලින් කිව්වා වගේ මුنين නමලා තියෙන කලයකට වතුර එක්කුවා වගේ. ඒ නිසා ධර්මයේ ප්‍රයෝජනවත් වෙනවා නම් වෙන්නේ අල්පේච්ඡ අත්තන්ටයි. නැත්නම් ධර්මයේ වැඩ කරගෙන යනකොට අපි තුල පහළ වෙන ගුණය තමයි අල්පේච්ඡතාවය. මේ මහේච්ඡතාවෙන් පටන් අරගන්න පුළුවන්. එන්නේ එන්නේ මහේච්ඡතාවයේ දුරු වෙලා අල්පේච්ඡතාවයට එනවනම් අපිට කියකි ඔන්න ධර්මයේ අපි තුල ක්‍රියාත්මක වෙනවා කියන. මේක අපි විස්තර සහිතව ඉස්සරහට ඉදිරිපත් කරන නිසා මේ කෙටි වචනාර්ථ හැඳින්වීමෙන් අපි ඉදිරියට යනවා. ඊගාවට අනුරුත් මහ රහතන් වහන්සේ සඳහන් වෙනවා සන්තුට්ඨ සායන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨස්ස කියලා. මේකෙදි සඳහන් කරලා තියෙනවා අපේ ගෙවල් දොරවල් ඉන්න ඇත්තෝ අපි මේ වැඩ වලට පෙළඹිලා තියෙන්නේ කලකිටලයි කියලා හිතන ඉතලා තියෙනවා. මෙතනින් නැත්තොත් ඇති එහෙම හිතා ගන්න නැත්තෝ එහෙමනම් මේක අයින් කරගන්න. මේකේ තියෙන දහ සාසනයේ තියෙන කලකිරිච්චත් අන්නවත් බැරියක් අන්නවත්වත් කම් මේ අසන්තුෂ්ඨතාවයෙන් ඉන්න නැත්තඳ නෙවෙයි. ඉතාමත්ම සන්තුෂ්ටි කැමැති වෙන සතුට කැමැති නැත්තඳ ඇත්තටම අපි මේ දැනට ගත කරන සතුට මදි කියලා තවත් සතුටක් හොයන ගතියක් තමයි ධර්මයට පෙළඹීම තියෙන්නේ. නිසා අපේ සාමාන්‍ය අදහස තියෙන්නේ ධර්මය තියෙන්නේ මේ කලකිරිච්චත් අන්න, පෙරදිච්චත් අන්න, වැරදිච්චත් අන්න කියන. ඒක නිසා හොස්ස දික් කරගෙන විතරෝම අත්කලමතාන යෝගයට වැටලා ඉන්නවනම් ලෝක ප්‍රතිපදාව ප්‍රති අනුගමනය කරමින් බොහෝ දෙනා වැඳ වැඳ යනවා. නමුත් එතන ධර්මයේ තියෙන පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. මෙන්න මේක හොවා දැක්වීම පිණිසම අනුරුද්ධ මහරහතන් වහන්සේ සඳහන් කරනවා සන්තුත්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුත්තස්ස ඊට පරිචි පවිවිතස් පවිවිතස්සායන් ධම්මෝ නායන් ධම්මෝ ඝන සංගනිකාරාමස්ස විවේක බුද්ධිය හොයන අයටයි මේ ධර්මයේ තියෙන්නේ වැල්ලට අහු වෙන අයට නෙවෙයි ඝන සංගනිකාවට අයිති වෙන අයට නෙවෙයි නිතරම ඝණයත් එක්ක පිරිසත් එක්ක සංගනිකාවට යෙදිලා දැන් කාලේ විදිහට කියනවා රැල්ලට අහු වුණොත් රැල්ලට අහු වුණොත් ඉතින් රැල්ලට අහු වෙනවා. එහෙම කෙනාට මේ ධර්මය නුහුරට හිටින්න වමතින් ඇල්ලුවා වගේ ධර්මයේ නුහුරට හිටිනවා. නිතරම මේ ධර්මය වැඩෙන්නේ මේ ධර්මයේ ගැඹුර වැටෙන්නේ වගේම වැඩි ධර්මයේ ඉන්නකොට අපි ඇදිලා යන්නේ විවේකයේ පැත්තට. පවිත්තසායන් ධර්ම. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ මේ දැනට ඝන සංගණිකාවෙන් නැත්තන ධර්මයේ අකපය. ඒ යත්තන්න මේ බුද්ධ ධර්ම ගැලපෙන්නේ නැහැ කියලා. නමුත් ඒ යත්තන්න පවා ධර්මයේ වැටහෙනවා නම් ධර්මයේ ප්‍රගමනයක් ප්‍රගතියක් තේරෙනවා නම් ඉබේම අර ඝන සංගණිකාවෙන් පැත්තකට වෙලා විවේක බුද්ධියට රහසිගතව හෝ මේ කාලසටහන් හදාගන්න. රුචර්ජකම් වෙනස් කරගන්නවා. ආන්නේ ඒක තමයි ඒ ධර්ම ස්වභාවය. එහෙම නැත්නම් කියනවා නම් න්‍යාය ධර්මයේ. ඉතින් මේක මේ අනුරුද්ධ මහ රහතන් වහන්සේ ඒ තමන් වහන්සේගේ පිරිසිදු මනසට වැටහිච්ච හැටියට මේ 5000ක් කල්පවතින මේ ශාසනය අපි වාගේ ඉදිරියට ඉදිරියපත් වෙන්නා වූ ඉදිරියට පහළ වෙන්නා වූ විනය ජනතාව වෙනුවෙන් ඉදිරියපත් කරන දෙයක් මේ හිතින් හිතාගත් එකක් නෙවෙයි න්‍යාය ධර්මයක්. මේ තුන්වෙනි කාරණාව. ඊට හතරවෙනි කාරණාව සඳහන් කරනවා ආරද්ධ විරියස් ආයන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස. මේ ධර්මය නිකම් මිනිස්සු කන්න දෙන නිසා කාලා බුදින එකක් නෙවෙයි. එහෙම කරන කෙනෙකුට මේ ධර්මයේ කිසිම විදිහකට වැටහෙන්නේ ආරද්ධ විරිය තියෙන කෙනා. නැත්නම් ආරම්භන ලද විරියක් දා වූ කෙනාටයි මේ ධර්මය. එන්නකම් මේ සංග මේක සඳහා කළ යුතු ප්‍රතිපදාවක් තියෙනවා. ප්‍රයත්නයක් තියෙනවා. අත නෑර පැවැත්විය යුතු අප්‍රමාදකමක් තියෙනවා. අන්නේ අප්‍රමාද කෙනාටයි ධර්මයේ එන්නේ එන්නේ එන්නේ උපවැරේ. පෙළ ගැහිලා ඉන්නේ. කුසීතෙක් වුණත් ධර්මයට පෙළඹුණා නම් යථාසුල ධර්මය යම් ආකාරයක ප්‍රගතියක් ප්‍රගමනයක් ආවා නම් ඒ බුද්ධිලකට එනවා Taman තුල පුදුමාකාර විදිහේ මේ කුසීත ගති ගිය වෙලා එන්න එන්න එන්න කර්මඤ්ඤ ගති ලහුතා මුදිතා කම්මඤ්ඤතා කියන ඒ ಗುಣ චිත්තසයිසික ධර්ම වලත් කයෙත් පහළ වෙන්න පටන් ගන්නවා. ආරද්ධ විරිය මේ සීතල වෙච්චි අයිස් පෙට්ටියක තියෙන බට අරගත්තොත් ඒක පාම් පෙත්තකවත් ගන්න බෑ. බොහොම ගොරෝසුයි. නමුත් ඒක රත් කරලා ගත්තොත් ඒක අර ස්ප්‍රෙඩබිලිටි පැතිරෙන ගතිය හොඳට වැඩෙනවා වගේ ධර්මය සීත වෙලා කුසීත වෙච්ච එකකට රසයක් එන්නේ නැහැ. හොඳට රත් වෙලා පතුරලා ගත්තට පස්සේ ඒකට කියන ආතාප වීර්යයෙන් මේක රත් කරගත්තට පස්සේ කුසීතකම දුරු වෙන්න දුරු වෙන්න ධර්මයේ වැටෙනවා ධර්මයේ වැටෙන්න වැටෙන්න කුසීතකම දුරු වෙනවා ඒක නිසා මේ ස්වාමීන් වහන්සේ බොහොම කෙටි වචන ස්වල්පකින් මේක මතක් කරනවා ආරද්ධ විරිය සායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස උපට්ඨිත සතිස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මුත්තස්සතිස්ස. එළඹ සිටි සිහිය ඇති කෙනාටයි මේ ධර්මයේ තියෙන්නේ. එහෙම නැතුව මූඩ සතිය ඇති කෙනෙකුට බෑ. සිහි මුලා නැති මේ මේ මුලා ගතිය ඇති අන්ධමන්ද ගතියක් ගන්න හිත අවුල් විහි මේ විහිදිච්ච විසරිත වෙච්ච හිතක් ඇති කෙනෙකුට සතිය නැති කෙනෙකුට මේ ධර්මය සාමාන්‍යයෙන් ඉතින් ඔය සුතමේ ඥානෙ ගන්න පුළුවන්. නමුත් ගැඹුරු චින්තාමය ඥානයක් හෝ භාවනාමය පැත්තකට යන්න කවදාකවත් හම් වෙන්නේ මේ සතිය නැත්තම්. එළඹ සිටි සිහිය නැත්තම්. ඒක නිසා උන්වහන්සේ සඳහන් කරනවා උපට්ඨිත සතිස්සයන් ධම්ම. එළඹිච්ච නද ආසන්නේ එළඹ සිටි සතිය. එළඹ සිටි මොහොත ඇති කෙනාට පමණයි මේ මොහොතේ පමණයි ධර්මයේ කියනවනම් කියන්නේ ඊයටයි හෙටයි නෑ. මා ළඟයි ධර්මයේ තියෙන්නේ වෙන කෙනෙක් ළඟ නැහැ. වෙන කෙනෙක්ගේ ධර්මයට වැඩක් නැහැ. මේ දැනුයි ධර්මයේ තියෙන්නේ මෙතනයි ධර්මයේ තියෙන්නේ වෙන තැනක නෙවෙයි. මම දැන් මෙතන කියන තැන විතරයි ධර්මයේ. ඉන් අපිට රකින්න දෙයක් අපිට නැහැ. එතෙන් ආවනම් ධර්මයේ රැකෙනවා, තමනුත් රැකෙනවා. ධර්මයේ නිසා තමනුත් රැකෙනවා. ඒක තමයි සතිය ජීවිතනකොට තමන්ට වැටෙන ආකාරය. ඊගාවට සඳහන් කරනවා සමාහිත චිත්තස සමාහිත චිත්තසයන් ධම්මෝ නායන් ධම්මෝ අසමාහිතස්ස හිත හොඳට සමාහිත වෙච්ච නැත්නම් සමනයකටපත් වෙච්ච සමතයකටපත් වෙච්ච හිතකටයි මේ ධර්ම කාරණා ඇත්ත ඇති හැටියට වැටෙන්නේ. අන්නේ විහිතව විසිරිච්ච හිතක් ඇතුව කලබලයට අන්තක් මේ කඩමුඩියේ කඩමුඩියේ ධර්ම අවබෝධයක් නැහැ. එවන වෙලාවට එන දේ ධර්මය කියලා කියන්නත් බෑ. ධර්මේ වැටහෙන්නේ දුර සමාහිත අර කියපු පවිවිතස්ස පවිවිතස්ස භවගතස්ස ප්‍රතිසල්ලිනස්ස කියන විදිහට හිත තැම්පත් වෙලා විවේක වෙනකොටයි ධර්මයේ පිබිදීමක් ඇති වෙන්නේ. ඒ වගේම ධර්මයේ පිබිදීමක් ඇති වුණොත් ඒ මනුස්සයාගේ හිතට වෙන්නේ, පුද්ගලයාගේ හිතට වෙන්නේ එන්නේ එන්නේ එන්නේ ඒ සමාහිත ගතිය එන්න පටන් ගන්නවා. අසමාහිත ගති අපි සාමාන්‍ය වූ සිංහලයේ අසමජ්ජාතිකයි කියලා කියන්නේ. අසමජ්ජාතිකයි කියලා බණින්නේ ඒ සමාහිත හිතක් නැහැ. මොනම විදියකටවත් කියන්න බෑ උදේ හිට මිනිහ නෙවෙයි හැන්දෑව වෙනකොට. මේ කියපු එක නෙවෙයි තව ටිකකින් කියන්නේ. අර Taman කියන දේ Taman බග වෙන්නේ නැති ඉක්කොල්ල කරන අසමාහිත කියලා. එවැනි කෙනෙකුට ධර්මයේ සරණක් පිටක් නැහැ. අවසාන වශයෙන් සඳහන් කරනවා පඤ්ඤාවත් අස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්. ප්‍රඥාවන්තයින්ටයි ප්‍රඥයින්ටයි මේ ධර්මය එහෙම නැතුව මේ සාමාන්‍ය ලෞකික ප්‍රඥාව නැති කෙනාට මේ ධර්මය රස බලන්න බෑ කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ අපේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මේ ධර්මය සිහිපත් කරනකොට සර්වඥාන්සේ බේස් කලාවනේ වාචී මේ මේ සුන්සු මාර්ගිරේ ගන්නේ ඉඳලා අර අනුරුද්ධ මහරහතන් වහන්සේගේ මේ පරිවිතක්කය හිතින් ස්පර්ශ කරනවා. ස්පර්ශ කළා හිතනවා මෙයා 180ක් විතර ලකුණු අරන් තියෙනවා විභාගෙන්. හරියට හරි මේ හිතන හිතවිල්ල 180ක්. නිසා මේක 100% සම්පූර්ණ කළොත් මේක බුද්ධ භාෂිතයක් වෙනවා. ඒ වගේම වටිනා සූත්‍රයක් වඩපත් වෙන බව සරුවචනාන්තර වැටහිලා උන්වහන්සේ බලමැදුම් පුරුෂේ නවවතක් දිගාරින්නා හා සමාන වේගයකින් නැත්නම් දිගාරපතක් නවන්නා හා සමක්ෂණයකින් ඒ තමන් එන තැනින් මේ භග්ග ජනපදයෙන් අන්තරස්ථාන වෙලා අර මේ පාචින වංශ 10ට යන වඩිනවා ඉර්තියෙන්. එල්ලා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඉදිරියේ පෙනී සිටනකොට අනුරුද්ධ ස්වාමීන් බොහෝම ගෞරවයෙන් ਸਰවචනංශේ බාර අරගෙන මේ වඩා හිඳුවන ආසන පනවල. ඊට පස්සේ ਸਰවචනංශ සඳහන් කරනවා අනුරුද්ධ උඹට කරුණ හතයි වැටුනේ මං ආයෝකට අටවෙනි එකක් දාන්න වෙලා තියෙනවා. ඒ ඌන පූර්ණයක් කරන්න තියෙනවා. අන්න එතකොට නම් ඕක මහා පුරුෂ විතක්ක කියලා නම් කරන්න වටිනවා කියන්නේ. ඊට පස්සේ සර්වඥාන්සේ මේ පිළම අර විදිහටම සඳහන් කරනවා. ඔබ කියපු කතාවත් අනුරුද්ධ මේ අපිච්චසායන් දමෝ නායන් දමෝ මහිච්ඡස. ඒක එහෙමමයි. මේ වචන වෙනස් කරන්න එපා. එහෙමම දරා ගන්න. ඒ වගේම සන්තුට්ඨසායන් දමෝ නායන් දමෝ අසන්තුට්ඨස ඒ සතුටුමත් මේ කියන්නේ hina වෙවි යන කෙනාට මේ ගමනේ ප්‍රයෝජනෙ තියෙන්නේ. අඬා වැටිගෙන මේ පශ්චාත්තාප වෙලා මේක කරන්න බෑ. ඒ වගේම පවිත්තසයන් ධම්ම නායන් ධම්ම ඝන සංගණිකාරාමස්ස. සෙනගත් එක ගැවසිලා ඇලි ගලී වාසය කරන නැත්තන්ට ඝන සංගණිකාවිත්තන්ට මෙත්තන් මේ ධර්ම ගැඹුරක් ගන්න අමාරුයි. ඒ නිසා විවේක බුද්ධියක් කාය විවේක චිත්ත විවේක ඇති කරනාටයි මේ ධර්මයේ ගැඹුර තියෙන්නේ. ඒ වගේම ආරද්ධ විරියසයන් ධම්ම නායන් ධම්ම කුසීතස්ස. දැනටමත් අරමදලද විරිය ඇති කෙනාටයි සර්වඥාන්සේ උදව් කරන්න පුළුවන් වෙන්නේ. දැනටමත් අරමුණලද විරියති කෙනාටයි ධර්මයේ ඇවිල්ලා ආශිර්වාද කරන්නේ. ඒ වගේම දැනටමත් අරමුණලද විරියති කෙනාටයි සංඝයා වහන්සේලා ඇවිල්ලා උදව් කරන්නේ. අද මේ ගැන කියනවනම් අද අපේ සංඝයා වහන්සේට කොච්චර පොට පැටලිලාද කියනවනම් ඒ ඇත්තෝ මේ විරිය ආරම්භ කරන්න උදව් කරන්න පටන් අර ගන්නවා. ඒක කවදාකවත් සංඝයාට අයිති වැඩක් නෙවෙයි. ධර්මයට අයිති වැඩකුත් නෙවෙයි, බුදුන්ට අයිති වැඩකුත් නෙවෙයි. එහෙම කුසීත බුබ්බඩයක් ගන්න මොනවා කරන්නේ කියත් අපරාධ සංඝයායි පාලිනාස්ති වෙනවා. සංඝයාට කරන්න තියෙන්නේ ධර්මයේ කෙරෙන්නේ කොහොමද? බුදුහාමුදුර කරන්නේ කොහොමද? දැනට අරමුණ ලද වීර්ය ඇති කෙනාට ඒ වීර්ය තනවාට ලැබෙන එක විතරයි. ඒ නිසා ආරද්ධ වීර්ය සායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස. ඒකත් බුද්ධ දේශනාවක් වෙනවා. මේ අනුරුද්ධ මහ රහතන් වහන්සේ හිතුවට බුදුරජාණන් වහන්සේ ඒක එහෙමම මතක් කරලා දෙනවා. ඒක කියනවා උපට්ඨිත සතිස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මුක්තස්සතිස්ස. දැනටමත් අනුස්සයාට දෙන විශේෂම හැකියාව නම් මේ වර්තමාන මොහොතට එන්න පුළුවන්කම. සතිය එළඹ සිටින ගතිය. ඒක දැනටම දන්නේ නැති කෙනෙකුට නම් ඉතින් ධර්මේ කොවන්න අමාරුයි. ඒ නිසා උපට්ඨිත සතිය. මට කොයි වෙලාවෙත් අලුත් එකක් හම්බ වෙනවා. ඒ හිතට සමාදම් වීමේ ශක්තිය manussත්වයට එක්කම මට ලැබිලා තියෙනවා. ඒක නිසා මොන දුක් කරදර තිබුණත් මොන සැප තිබුණත් මට වර්තමාන මොහොත එළඹ සිටි මොහොතට අයිතිවාසිකම තියෙනවා කියලා මේ සතිය පිළිබඳ දේශ මාත්‍රයක් හෝ අංශු මාත්‍රයක් හෝ දැනගත්ත කෙනෙකුට මිත මුක්ත සතිස දවස පුරාම ජීවිතේ පුරාම අන්‍ය විහිතව මුත සතියක් ඇති කෙනාට මේ ධර්මයේ ප්‍රෝජන ගන්න අමාරුයි වෙන වෙන වෙන ප්‍රෝජන මොනවා වුණත් මේ ධර්මයේ තියෙන විමුක්ති රසය ගන්න අමාරුයි ඒ වගේම තමයි සමාහිත චිත්තසයන් ධම්මෝ නායන් ධම්මෝ අසමාහිතස්ස දැනටමත් එකඟතාවයකටපත් වෙන්න පුළුවන් එහෙම නැත්නම් සමිතියක සමාගමක තියෙන සමතය කියලා එකක් තියෙනවා. වැඩ සමතයකටපත් කරන්න පුළුවන් ගතියක් තියෙනවා. වාද විවාද පටලවාගෙන විවේචන කරගෙන නැති බැරි කඩාබිඳින පැත්ත නෙවෙයි යමක් ආපුවම ඒක සමතයකට කරගන්න පුළුවන් ශක්තියක් සමාහිත හිතක් අසමාහිත හිතක් නැති කෙනාටයි මේ ධර්මයේ වටිනාකමක් තියෙන්නේ. ඒ වගේම පඤ්ඤාවත්ත සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. ලෝකේ තියෙන ඒ විවේක බුද්ධියෙන් හටගත් ආ වූ ඒ ප්‍රඥාව සහිත කියන හොඳට ලෞකික ප්‍රඥාව ඇති සාමාන්‍ය ධර්මය තර්ක බුද්ධිය කියලා කියාට තර්ක බුද්ධිය හොඳට තියෙන්න ඕන. ඒ කියන්නේ යමක් විමසුම් නොනෙන් බලන්න පුළුවන් ශක්තිය තියෙන්න ඕන. ඒක නැති කෙනාට ඒක ඉක්මවන්නත් බෑ. ඒකෙන් ඒකට අහු වෙන ධර්ම කොටස් තේරුම් ගන්නත් බෑ. මේ හත කියලා සර්වඥයන් සඳහන් කරන අවධාන වශයෙන් නිප්පංච රාමස්සායන් ධම්මෝ නිප්පපංච රතස්සස නායන් ධම්මෝ පපංච රාමස්ස පපංච රතස්ස ප්‍රපංච කරන්නේ නැති කෙනාටයි මේ ධර්මයේ ප්‍රපංච කරන එකට මේ ධර්මය රකින්න බෑ. ඇත්තටම කියනවා නම් අර මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ චෛත්‍යයක් හදලා පොඩි ළමෙක් වැල්ලේ චෛත්‍යයක් හදනවා වගේ හදලා ඒක වටේ සන්තෝෂයෙන් ඇවිලා ඉන්නකොට සරුවත්තරන්සේ ඇවිල්ලා ඒ චෛත්‍යෙට කොට පැලඳුවා. අපි දන්නවා චෛත්‍යයක් පූජාර්හ වෙන්නේ නැහැ ඒ චූඩාමාණික තැම්පත් කරනවා. ඒක නිකන් පස් ගොඩක් විතරයි. චූඩාමාණිය තැම්පත් කිරීමෙන් තමයි චෛත්‍යයක් පූජාර්ය දීමට සුදුසු වෙන්නේ. බුද්ධ ප්‍රතිමාවක් හදවපළියට අපේ සම්ප්‍රදාය හැටියට පූජාර්ය වෙන්නේ නේත්‍රාදියන්ව. පූජා බුදු පූජාව නේත්‍රාදී බඩ පස්සේ තමයි ඒකට වඳින්නේ පුදාන. ඔය ඉස්සර ගලා ආන්දිය තිබ්බා රුසිකන් දෙපාර්තමේන්තුව හදපු බුදු පිළිමයක්. බොහෝම ඈතින් යන වියදමක් කරලා තිබ්බේ. මිනිස්සු එසින් වඳින්න පුදාන්න යන්නේ. අන්ධ බුදුන් කියලායි නම තිබ්බේ. මොකද නේත්‍රා කියලා නැහැ. අපි පැත්තේදී හැමදාම අපි වෙසක් බලන්න යනකොට ඕක වටෙන් කැරකිලා යනවා. මෙන්න ගැටේ පන්සලට යනවා, අර පන්සලට යනවා, මේ පන්සලට යනවා, මේ ලොකු පිළිමේ. වඳින්නේ අපච්චින් ආවට පස්සේ කිව්වා ඕක අන්ධ බුදුන් මේ නේත්‍රා කියලා කියන්නේ. ඉතින් නේත්‍රා තිබ්බට පස්සේ දැන් දැන් බොහොම ජයට එක්ස්පර්ට්. ඒ අර නේත්‍රා දැකීම කියන අපි කියන අරංගේත්‍රම් වාගේ දොරට වැඩිීමේ කටයුත්ත ඒක කුළු ගැන්වීම තමයි සරුවචනාංශ මේ නිප්පපංච රාමසායන් ධම්මෝ නිප්පපංච රතස්සස නායන් ධම්මෝ පපංච රාමස පපංච රතස්ස කියලා අර අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ කරුණු හත අටවෙනි කාරණාවකින් මුදුන්පත් කරනවා කුළු ගන්නවා කුළු ගන්නවාට පස්සේ එතනින් පටන් ගන්නවා සූත්‍රයේ අංග සම්පූර්ණ දේහය ඊට පස්සේ සරුවචනාංශයෙන් පෙන්නලා දෙනවා මෙන්න මේ කරුණු අට සම්පූර්ණ කරගන්න පුළුවන් නම් පුරුෂයෙකුට වේවා ස්ත්‍රියකට වේවා පැවිද්දෙකුට වේවා මේ සාසනයෙන් ලැබෙන දායාදේ. එනිසා මේ පුද්ගලයාට එතන ඉඳලා පුදුමාකාර පලාවර්තනයක් පරිවර්තනයක් සහ මේ පරිණාමයක් සිදු වෙන්න පටන් ගන්නවා. ඒ ටික සම්පූර්ණුනේ නැත්තම් ඒ කියන වෘද්ධිය, ඒ කියන අභිවෘද්ධිය සිදු වෙන්නේ නැහැ. ඒ නිසා අපි වගේ දැනට ඒ පූර්ණ කාලීන මේ වගේ වැඩ කරලා මේක යම් යම් ප්‍රමාණ ප්‍රදේශ තේරුමක් ඇති ඇත්තෝ මේ වගේ සූත්‍රයක් හදාarnකොට අපිට වැටහෙනවා මං හිතනවා ඒකයි මං බලාපොරොත්තු වෙන්නේ වැටෙහි අපිට කොතනද කොක්ක වැඩිලා තියෙන්නේ අපිට කොතනද හිර වෙලා තියෙන්නේ අපිට කොතනද ඍචු කරගන්න තියෙන්නේ අපි වංක වෙලා කුචිල වෙලා තියෙන කොතනද අවංක වෙන්න ඕනේ අකුටිල වෙන්න ඕනේ කොතනද කියලා මේ කාරණා කියනකොට එකිනෙකාට එකිනෙකාට හොඳට කොණ්ඩේ පිරලා කණ්ණාඩියෙන් බලනකොට කොයි කොයි දන කොණ්ඩ ඇද වෙලා තියෙනවද රොද පැත්තකට ගිහිල්ලා තියෙනවද කියලා බලනවා වගේ බලන්න නිකන් ආදාසයක් වෙනවා. ඒ නිසා මේ පුරුෂ විතක්කාට දවසින් දවස එක එකක් සාකච්ඡා කරුවොත් හොඳයි කියන අදහස තමයි මට මතක් වුණේ අපි මේ බොහොම වටිනා කාලයක් කරන කදිනා ස්ථානකටයි ලවට්නා පිරිසක් වැඩ කරන අතර සරුවත් යනාංශය ඇඳලා තිබු මේ ඉර අන්න ඒක අනුව කටයුතු කරනවා නම් අපිට අපි ළඟ මේ කරගෙන යන වැඩේ නිසින්ින්දේ වැඩෙන්න උදව්වකාර වෙන අතර අපි අපේ රුචි අරුචිකන් නිසා හෝ යම් මේ තැනක හිර වෙලා ඉන්නවනම් අන්නේ හිර වෙච්ච තැන පිළිබඳව අපිට ලේස මාත්‍රයක් ආරංචි මාත්‍රයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වගේ පිරිසක් එක්ක මේ වගේ ධර්ම සාකච්ඡාවක් කරනකොට අපිට විශාල ලාභයක් හම්බ වෙනවා. ඒ කියන්නේ අතිරේක ලාභයක් හම්බ වෙනවා. අපිත් එක්ක මේ වැඩ කරන ඇත්තන් ඇත්තටම අපේ වැරදි පේනවා. නමුත් ඒ ඇත්තෝ කිව්වොත් ඒක අපිට වෙන්නේ අපේ පෞද්ගලිකත්වයට ඇඟිලි ගැසීමක් වශයෙන්. ඒ නිසා අපේ මාන්නයට හානි කරවෙනවා. ඒ වගේම අපේ දෘෂ්ටිය නැති වෙන්න වෙන්නද කියන්නේ නම් නමුත් අපි වාරගත්ත නැත්නම් දෘෂ්ටිය සක්කායwidetilde වැඩිමක් සිදු වෙනවා. ඒ ඇත්තෝ අපිට අනුකම්පාවෙන් වෙන්නද කියන්නේ තණ්හාව අඩු කරන්නේ. නමුත් ඒක පටලවා ගත්තොත් තණ්හා වැඩි වෙන ඉඩ තියෙනවා. මේක තමයි ප්‍රපංච කර්මය කියන්නේ. තණ්හාමාන දිට්ඨි නැති කරන්න ඉදිච්ච ධර්මයේ වැරදි කෙනෙක් අතින් වැරදි ප්‍රමාණයට වැරදි වෙලාවෙ කියවුනොත් ඒක නෙවෙයි සිද්ධ වෙන්නේ අනිත් පැත්ත. අන්න එතනදී තාවත්ම පරිසං වෙන්න ඕනේ. ඒක ඉදිරිපත් කරන ප්‍රමාණයේ මාත්‍රාව ඉදිරිපත් කරන පුද්ගලයා ඉදිරිපත් කරන අවස්ථාව. ඉතින් මේ අපි පිටිසක් එකතු වෙලා අපේ මේ රුචිජාති කම්පාව දීලා තණ්හා මාන දිට දුරු කිරීමට ප්‍රසිද්ධිය givisගෙන ඉන්නේ නැත්තඳ අනික් කෙනෙක්ගෙන් මේ ධර්මය ඇහෙනකොට මේක බුද්ධ වාසියක් බව දන්නකොට අනික් කෙනෙක් මෙහෙම එකක් මෛත්‍රී අනුකම්පාවෙන් මතක් කෙරුවොත් ඒක ධර්මානුකූල පැත්තෙන් සෞඛ්‍ය සම්පන්න පැත්තෙන් බාර ගන්න තියෙන අවස්ථාව වැඩි. එතකොට හරියට බුදුන් දැක්කා වගේ තමයි. ඒතර බුදුහාමුදුරුවෝ අපේ ළඟට ඇවිල්ලා ආසයන්සු ඥාණයෙන් දැකලා අපිට කිව්වා වගේ අපිට තියෙන අම්මේ කොච්චර වටිනවද අපිට කමිටෙක් කල් දැක්කේ නැති දෙයක් නේද මේ දැක්කේ කියලා. ඒ අනික් කෙනෙක්ගේ ඒ වාදය අනික් කෙනෙක්ගේ ඒ දර්ශනය නැත්නම් අනික් කෙනා අපේ දකින අඩුපාඩුව බාර ගන්න පුළුවන් ගතියක් තියෙනවා. එතකොට ඒ වගේම අපිට ඒ පුද්ගලයාට උදව් කරන්න හිතෙනවා. කොහොමද උදව් කරන්නේ? කන්න බොන්න දීලා වෙන ආමිෂ දීලා මේ ඒ ඇත්තගෙත් මොකක් හරි Tamanට පේන වැරද්දක් තියෙනවා නම් ඒකට අර පෙන්ලා දෙන්න පුළුවන් අර Tamanට වැටහෙනකොට කොහොමද මේ ධර්මයේ මාත්‍රාව කොතනද උනේ වේලාව කොතනද හිටියේ කවුද කිව්වේ කොහොමද කිව්වේ කියන කරුණු ටික ටික වැටහිලා අර මහා කරුණාවේ මහා ප්‍රඥාවෙන් සර්වඥා දෙකලා වගේ නැතුණාට සාමාන්‍ය වෙනකට වැඩිය වැඩ වෙන තාලෙට ඒ කියන්නේ ප්‍රයෝජනේ නැත්නම් කාර්යක්ෂමතාවය වැඩි වෙන තාලට වැඩ කරන්න පුළුවන් මම මතකයි මම පාරක් ඔය කඳවුරකට සම්බන්ධ වුණා මේ සාගෝදී ඒකෙදී කට්ටිය ඔක්කොම එකතු වෙලා ඉතින් බොහොම වරින් වර දේශන පවත්වනවා වරින් වර සාකච්ඡා කරනවා වරින් වර නාට්‍ය සම්දර්ශන පවත්වනවා ඒක ඒක විහිළු කරන වෙලාවේදී වේදිකාවේ විහිළුවක් කෙරුවා ප්‍රසිද්ධ එකක් කියලාත් දෙන්නේ වේදිකාවට නගිනවා ඒකෝට සංවිධායකයෙක් ගිහිල්ලා දෙන්නගේ පිටේ එල්ලනවා නම් දෙකක් එල්ල බෙකනා පිටේ ගහලා තියෙන එක එල්ල බෙකනාට පේන්නේ නැහැ හැබැයි අනිත් එක්කනට පේනවා ඉතින් දෙන්නල් දෙන්න ප්‍රශ්න අහන මගේ පිටේ ගහලා තියෙන නම මොකද්ද කියන එක දැනගන්නයි පුළුවන්. එක්කෙනෙකුට ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඊටකොට අනිත් එක්කනට අවස්ථාවක් දෙන්න. අනිත් එක්කනයි ප්‍රශ්න උත්තර දුන්නාට පස්සේ තමයි මෙයාට ප්‍රශ්න අහන්න පුළුවන්. ඉතින් එක්කෙනෙක් පිටේ ගහලා දෙන ලිපිකාරයයි. තව කෙනෙක් ගහලා දෙන මාළුකාරයයි කියලා. ඉතින් අනිත් එක්කන අහනවා මේ මම කවුද? ඉතින් ලිපිකාරයා කියන එක්කන එහෙම ප්‍රශ්නේ අහනකොට මාළුකාරයා කියලා පිට ගහගෙන ඉන්න එක නා ලිපිකාරයාට ගැළපෙන නමුත් කියපු ගමන්ම අහුවෙන්නේ නැති අල්ලෙන් ගහන වචනකින් උත්තර දෙනවා. ඔය නැත්නම් යදිනවනේ. ඉතින් ඊගාට එයාට හම්බ වෙන ප්‍රශ්නයක්. අහන්න බෑ. මම කවුද කියලා. එතකොට ලිපිකාරයා කියලා පිටේප ගහගෙන ඉන්න එක නා මාළුකාරයාට කියන්නේ මේ මල්ලෙන් ගහන වචනයක් කියනවා. ඉතින් අහගෙන ඉන්න කට්ටියට තේරෙනවා අමුතු විහිළුවක්. කොහොමද දෙන්නට දෙන්න හැප්පිලා හැප්පිලා හැප්පිලා අන්තිම ලිපිකාරයා තමන්ගේ පිටේ ගහලා තියෙන ලිපිකාරයා කියන බෝඩ් එක කියලා අර වචන වමාරුවෙන් සාකච්ඡාවෙන් දැනගත්ත දවසේ යදිනවා. ඉතින් අපි යෝගාවචර කියන්නේ ඔන්න ඔකට තමයි. මමයා කියන්නේ කවුද කියලා අපිට හුඟක් ඕනයි දැනගන්න. මොකද මට මමයා පේන්නේ මොකද හැම වෙලාවෙම මා විසින් මවන ලද්දක් මවයා කියන්නේ. ඉතින් ඒක නිසා ඇහැට කවදාවත් ඇහැ පේන්නේ ඒකද ලෝක සම්මත නීතියක්. ලෝකෙදිම හොඳට කැපෙන කඩුවට ඒක මොනත කපන්න බෑ. ඒක මොනත කපන්න වෙන එකක් ඕනේ. ඉතින් අපිට අන්‍යෝන්‍ය ප්‍රත්‍යයෙන් තොරව සරුවචන් ආශ්‍රය නම් ජාම බේරගත්ත තනියම අපිට බෑ. අඩු ගානේ සරුවචන් ආශ්‍රය උනේ. එහෙම නැත්නම් රහතන් වහන්සේලා වුණා. එහෙම නැත්නම් අපිට ඒ ආර්යයන් වහන්සේලා වුණේ නැත්නම් අඳුම ධර්මේ අපි වගේ උත්සාහ කරන කාමභෝගී නොවෙන ඇත්තන්ගේ සහයෝගය නැතුව යන්න බෑ. ඒ නිසා එවැනි කතා කරන පිරිසකට පොටපත පුට පිට පිටපොට යන්න පුළුවන් කරුණු ටික වෙනමම සරුවචන දේශනාවක් වශයෙන් ඉදිරිපත් කරනකොට අපි එකිනෙකා කෙරෙහි අඤ්ඤමඤ්ඤ උත්ථාපනයේ අඤ්ඤමඤ්ඤ වචනේන කියන විදිහට එකිනෙකා එකිනෙකා ඔසවා තබන්නෙමු එකිනෙකා එකිනෙකාට සුදුසු වචන ගලවා තැබීම වචන කතා කරන්නෙමු කියන්නේ නැත්තඳ මේ වගේ මාතෘකාවක් දීපුවාම අපි එකිනෙකා කෙරෙහි විවිෂ විසදව ඊමාංශිකව බලන දෘෂ්ටි වැඩි වෙන්න වැඩි වෙන්න පිරිසටම ලාභයි. හැබැයි මේ අඩුපාඩු ටිකක් පෙන්න. එක එක නම් තියෙන අඩුපාඩු පෙන්න. නමුත් ඒක විතර මිහිරියාවක්, ඒක විතර සුදුසු දෙයක් මේ ගමනට ඇත්තේ නැහැ. හරියට බොහොම තිත්ත වෙහෙසක් වගේ. වේද ප්‍රත්‍යක්ෂයි හැබැයි කසාය තම්බලා ගන්නකොට තිත්ත. කරන්න දෙයක් නැහැ. මේ ලෙඩේ හැටි. අන්න වගේ මේවා ඇහෙනකොට මේ අපි ළඟම තියෙන අඩුපාඩු කන් ටික දැකලා මේ නිසයි මම මෙච්චර මේ සංසාරේ ගැලතුනේ. මේක දැක ගන්න බැරි නිසයි කියලා දැනගත්තොත් අර චිත්ත භාවය ඒකාන්ත මధుර භාවයක් වඩපත් වෙනවා. මිහිරියාවක් වඩපත් වෙනවා. අනේක ඉදිරිපත් කිරීමේදී සරුවචනාංශයේ මේ පු탁 යන හිත නිතර සැලෙන සැලෙන හිත නොසලා නොතලා ඉදිරිපත් කරන ස්වරූපේ නිසාම ධර්මයේ තියෙන මధుරත්වය ඒ වගේම කාලයකට යටත් වෙන තුව සදාකාලික වෙන හැටි ඒ වගේම මේ බුදුහාමුදුරු ඉන්දියන් කාර්යයයි අපි සිංහල කාර්යයයි අපිට මේ භාෂාව තේරෙන්නේ නැහැ කියලා භාෂාවල් වල වෙනසක් නැතුව මනසින් මනසට අම්මා තමන්ගේ තනියෙන් දරුවෝට කිරි දෙන්නා වගේ ඒ වෙන දීම දිහා බලනකොට පේනවා මේ ධර්මයේ කවදාකවත් කාටවත් මරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි හිතාන ඉන්නවා දැන් ධර්මේ මැරිලයි කියලා ඒ අපි මැරිච්ච වෙලාවට අපේ හිත අවදි වෙච්ච වෙලාවට අපේ හිත සත්‍ය බුදුන්පත් වෙලාවට පේනවා ධර්මයේ කිසිම අන්දක්වත් කැඩලා නැහැ. නියපොත්තකටවත් තුවාල වෙලා නැහැ. ඒක එහෙමම තියෙනවා. හැබැයි ඉතින් අපි පූර්ණ සතියකින් අඳු කැඩි අඳුමණු කැඩි නැති සතියකින් ගියොත් ධර්මයේ ඒ කියන අර විකසිත භාවය, පිරිච්ච භාවය, සම්පූර්ණ භාවය, අකාලික භාවය දකිනකොට අපි කොච්චර වාසනාවන්තද? එහෙම නැත්නම් අපි මෙතෙක් කරපු මොන වැරද්දකට තුන සමාව දෙන්න පුළුවන් නේද කියලා ලොකු පිරිච්ච ගතියක්. සම්පත්‍ති කරගතියක්. සන්තුෂ්ටි කරගතියක් එනවා. ඒක කියන්නේ සාසන සම්පත්තිය කිය. අනිකුත් මේ ලෝකේ ලබන්න පුළුවන් ඕනම සම්පත්තියකට වැඩිය මෙලෝ වශයෙන්ම ජීවණයෙන් මෙපිට ලබන්න පුළුවන් වටිනා සම්පත්තියක් තමයි මේ. ඒ කියන්නේ සුභාෂිත රස ආස්වාදා. සත්‍වයන් විසින් දේශනා කළ සුභාෂිතයේ රස එනිකන් මේ සූතමේ ඥානෙට නෙවෙයි, චින්තාමේ වශයෙන් නෙවෙයි, ඒ භාවනාම වශයෙන් ගන්නකොට ඒකේ තියෙන ඒ රසය ඒ කියන්නේ මෙතෙක් නොවිඳපු එකක්. නමුත් ඒක තව තව හපහප ඕජාමත් වෙනකොට මතු කර ගන්නකොට පුදුමාකාර මේ අර ධර්මයේ තියෙන සජීවී ගතිය පෙන්වනවා. ඉතින් මේක සර්වඥාන්සේ මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ අඩු අදුව සම්පූර්ණ කරලා අපි කියන්නේ ඌණ පූර්ණේ කරලා සර්වඥාන්සේ නැවත භක්ති අනුපදයට වඩිනවා. වැඩිලා ගිහිල්ලා ඒකෝ සංඝයා වහන්සේලා ධර්ම සභා මණ්ඩපේට රැස් වුණාට පස්සේ ਸਰවචනාංශයේ මේ මාතෘකාව මතු පහළ වෙන විනය ජනතාවගේ කෙරෙහි අනුකම්පාවෙන් සංඝයාට මතක් කරනවා. මහණෙනි මේ ලෝකයේ මහා පුරුෂ විසකටක් තියෙනවා. ඒක මට මෙහෙම වැටහෙනවා. උඹලා මේව ආගනිලා, ආගනිලා හිතේ තියාගනිලා කියලා සාදුකම් සුණාත, මානසිකරෝත, මහණි මනාවට අසව්, අනාකට මෙනෙහි කව කියලා හුදුව ටික කුඩු ගන්නලා බර ගන්නවලා සරුවචනාංශ දේශනා කරනවා. ඒ අවස්ථාව වෙන්න තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ මේක අහගත්ත වෙලාව. මොකද සරුවචනාංශගේ දිනන පොරොන්දුවක් කොහේ ගිහිල්ලා බණක් කියලා ආවත් ආනන්ද ස්වාමීන් වහන්සේට පොරොන්දු වෙලා තියෙනවා. ඒක උන්වහන්සේට කියන්නේ. මෙතනදී ආනන්ද ස්වාමීන් වහන්සේ පමණක් නෙවෙයි දේශනා කරන්නේ මහා සංඝරත්නයට. ඉතින්දී සරුවචනාංශේ ඒ මහා පුරුෂ විතක්කට දේශනා කරලා මාර කලින් කියපු විදිහට මේ දෙවෙනි අටක් සහිත කෙනෙකුට සාසනයේ වශයෙන් හම්බ වෙන ඒ ප්‍රගමණය හම්බ වෙන මේ හැබෑ වෙනස ඒ සාර්වඥතා ඥාණයටම ගැලපෙන කාට විශ්ල කරලා මේ එක එක වචනයක අර්ථ ඒ කියන්නේ සර්වඥාන්සෙම දීපු වචනයට සර්වඥාන්ස අර්ථ කතාවක් සලසන විදිහට එකක් එකක් එකක් එකක් විස්තර කරනවා. ඉතින් අද දවසේ අපිට වෙලා හම්බ වෙන්නේ මේ පළවෙනියෙන්ම කියපු අප්පිච්චසායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්ස කියන වචනේ තේරුම් ගන්න. මේ සර්වඥාන්සේ ඉස්සල්ලාම සංඝයා වහන්සේලාට සඳහන් කරනවා මහා පුරුෂ අට අට අට මහා පුරුෂ විතක්ක වලින් ඉස්සල්ලාම තියෙන්නේ අප්පිච්චසායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්ස කියලා දේශනා කරලා සර්වඥාන්සේ මහා මහණෙනි මම අල්පේච්ඡතාවය ඇති කෙනාටයි ධර්මය අයිතිකාරයා නැත්තම් ධර්මේ වැටහෙන්නේ කවදාකවත් මහිච්ඡතාවය ඇති කෙනාට නෙවෙයි කියලා යමක් කිව්වනම් මොකද්ද ඒකෙන් මම අදහස් කරේ කියලා උන්වහන්සේම දැන් ඒකට අර්ථ කතාවක් දෙනවා. මේක හරි පුදුම කරුණාවකින් කරුද මෛත්‍රියකින් කරන වැඩක්. මෙතෙන්දි සඳහන් වෙන්නේ අපිච්චසායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්ස කියනකොට උග්ගටි තන්නේ පුද්ගලයෙක් නම් ඒක ඇහෙනකොටම රහත් වෙනවා නැත්නම් මාර්ගඵල ඥාන ලබනවා. මාත්‍රාව කියනකොටම තේරෙන අපි මෙතෙක් කල් වැරදුනේ අපිට සංසාරේ අපි අම්මලක් කිව්වේ අපිට තාත්තලක් කිව්වේ අපිට ආණ්ඩුවක් කිව්වේ අපිට හැම කෙනෙක්ම මහිච්ච වෙන්නේ කියලා. පුළුවන් තරම් හම්බ කරන්නේ කියලා. නැත්තම් පුළුවන් තරම් දේවල් බලාපොරොත්තු වෙන්නේ කියලා. මේක තමයි අපිට අපි කාපු ලනුව බුදුහාමුදුරෝ කියනවා අල්පේච්ච වෙන්නේ කියලා. කැමැති තා කැමැති දේවල් අඩු කරන්නේ. ඉච්ඡත්වය. ප්‍රාර්ථනා කැමැති දේවල් අඩු කරන්නේ. දැන් මේ ස්කවුට් කැම්ප් එක මොකක්ද උගන්වන්නේ? අපි දන්නේ මේ අවුරුදු 80 ගාණක් මේක හදාගෙන අවිල්ල කරගෙන ඉන්නේ මොකද්ද? මොනම දෙයක්වත් නැතුව කැලේ ඇවිල්ලා ඒ ඒ දේවල් වලින් ඒ ඒ අවස්ථාව සම්පූර්ණ කරගෙන ඉම්ප්‍රොවයිසේෂන් නැත්නම් ඉම්ප්‍රොම්ප්ටු සම්පූර්ණ සතුරු ජීවිතයක් ගත කරනවා. අර සුඛෝභෝගී මාන්ත මාන්තලා සහිත මන්තුරක ජීවත් වෙනවට වැඩිය මිනිස්සු ඔක්කොම අතහැරලා දාලා මේ කැලේ ඉන්නේ මොකටද? ওই බේඩින් බව සාමිවරයටත් ටිකක් මතක් කළා තිබුණා. මේ ලෝකේ මනුස්සය අනාථ වැරදි. අනචාරී හිටු මනුස්සයා ශිෂ්ටාචාර වෙන්න උනාට පස්සේ මේ මනුස්සයා පුදුමාකාර විදිහට අංගෝපකරණ වලට බාහිර වස්තු කෙරෙහි උපකරණ කෙරෙහි දාස භාගයටපත් වෙලා අද නිකම්ම නිකම් බොත්තම් තද කරන රෝබෝලා වෙලා. මේ මනුස්සයාගේ දාම දැකලා කිව්වා දැන් හැදෙන කොල්ලෝ ටිකවත් බේරගන්න මේ බාල දක්ෂ මානවක මානික අවශ්‍ය මොකක්වත් නැතුව පොල්ලක් අතර දීලා ස්කාෆ් එකක් ගැට ගහලා බෙල්ලේ ඕන දැනට ඉඳ පුරුදු කරා. මේක තමයි අල්පේච්ඡතාවය කියන්නේ. ඒ අල්පේච්ඡතාවයේ හරුවත් යනාසේ විශ්ව කරන හැටි බලනකොට පේනවා උන්වහන්සේගේ සකුණදා ඥානය. අපිච්ඡාසායන් සමානෝ අල්පේච්ඡකමෙන් අන්තිම කෙලවරට ගියත් සරුවත්යන් සඳහන් කරනවා මම කියන අල්පේච්ඡතාවය මොකද්ද? මම අල්පේච්ඡයි කියලා කාටවත් නොවැටහෙන ජීවත් වෙන්න දන්නේ කන තමයි නියම අල්පේච්ඡ කෙනයි කියන්නේ. පුදුමාකාර ප්‍රතිඋත්පන්න ධර්මයක් දේශනා කරන්නේ. යම් කෙනෙක් ඉතාමත්ම අල්පේච්ඡව ජීවත් වෙනවා හැබැයි කිසිම ආකාරයකට රට්ටු ලෝකයා මම අල්පේච්ඡව ජීවත් වෙනවා කියලා දැනගන්න ඉඩ අරින්න නෑතු. ඒ කියන්නේ වරින් වර මහේච්ඡවත් ඉන්නා වගේ පෙන්නනවා. එහෙම නැත්නම් මිනිස්සු මේ තමන්ගේ සංස්කෘතියට විරුද්ධ බව, තමන්ගේ රුචි අරුචිකම් විරුද්ධ බව, තමන් පල්ලයට ගන ගඟක් වෙලා මේ මිනිසා විතරක් ඉහළට යනවා කියුවට පස්සේ මිනිස්සයෝ නෙවෙයි පුදුමාකාර කෙලස් පහර දීමක් පහර දෙන්න පටන් ගන්නවා අල්පේච්ච මනුස්සයෙක්. ඒ නිසා සම්පූර්ණ අපි අල්පේච්ඡතාවයේ බුදුන් අදහගෙන කරන්න ඕන. බණ අහලා අල්පේච්ඡතාවයට යන්න ඕන. අල්පේච්ඡතාවෙන් ගත කරන සංඝයා වහන්සේලා අසුරු කරලා කවදාකවත් එක කියා ගන්න එපා. කාටවත් දැනෙන්න අරින්නත් එපා. මම මේ ප්‍රතිපත්තියක් රකින්නයි. මෙන්න මේක තමයි අමාරුම දේ. අපිට ඕන දෙයක් කරනකොට කරනවට වැඩි ඕනකම තියෙන අඬහැරි. කියා බෑම පුරාජේ. විශේෂයෙන්ම සිංහලයක් නම් ඉතින් ආයේ ගන්න දෙයක් නැහැ. ඉතින් මේ ගතිය තියෙන තාක්කල් අපිට කියන්න වෙන්නේ අපි හොඳ වැඩ පටන් ගන්නකොට මාර බලවේග එනවා නේ කියලා ඉතින් ආඩවල් කියේ. ඉතින් උරාගරි කියේ. හරියට මම කවදාකවත් නැති විදිහට මේ අල්පේච්ච වෙන්න හදනකොට මේ ගෙදර කට්ටිය මර ගොරවනවා. ගෙදර කට්ටිය මට උරවනවා. යහළුව මාව කොන් කරනවා. නානා අප්‍රදේවල් කියන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ කොච්චර අල්පේක්ෂතාවයද කියලා කියන්නේ නිදර්ශන අවශ්‍ය කරන්නේ නැහැ. උන්වහන්සේ සක්විත රජ වෙන්න බවටපත් වෙන්න ආපු රජපැටියෙක්. මොකද ගිල චූල සීනාද මහා සීනාද සූත්‍රය කියවන්නේ. ඒකදී උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරනකොට කොතෙන් යනකම් ගියාද කියන එක ශිෂ්ට පොතක ශිෂ්ට වචනකින් නගන්න බැරි දේවල්. ඒ තරමටම උත්සාහ කළා. මිනිසෙකුට හිතා ගන්න බෑ මේ සාරවත්ඥතාඥානෙ ලබන්න තියෙන උතුමෙක් නැත්තම් මේ සාරාංශික කල්පලක්ෂයක් පෙරම් පුරපු උතුමෙක් රජපෞලක වෙච්ච උතුමෙක් මේ තරම්ම අල්පේච්ඡතාවයේ කෙලවරට ගිහිල්ලා කියනවා. ඒක අල්පේච්ඡතාවය නේද කියන්නේ අත්ති කිලමට අනුලෝමී. අන්නේ පරාසය බැකපු නිසායි අපි සරුවඥයි කියන්නේ උන්වහන්සේ. රාජ්‍ය සප වශයෙන් යන්න තියෙන අන්තිම කෙලවර. අපිට අපේ අත්තල මුත්තලට හිතා ගන්න බැරි සපක ඉපදිලා. ඒකේ කෙලවර තමයි කියන්නේ. අවුරුදු 29 යනකම් කම්මේසු රම්මේසුබ කියලා ඒ හිස්තු වලට අවශ්‍ය ඒ මාලිගා තුනක් සහිතව අතට පහට ලස්සන මල් කුමාරයන් සහිතව යශෝදරාව අග්‍රමහේෂ්කා විදියට එළිය පහළේ තියෙන ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් අහන්නවත් නැති වෙන විදිහට රැකවනලාල අන්තිම සැපවින්ද. ඒකදී කාටවත් කියන්න බෑ ඉන්දියාවේ වෙනි මහරජ කෙනෙකුට අසවල් සැප නැහැ කියලා. ඒ වගේම මේ මහරජවරුන්ට සිවිල් නීතියක් නැහැ. ඕනම දෙයක් කැපයි. රජුරන් කවදාකවත් හොරකමට අහු වෙන්නේ නැහැ කියනවා. මුදු මුළු රටම රජුරන් ගැන හොරකම් කරන්න දෙන්න රජුරු වුණා හොරකම් කරත් ඒක රාජනීතිය මිසක් හොරකමට අහු වෙන්නේ නැහැ. රජුරන් කවදාක කාමීත්‍යචාරෙත් නැහැ. කොයි මිනිසයා කියලා පිළිබඳ පිට පහල වුණත් කොයි ඉස්සයාවත් එක්ක හිතද්දී රජුත් ගෙදී. ඒක නෑ දෙයක්. මැරුවොත් නෑ ඒක රාජනීතියේ තියෙන රාජදඬුවමක් නිසා රජුරවන්න වැරදි. බුරුට්ටුවයි කියලා දැක්න රජුරංගේ බොරු ටික තමයි විවත්තා කියන්නේ. ලෝකේ තියෙන විවත්තා සේරම රජවෙච්චුන්ගේ බොරු. බුදුහාමුදුර විතරයි නියම දෙකියි. ඒ නිසා ලෝකේ තියෙන පච ටික තමයි ඒකතු වෙලා තියෙන විවත්තා කියලා. ඒක ඔක්කොම අපි ඉහෙලි ලියලා තියෙනවා මේ මේ සතරම් පුත්තුල් ලියලා තියාගෙන ඉන්නේ. ඒ රජුරු කේලම් කිව්වයි කියලා ඒව යුදෝපක්‍රම කියලා කියන්නේ. ඒව නිකන් මේ නිකන් ගාමනේ කට කතා කියලා නෙවෙයි. රජුරන්ගේ හිත් වචන කියලා જાතකොත් නම් රජුරු විහිළුවකට විහිළුවක් කෙරුවොත් ඒක හෙට පත්‍රයේ මුල් පිටු වැටෙනවා. ඒ ගැන බය වෙන දෙයක්. මේ වගේ රජුරවන කාදාගක් පව් කරන්න බෑ. මොකද කොයි දේ ලෝකේ හදලා තියෙන රජුරවන්ට yaadෙන කාලෙට. ඒ විදිහට සප ඔක්කොම බින්දපු ඒ සිද්ධාර්ථ තාපසතුමා අල්පේච්ඡතාවයේ ගියේ පාර බලන්ද ඒක අපි හිතන්නේ අපි වගේ විමසුම් බුද්ධිය ඇති කෙනාට දැනගැනීම පිණිසම සර්වචනාංශයේ සූත්‍ර දේශනාවට අතුළු කරලා තියෙනවා නැත්නම් කියලා කියනවා මේවා කළ යුතු දේවල් නෙවෙයි කියලා. මම ඔයත් ගන්න මධ්‍යම ප්‍රතිපදාව කියලා කියනවා. ඒ නිසා ඔයත් හිටිය කෙරුවත් ඇති. නමුත් මම මේක හොයාගත්තේ පොත්ත ජාන්තයකටවත් අහම්බෙන් නෙවෙයි කරලා. ඒ නිසා සර්වඥතා ඥානෙ විස්තර කරන්නේ අන්ත දෙක පිළිබඳවම ප්‍රායෝගික ඥානයක්. ඒ වගේම හොඳ නුවන්සින් විමසා බලන්න පුළුවන් ඥානයක්. මේ ගැන කතා කරනකොට එක දවසක් එක මම කියන ගැමි භාෂාවෙන් මේ මිනිස්සයා කිව්වේ මෙහෙමයි උපමාව ලෝකේ තියෙන මధుර විශේෂයෙන්ම ආශා කර තියෙන හොඳම මధుර දෙයට අපි කියන්නේ මීපැන් කියලා. මීමැස විසින් එකතු කරන මීපැන්. එයා ඒකට මල්පැණික් ගන්නවා, රොන් ගන්නවා, හැමදේම හැම අසුචි වලින් මොයි මෝත්‍රාවෙම ටික ටික ගන්නවලු. නැත්තම් මේ වැනි අංග සම්පූර්ණ වෙන්නේ නැහැ කියන්නේ. ඒ නිසා අසුචි වලක් අරලා තියන්න බලන්න මේ මැස්සෝ ගිහලා ටිකක් ගේනවායි කිය. මුත්‍රා කරපු දණ්ඩක් ගිහලා වහන ඕන ජරාවක් ටික ටික ගන්න. ගත්තට පස්සේ තමයි ඔක අංග සම්පූර්ණ මල්ටි විටමින් එකක් වෙන්නේ. ඉතින් සර්වඥතාඥානෙ අපි හිතන සියල්ල හොඳ පැත්ත විතරයි කියන්නේ. කවදාකවත් ලෝකේ හොඳ විතරක් තියෙන දෙයක් කෙලින් තියන්න බෑ. වැටෙන. නරක විතරක් තියෙන දෙයක් කෙලින් තියන්න බෑ. වැටෙන. දෙක එකතු වෙච්චාම හරියට ගුරුත්ව කේන්ද්‍රය දැනගත්තොත් කෙලින් තිබේ. වෘත්තකේන්ද්‍ර දැනගත්තට ඇයි බෑ. වෘත්තකේන්ද්‍රය තමයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. නිසා උන්වහන්සේට විතර ශක්තියක් ඇත්තේ නෑ අල්පේච්ඡතාවය පිළිබඳව කතා කරන්න. උන්වහන්සේ අල්පේච්ඡතාවයට නිදර්ශන දෙන්නේ මොකද්ද? අල්පේච්ඡ වෙලා තමයි අල්පේච්ඡවම කාටවත් නොයටෙන කාලට ජීවත් වෙන කෙනාට තමයි අල්පේච්ඡයි කියලා කියන්නේ. මේක තමයි අන්තිම දක්ෂය. ගිහි කාලෙදිම මට ධර්මය කියලා දෙනකොට ඒ කෙලිදු සෑම ගුරුවරයෙක්ම කිසිම කෙනෙක් පැවිද්ද වෙන්නේ නැහැ ගිහියෝ හිටියේ. ඇත්ත සියලු දෙනා මේක දැනගෙන හිටියයි කියලා මට මේ වෙලාවේ කඳුළු වැටෙනවා මට උගන්වපු ඇත්ත ගැන සිහිපත් වෙනවා. සෑම කෙනෙකුම අන්තිම අල්පේච්ච මිනිස්සු. හැබැයි පහටි වලට යනවා. ඕනේ සමිති සමාගම් වලට යනවා. ඉහළ පෙළේ ඕන කෙනෙක් එක වැජබෙනවා. වැජබුණාට කවදාකවත් නැහැ ගෙදර ආපු ගමන් අර තමන්ගේ ස්වරූපේ. ඒක හරි සෙන් බුද්ධහවිම කියනවා You must know how to walk with the kings and work with the subject කියලා. රජුරත් එක්ක රතු පළසේ යනකොට උජාර වේවට රජුරත් එක්කම යනවා. දැන් පොඩි සිංහත් එක්ක ඉන්න වෙලාවට බුලත් එකක් කාන පිළ උඩ ඉන්න කිසිම බාධාවක් නැහැ. මුගක් වෙලාවට අපි ඉන්නේ පොඩි සිංහත් එක්ක තමයි. රජුරුත් එක්ක ඉන්නේ පොඩ්ඩයි. ඒකට රජු මම මේ පොඩි සිංහත් එක්ක ඉන්නේ බුලත් එක කාලා ඉන්නේ දත් කහට තියනවා කිය. ප්‍රශ්නයක් නෑ රාජ්‍ය සභාවට යන කිසි බාධාවක්. මොකද දන්න රජුරුවන්ගත් මේ ළමන් ළඟ තියෙන ඥානෙ නැති බව, තමයි ළඟ තියෙන අල්පේච්ඡතාවය නැති බව. නමුත් ඒ කෙරුවයි කියලා අර gedara ජීවන සත්‍ය අමතක කරන්නේ. මෙන්න මේ පරාසය නැතුව අපි එක පැත්තකට ඇල්ලුවොත් අංශභාග වෙනවා. සමබර භාවය නැති වෙනවා. ඒ නිසා මෙතන පුදුමාකාර ප්‍රයෝග ඥානයක් ඕන කරන්නේ. ගොඩ දෙනෙක් ඇඟිලි ලෝකේ ගත කරන ගිහි කාම්බෝගියත්තු තමන්ට ඒ ඒ සැප සම්පත් නැහැ කියලා මේ මහේච්ඡතාවයට අදාළ කරන අඩුම ක්‍රම නැහැ කියලා පශ්චාත්තාප වෙනවා. යෝගාවචරය අල්පේච්ඡතාවේ නැහැ කියලා පශ්චාත්තාප වෙනවා. අනේ අපිට අරණයට යන්න නැහැ. අනේ අපිට ගහක් මුලට වෙලා ඉන්න නැහැ. අනේ අපිට දවස් 10ක retreat එකක් කරන්න යන්න නැහැ. ඉතින් මේ තියෙන සැපෝ කරදර වලින් අයින් වෙලා යන්න වෙලාවක් නැහැ නේද? අල්පේච්ඡතාවේ නැහැ කියලා මැරෙන්න හදනවා. ඔය තියෙන එකට සතුටින් මුණ දුන්නා නම් සතියේ මුණ දුන්නා නම් ඕක ඇතුලේ එකම තියෙනවා. අල්පේච්ඡතාවයක් තියෙනවා මහේච්ඡතාවයක් තියෙනවා. මේකෙන් කැපී පේන දේ තමයි මේ ශාසනයේ අන්තිම ඉහිලින් සලකන සම්‍යක් දෘෂ්ටිය. ඒක තියෙන්නේ මේ අල්පේච්ඡ වස්තු මතවත් මහේච්ඡ වස්තු මතවත් නෙවෙයි වස්තු කෙරෙහි Taman දක්වන ආකල්පය. රජුන් එක්ක ඉන්නකොට රජුන් එක්ක ඉඳලා රට්ටුවෙට යනකොට වැඩ කරනකොට රට්ටුවෙට වැඩ කරන්නත් ආකල්ප වෙනසක් මිස ප්‍රාර්ථනා වලින් වැඩක් නැහැ. ඒකෙන් නොලැබිච්ච දේ වැඩකුත් නැහැ. නිසා අපි ළඟ මේ තියෙන වස්තු වල මේ දෙකම තියෙනවා. අවශ්‍යතාවයට ඒ අල්පේච්ඡතාවය ඇති කරගෙන යම් හේතුවක් නිසා අපිට මහේච්ඡ වෙන්න වෙනවා නම් ඒක හොඳම වෙලාවට මම අල්පේච්ඡයි කියලා රට්ටු දැනගන්න නැති වෙන්න හොඳම වැඩ කියලා ඒකම පොරොගෙන ගන්න. ආහනේකට දක්ෂ වෙන්න නම් තමන් ඉස්සල්ලාම අල්පේච්ඡතාවය ඇති වෙනකොට තමගේ මානසික තත්ත්වය මහේච්ඡතාවය ඇති වෙනකොට තමන්ට එන මානසික තත්ත්වත් පිළිබඳ හොඳ සතියෙන් ප්‍රමාණ කිරීමක් කරන්න ඕනේ. කවදාහකත් පොත් බැලුවට කවදාත් අල්පේච්ඡත්ව ඇසුරු කරාට කවදාත් මහේච්ඡත්ව ඇසුරු කරාට මේ ගැටලේ යන්න බෑ. ඒක නිසා උදාහරණයක් වශයෙන් අපි භාවනාවට සම්බන්ධ කරලා බලනවනම් අපි සාමාන්‍ය භාවනා ලෝකයේ මහේච්ඡ තත්ත්වය කියන කියන්නේ හොඳ ධානාගත හිත. කිසිම නිවර්ණයක් නැහැ. පිරිසිදු වීදුරු කැලක් වගේ ඒකොන මේකොන පේන හොඳ පිරිසිදුකක් ආපම බොහෝම හිච්චයි අපිට කිසිම කාමච්ඡන්ද ආදී බාධාවක් නැහැ. ඇත්ත ඇති කියන පේනවා. එතකොට අපි බොහෝම උසස් මම බොහෝ වටින වැඩක් කරගත්තේ භාවනා කරුවා මට ආහාරය කියයි කියලා බොහෝම මහිච්ඡතාවයක් අපිට ඇති වෙනවා. මොන භාවනා කරගෙන ඉනකොට අරමුණට හිත ගන්නම බැරුව ඒ මදුරෝ කනවා මෙහෙන් කකුල යමාරු එහෙන් සද්ද හැෙනවා හිතවිලි එනවා සීලය ආවර්ජනය වෙනවා හිත දුවනවා මේක යකාය කම්මල වගේ හිතනවා ඉතින් ওই දෙකේදී අපි අනිවාර්යයෙන්ම රුචි අරුචිකම් බලපානවා ප්‍රපංච ධර්ම වැඩ කරනවා මේ මහිච්ඡතාවයට කැමති වෙනවා මම මේ මහිච්ඡ කියලා මගේ අර්ථකථනයක් මන් දුන්නේ අල්පේචිකාය කියලා මගේ අර්ථකථනයක් දුන්නේ ඔය දෙකම එනකොට දෙකටම පුරුදු වෙනවා කිසිම සමාධියක් නැහැ. සතියකුත් නැහැ. අරමුණ පේන දෙයක් අහලක පේන්නේ නැහැ. ඒත් උහේ වාඩි වෙලා අනේ මගේ හිත පිට යනවා. අනේ මගේ කය වෙහෙසේ. අනේ මගේ සීල පිළිබඳ මනස හැකයි. අනේ මේ මන්තුකෝ කන. අනේ වැඩ ගොඩාක් පහුවන කියලා කීයේදී ඒක දිහා බලන්න ඉන්න පුළුවන් නම් අපිට තේරෙන විශාල ගැඹුරක් මේකේ තියෙනවා. අරමුණ පේන්නේ නැති වුණාට අරමුණ නැති වෙලා නැහැ. කවදාකවත් ඔය සරුවචනanse පෙන්නපු අරමුණු එහෙම නැති වෙන අරමුණු නෙවෙයි. නමුත් නැති වුණා වගේ පේන්නේ මොකද්ද? අරමුණ ඈතට ගිහිල්ලා බාධකේ ලං වෙනකොට අපිට පේන්නේ නොපෙන්නවා වගේ. දැන් මේ වෙලාවේ ඉර කියලා බලවට ඉර පේන්නේ නැහැ. ඒ ඉර නැති වෙච්ච ඉඳ නෙවෙයි. ඊට මෙදී මේ බොහොම තුනි අලු බඳවල තුනි නමුත් විශාල උස වායු මේ බලාකුලක් ආවට පස්සේ අපිට පේන්නේ ඉර නැහැ වුණා. ඉර නැහැ කියන්නේ. මොකද හොඳටම දන්නවා බලාකුළු මුඩට ගියාම අර සම්පූර්ණ ඉතිතියි. හඳත් ඔය වගේ. ඒකේ වගේ අපි දන්නවනම් මේ තියෙන ආලෝකය ඒ ඉරේ පරාවර්තනයක් ඍජු ආලෝක නොවුනට කියලා අරමුණ අර කරදර මැදත් හෙව්වොත් දැක ගන්න පුළුවන් වෙනවා. කොහොමද ඒකට දක්ෂ වෙලා නමුත් ඒ කියන්නේ බාධක ආවත් භාවනා අතනෑර කරලා කරලා නමුත් අපි ඒක පිළිබඳව නම්බු කරන්න යන්න නරකයි. එහෙම කරන්න බැරි කෙනෙක් දැකලා මෙයා භාවනා දන්නේ නැති කෙනෙක් මෙයා තාම මේ හොඳම දේවල් ඉල්ලනවා කියලා පහත් කළ සලකන්න අයිතිවාසිකමක් හෝ කනගාටු වෙන්න අයිතිවාසිකමක් අපට නැහැ. අපිට දෙන්නේ මේ වෙලාවේ හිත බොහොම හීනයි, දීනයි, අල්පේච්ඡ. ඔන්න ඔය කමන්නේ අල්පේච්ඡතාවෙ තියෙන්නේ. වරින් වර මහේච්ඡතාවයට යනවා. නීවරණ නැහැ, අරමුණ හොඳට පේනවා. ඇත්ත ඇති හැටියෙන් පේනවා. ඇයි දෙකටම සමහිත පවත්න්න පුළුවන් නම් අපේ ජීවිතේ වෙනසක් වෙලත් නැහැ ආහාර පාන වෙනසක් වෙලත් නැහැ ඉන්න තැන වෙනසක් වෙලත් නැහැ නමුත් ජීවන දර්ශනයේ ඒක දිහා බලන සම්මිය දෘෂ්ටිය වෙනසක් ඇති වෙනවා ඒ වෙනස ඇති වුණාට පස්සේ මට එකක් සහතික කළා කියන්නේ වැඩි සන්තෝෂ වෙන්න වැඩි කරදර තියෙනවා අපි බලාපොරොත්තු වෙන්නේ නම් කරදර අඩු අපි හිතුව පැතු දේවල් සම්පත්තියෙන් දනක සැපතියි කිය. ඒ සැප බොහොම ඕලාරික සැපක්. කරදර මැද කරදර දිනාගෙන ලබන සැප බොහොම විචිත්‍රයි. බොහොම සජීවී. තව කෙනෙකුට ආසාදනය වෙන මට්ටමේ මට්ටමට යනවා ඒක. ඒක නිසා අල්පේච්ඡතාවය සහ මෛත්‍රීතාවය පිළිබඳව ආකල්පයේ වෙනසක් ඇති වෙච්ච දවසේ ඉඳලා මුළු ජීවිතේම ලොකු නැත්නම් ආකල්පවල විශාල වෙනසක් ඇති වෙනවා. අපි දැනටමත් නිවන් දැක්ක කට්ටිය වගේ කියලා හිතෙන්න පටන් ගන්නවා. ඒකට උගෝ දෙනෙක් එහෙම කියනවල කැමති නැහැ. මොකද උගෝ දෙනෙක් නිවන කියන්නේ ගෞරවණීය බොහෝම වැදගත් මේ ලබන්න බැරි උඩ තියෙන එකක් විදිහට හිතානේ. මොකද නිවන තියෙන්නේ ওই දෙක අතර වෙනසක් නැහැ කියලා තේරුම් ගත්ත දවසේ ওই දෙකෙන්ම අපි නිදහස්. අල්පේච්ඡතාවයේමයි ඕනේ කරන්න කියලා හිතුවොත් මහේච්ඡතාවයේ දුකක් වෙනවා. මහේච්ඡතාවයේමයි ඕනේ කරන්න කිව්වොත් අල්පේච්ඡතාවයේ දුකක් වෙනවා. මොකද සර්වඥාන්සේ මෙතන මේ දෙන ඉදිරිපත් කරන ස්වරූපයෙන් අල්පේච්ඡ උනේ නමුත් අල්පේච්චිච්ච බව නොදැනෙන්න කටයුතු කරනකොට මහේච්ඡකමට සෑහෙන තනක් හම්බ වෙනවා. වෙන විදිහකට කියනවා එන එන දේ එළමිච්ච දේට මුහුණ දෙන්න පුරුදු වෙගෙන යනකොට මේ දේවල් දෙකක් මැද හැම වෙලාවෙදීම මධ්‍යම ප්‍රතිපදාව තියෙනවා දෙකක් මැද හැම වෙලාවෙම නිවන තියෙනවා ඇත්තනම් බලන්න හුඟක් වෙලාට අපි ඉන්නේ මැද නමුත් අපේ හිත කවදාකවත් ඒක දැකලා හුරු නැහැ අපි බලන්නේ එක පැත්තක් ඒක හොඳට තේරෙනවා දැන් මේ කතා කරන්නේ අපි අල්පේචිතාව මහේචිතාව ගැන නිදර්ශනයක් වශයෙන් අපි ගත්තොත් සැප වේදනා දුක් වේදනා පිළිබඳව කියන මේ හොල්මන දිහා බලන ඉන්නකොට ඉතින් ලෝකයා 99.999999999 කොච්චර දෝ ගණක් සැප විතරයි ඉන්නේ කොච්චර යෝගාවචර වුණත් අපිත් ඔච්චරයි සැපමයි ඉන්නේ නමුත් සංසාරේ එහෙම සැප විතරක් දෙන්නම් කියලා තනක් කොහෙවත් නැහැ සැපක් තියෙනවා දුකක් තියෙනවා. ඉතින් බුදුහාමුදුර කියන්නේ නම් දකින්න දුක දුකක් වශයෙන් අවබෝධ කරන දුක්ඛ සත්‍ය ඉස්සරහින් කියපන් කිය. ඒකල කිව්වා ඒක තමයි ලෝකේ තියෙන නිස්ථාවටම හම්බෙන සදාතනික සදාකාලික සැපේ කිය. ඉතින් යෝගාවචර කරන්නේ අර ටික ටික දුක් වළඳන්න පුරුදු වෙනවා. ඉරියව් එක තැනක තියාගෙන ඉන්න පුරුදු වෙනවා. ටිකක් කල් කතා නොකර ඉන්න පුරුදු වෙනවා. හිතේ පහළ වෙන සංස්කාර ධර්ම කියන සංඥා වේදනා ටික ටික ටික ටික සංසිඳවන්න පුරුදු වෙනකොට අර දුක වෙනදා චෝදනා කරන වෙනදා අඬා වැටෙන දුකට මුහුණ දීගෙන යනකොට ওই දුක ওই කියන තරම් අමාරු නැති බව තේරෙනවා. පිරේද හැන්දාවේ බණකත් මම මතක් කරුවේ ඒකයි. ඉතින් අපි අපේ කුණරතන වේනකොළ කුණරතන ස්වාමීන් වහන්සේ සාමිලා කතා කරගෙන ඉන්නකොට හරි ෂෝක් කතා කරනවා. හරිම ෂෝක් හමුදුව. මම දැක්කම මම බොහොම සතුටු වුණා. ඒ සාංශ කතා කරගෙන ඉන්නකොට ඒ සාංශ කියනවා මිනිස්සෙක් යාළු අතබල්ල කාත්‍ර කියන මිනිස්සෙක් ආඩ බොහොම සත්ත මිනිස්සෙක් වෙන්නයි. ඊළ අතබල්ල වෙනකොට වටිනාකම තරුණෙක් වෙන්න යන්නේ ඇත්තේ කිව්වලු මාත්‍යෝ 38 වෙනකම් 39 වෙනකම් අන්තිම අපලයිව. අවිවාහ වුණෝ විවාහ වෙනවා කැඩලා යනවා. දරුවෝ හම්බ වෙනවා මැරෙනවා. වස්තු හම්බ වෙන නැති. ඉදි හර ගන්නවා ගසල කුමිනවා. ලාභ ලැබෙනවා පාඩුවට යනවා. ලැජ්ජ වෙනවා. කිල්ලෝ රත්නයි වල 39 වෙනකන් නම් ඉතින් මේක මෙහෙමයි කියලා ධර්මංශය ඉතින් බොහොම විශ්වාසින් අහන්න කිව්වා ඇහුලව. හොඳයි ඊට පස්සේ 38 39 පෙන්නට පස්සේ මොකද වෙන්නේ? මේක තේරුම් ගන්නවා කිව්වා. ඊට පස්සේ කොයි දේ වුණත් ගානක් නැහැ. අරවම තමයි ඊට පස්සේ තේන්නේ. නමුත් ඊට පස්සේ ජීවිතේ හරි ෂෝක්. කොහොමද භාවනාදී කරන්නේ? ටික ටික ටික ටික නිදන් කියලා කවන්නේ අර දෙක තමයි. කවන කවන කියලා බලනකොටයි තේරුම් ගන්නෙ මේ ලෝකේ සැපය කියලා දෙයක් දුකේ දෙයක් නෑ. ඒවා තියෙනවා නම් තියෙන මේ සංඥාවේ ඒ දෙක නැති වෙච්ච ගමන් අනිවාර්යයෙන් මේ දෙක මැද තියෙන අදුක්කම සුඛය ඉසෝසෝනෝ. ඉසෝසෝ බුදාසේ පේනවා සැප දුක එලවලා ගන්න ඕන දෙයක්. සැප දුක අනුව වේවා නොවේවා කියලා ප්‍රාර්ථනා තියෙනවා. රුචියල්සුන් තියෙනවා. අදුක්කම සුඛේ එහෙම එකක් නැහැ. අදුක්කම සුඛේ පතන්න දෙයක් නැහැ. බලාන ගියාම 166.66ක් තියෙන අදුක්කම සුඛේ නිවන් දැක්කත් එතන ඉඳලා තියෙන නිවන් නොදැක්කත් එතන ඉඳලා තියෙන. නමුත් ඒක කවදාකවත් ඔලෝසලා පෙන්වන්න දෙන්නේ නැහැ. අදුක්කම සුඛේ මොඩයට අහු වෙන්නේ නැහැ. ඉතින් සැප දුක දෙක හොඳට පුරුදු කරලා ඒක විස්තර හොයනකොට අපිට කවදාරි තේරුනොත් ওই දවසේ කනගාටු කියව නැත්තේ නෑ. දවසේ සැපක් තියෙනවා. ඔය සැපයි දුකයි එකතු කරලා පැත්තකට දැම්මොත් දවසෙන් 10ක්වත් නෑ එහෙම වෙලාවක්. අනික් සෑම වෙලාවෙම හිත තියෙන නිවන වගේ වූ අදුක්කම සුඛය අපිට ඒක දැනෙන්නේ නෑ. ඒක වැටෙන්නේ නෑ. ඒක ආවට පස්සේ වැටෙන්නේ හරි පාළු. හරි කම්මැලි. එලා සිගරට් එකක් බොන්න නැත්තම්. එලා චුංගම් එකක් කපන්න නැත්තම්. පත්‍රේ කිව්වොත්, ටෙලිවිෂන් එක බැලුවොත්, අල්ලපු දෙකත් කතා කරගෙන හිටියොත් කියලා අර හම්බෙන සෑම අදුක්කම සුඛ චිත්තක්ෂණයක්ම මුන්නවා හරි කුණු කන්දලකින් වහන. වහන්න බැරිුනොත් අපි කියන අපි හරි දුක්පත් කියලා. ඒ ඒ සැප සම්පත් නැහැ කියලා. මේක තමයි මුළු ජීවිතේ පුරාම තිබිලා තියෙන්නේ. මේක අවබෝධ කරගන්න තමයි සැප එනකොට සැප වශයෙන් දකින්න, දුක එනකොට දුක වශයෙන් දකින්න, එතකොට වැඩි හරියක් ඉතුරු වෙන්නේ මොනවද? අදුක්කම සුඛ වේදනාව. ඒකට ගියාට පස්සේ අහනවා ස්වාමීන් වහන්සේ ආනාපාන කරන්නේ කොහොමද? දැන් ආස්වාදේ පේන්නේ නැහැ, ප්‍රසආදේ පේන්නේ නැහැ. දැන් මොකද කරන්නේ කියලා. හරි පාළුයි. ඉතින් මේ අස් දෙක බැඳගෙන මේ කොයි යන්නේ? රයිගම් පාරේ කවුරු බලන්නද? නැන්ද බලන්නයි කවදද එන්නේ? ඉරිදද එන්නේ කියලා දෙසෙල්මත් තියෙන්නේ. ඒක බුදුහාම කරකොල කරකොල ගෙනියන්නේ Tamanගේ ప్రత్యක්ෂ මුල් තැන තමයි. මොකක්වත් බුදුහාමුදුර දෙන්නේ නැහැ. ඔගොල්ලෝ ඉතින් බුදුහාමරලා අදවලා ආශිර්වාද වේවා කියනකොට හම්බෙයි. ආශිති ගන්නේ අපි එක පාට මුඩයයි පීතිබක්කා සයම්පබා ආලෝකයේ වගේ අපි උඩ ඇවිදින්න පුළුවන් මේ ප්‍රීතියෙන් ජීවත් වෙන જાතියක් වෙන්න වෙයි කියන්නේ අවුරුදු 39 පෙන්නට පස්සේ ඕකම තමයි. හැබැයි තේරුම් අරගන්න දවසේ වැඩි වෙලාවක් භාවනා කරත් නොකරත් ඉන්නේ අදුක්කම සුඛ වේදනාවේ මේක දැකලා නැහැ. මොකද අපි දැක්කේ අර මුදුනක් දෙක විතරයි, යප දුක දෙක විතරයි. ඒක නිසා කියන සැප එනකොට සැප කියලා මෙනෙහි කරපන්. දුක එනකොට දුක කියලා මෙනෙහි කරපන් කියලා බලනකොට ඒක අයින් කරලා දැම්මට පස්සේ නිවන් දැකපු හිතක තමයි තිබිලා තියෙන්නේ. එක දවසක් අර ගෙවල් මැද හේන මේ ගමක පරණ ගමක මිනිස්සු ඔක්කොම වටේ හේන් වවාගෙන සතු කොටු දාගෙන මැද මිනිස්සු ගෙවල් ටික හදාගෙන පොල්ලතුලින් වහගෙන මැද මිදුල තියාගෙන ජීවත් වෙනවා. ඉතින් මිනිස්සු දවල් වරුවේ ඔක්කොමලා යනවා හේන් කරා. ඊට පස්සේ තමයි ගෙදර කවුරක් කරන ගෑනු ටික විතරයි ඉතුරු වෙන්නේ. තමයි මහා දෙන්න දෙමහලොත් යනවා දරුවෝ විතරයි ඉතුරු වෙන්නේ. කවදාද මොකක් හරි අමතර අවශ්‍යතාවයට එදා ගමයා ගෙදර ඉඳලා දෙනවා. ගම මාගේ ගෙදරලු. ගම මාගේ හාල් කරද්දී මොකක් හරි කලබලයකට පට්ට ආවේ අර එක ජීක වහලෙ ගින්ගත්තා. ගින්නතර පස්සේ ගමයාගේ පුරුද්දම තමයි ඊට බල කෑ ගහනවලු. පිරිම කෙනෙක් වරෙල්ලා පිරිම කෙනෙක් වරෙල්ලා පිරිම කෙනෙක් වරෙල්ලා ගේ ගිනි ගන්නවා ගේ ගිනි ගන්නෝ කියලා කෑ ගහනවා. කෑණි මතක් කරලා ගෑණි වලු හාල් ගන්නවා මේ මනුස්සයා කෑ ගහනවා මේක කරනවනේ. ඇයි මිනිහ උඹ පිරිමෙක් නෙවෙයිද කියලා. හැබැයි නේන යෝධිය මතක නැතුණානේ කියලා විජහට ගිල්ල ගින්දෙන්නවා. ඒ මනුස්සයාට පුරුද්දම තියෙන කාට හරි කතා කරලා වැඩ අරගෙන ගමරාලනේ. ඒ වගේ මේ අපි හිතාගෙන ඉන්නවා යේසුස් වහන්සේ ඇවිල්ලා නබිනායකතුමා ඇවිල්ලා බුදුහාමුදුරුවෝ ඇවිල්ලා ගින්න නිවයි කියලා. කැසපට ගහලා නැග්ගනම් මෙලහටම නිවලා. නමුත් අපි හිතුවේ නෑ කවදාකවත් මේ අල්පේච්ඡතාවයේ මැද, මහේච්ඡතාවයේ මැද නිවන තියෙනවා කියලා. අපි හිතුවේ අල්පේච්ඡතාවයේ වේවා, නොවේවා, මහේච්ඡතාවයේ වේවා මේක එනකන් නිවන් දකින්න බෑ. එනකන් ආර්ථිකව අපි ස්වයං පෝෂණය වෙන්නේ නෑ. දේශපාලන දහස ලැබෙන්නේ නෑ. සමාජික තත්ත්වයක් ලැබෙන්නේ නෑ. මොහු සර්වචනන්ති ඇත්තටම කාටත් පොදු ඒ මහේශාක්‍ය කුලයක ඉපදিলা අල්පේක්ෂතාවයට සම්පූර්ණ ආදර්ශයක් දුන්නා. අල්පේක්ෂතාවය තුළ තමයි ආගමිකත්වයේ ඒ කියන්නේ ධාර්මික ආධ්‍යාත්මිකත්වයේ හිටින්නේ. දහම් දෙන්න වෙන විදිහට කියන මේ සූත්‍රය හොඳට ඉස්සරහට සමතෙන්ස මතක් කර දෙනවා. යම් කිසි කෙනෙක් සත්‍යමත් වෙනකොට අනිවාර්යයෙන්ම අල්පේච්ච වෙනවා. කොච්චර මහේච්ච කෙනෙක් වුණත් ධර්මයට බැහැගත්තට පස්සේ අල්පේච්ච වෙනවා. ඒ නිසා මහේච්ච කෙනෙකුට ධර්මයට අභෞවිකමක් නැහැ. නමුත් ටික දුරක් යන්න වෙනවා මේ કૃතිම රැක බලා ගන්න හදන මහේච්චකමට වැඩිය අල්පේච්චකම නිකන් රැකෙන දෙයක්. ඒකට සාදර වෙච්ච ගමන් අපිට මේ දැඩි ආවේග නැත්නම් දැඩි අපි කියන අසහන නැත්නම් දැඩි පරිසර දූෂණ දැඩි සුඛභෝගීත්වය නැති වෙලා ඒ නිසා සාමාන්‍ය ජීවිතේ ගියාට පස්සේ නමුත් ඉන්න පරිසරයෙන් අපිට කියනවා නෑ ඔබ කලින් වර ඔබට මහේච්ඡ වෙන්න වෙනවා කියලා. ඔන්න එතකොට අපි මේ සුචරිතවාදී වෙලා නෑ නෑ මට කවදාකවත් ආයෙ මහේච්ඡ වෙන්න බෑ කියලා අල්පේච්ඡ තමන්ගේ ජීවිතයේ මතයක් කරගෙන දෘෂ්ටියක් කරගෙන ලෝකයේත් එක රණ්ඩු කරන්න හදනවා. බුදුහාමුදුරනේ මේ වෙලාවේදී මගේ අල්පේච්ඡකම ලෝකයට නොදැනේවා කියලා අර මහේච්ඡ කතර පොඩ්ඩක් ඉඳ දුන්නයි කියලා කෙලසීමක් වෙන්නේ. මොකද ඒක මේ චේතනාපූර්වව තමන් ගත දෙයක් නෙවෙයි. ඉදිරිපත් වෙච්ච දෙයක්. කවදාකවත් අපිට කෙලෙස් සිද්ධ වෙන්නේ නැහැ අචේතනික වෙන වැඩවලට. කෙලෙස් පහළ වෙන්නේ කර්ම රස වෙන්නේ චේතනාපූර්වව. ඒ නිසා අපේ ජීවිතේ අපකරා පැමිණෙන කිසිම දෙයකින් අපි කෙලෙසෙන්නේ අපි ඒකට දක්වන ආකල්පය මතින් තමයි අපි කෙලෙසෙන්නේ ඒකයි. මුළු ශාසන ඉස්සල්ලාම දරුවචනාංගමේ දෘෂ්ටි ඉදිරියෙන් කියලා කියනවා. නැති වෙනකොට සංයෝජන ධර්ම වල ඉස්සල්ලාම නැති වෙන සක්කාය දිට්ඨිය. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉස්සල්ලාම කතා කරන්නේ සම්මා දිට්ඨිය. සම්‍යක් දෘෂ්ටිය නැතුව අපි අල්පේච්ඡතාවය ගැන මහේච්ඡතාවය ගැන කතා කරනවා නම් අන්දාලිය කැලේ වීනවා වගේ හැම තැනම හැප්පෙනවා. ඔක්කොම ලෝකේ අල්පේච්ඡ කරන්න හදයි. මහේච්ඡ කරන්න හදයි. සර්වඥනදී කිසිසේත්ම බාහිර ලෝකේ හැදීමක් ගැන කිසිම තැනක කතා කරලා නැහැ. උන්වහන්සේ සතන් කරලා තියෙන්නේ මේ ලෝකේ මෙහෙමමයි උඹත් ඔහොමමයි මට එකක් කියලාගේ ඔයලෙකට උඹට හැඩ ගැහෙන්න පුළුවන්. ඇයි ඒ බුදුන් අදහගෙන ශ්‍රද්ධාවෙන් ධර්මයේ අදහගෙන ධර්මයේ වතියනවා කියලා සංඥා අදහගෙන. සාන්තිම අල්පේක්ෂ ජීවිතයක් ගත කරලා සංඥා වහන්සලා රජකෙ දෙට්ටත් ඕන වෙලාවක යන්න පුළුවන්. සංඥා වහන්සේ සාරුවත් යන මත කරලා තියෙන්නේ ඒ ආංශ කුල සූරයි පිරිසුන් ආයතලා හම්බ වෙන පාත්‍රේ පාත්‍රේ හම්බ වෙන බතයි ගහක් වල හෝ හම්බෙච්ච සීනාසනයයි කුචිමුතු බේසජ්ජයි කියන බෙහෙත් හතර. මේ හතර. ඒක ඉතින් සර්වඥාන්සේ උපසම්පදා මාලකයේදීම කියලා දෙනවා. මහනි මේ හතර උඹලට ලැබෙන බාට මම පොරොන්දු වෙනවා. පාරේ යනකොට වැඩන රෙදි ගැලක් ගන්න එක සූරු මහණැටි. ඒක මම උඹලට පොරොන්දු වෙනවා කොයි එකෙත් වගේ වගේ අහක දාන රෙදි හම්බ වෙනවා. ඉංගනේ මනුස්සයාට මොනවාරි කණ්ඩ දෙන එක හැටි. ඒක මම උඹලට පොරොන්දු වෙනවා. ගහක් යටින් ඉඳගෙන භාවනා කරන්න පුළුවන් ඒක උඹලට මම පොරොන්දු වෙනවා. කුතුමුත් වේසජ්ජේ වේවගේ. ඉන් එහාට දේවල් තේන්න මම පොරොන්දුවක් ඇත්තේ නැහැ. ඊට දේවල් ලැබුණොත් වැරද්දකුත් නැහැ. පැහැදිලිවම දේශනා කරලා තියෙනවා කසීසලු බරණසි සල්ු ලැබුණාට පෙර පෙර පෙර කළ පින් නිසා ඒක සිවුරට ගත්තට කිසි දෝෂයක් නැහැ. හැබැයි මතක තියාගන්න පාංශකුල සිවුර තමයි උත්කෘෂ්ට. ඒ වගේම පින්නපාත වැටෙන සංඝයා වහන්සේ නමුත් ගෙදරට කැඳවලා මේ කටින පින්කම මේ කෝය පින්කමද මේ වාර්ෂික දාන මේ සලාක දාන කියලා දෙනවනම් කිසිම දෝෂයක් නැහැ. මේක වළඳන. හැබැයි මේ පින්න පාද පානේ විතර වටින දෙයක් නැහැ. ඒ දෙමහල් හතර මහල් හතර ඇතුළු ගෙවල් මහනිකා කොච්චර තිබුණත් ඔක්කොම කැපයි. කිසිසේත් මේ වගේ අකපක්ෂ වීමක් පෞසිදු වීමක් නැහැ. රහසලා දෙනවනම් දායකෝ කැපයි. නමුත් ගහක් ඉන්නා වගේ අරණ්‍යක ඉන්නා වගේ ශූන්‍යකාරක විතර සැප නැහැ. ඔගේ කොච්චර දෝ ඉංග්‍රීසි සිංහල බෙහෙත් කියනවා. ඒ කොයි එකක් කැප එකක්වත් වැරදි නෑ. මේ පූජිමුත්‍රේ රාජ්‍ය විතර හොඳ එකක් නෑ. ඒ වාතරේ ශ්‍රේෂ්ඨයි කියලා. මෙන්න මේ කියන අල්පේක්ෂතාවය දන්නවනම් ඒ පුදුලා අනිවාර්යයෙන්ම මොනෝයි කියන විදිහට චීවරයට බින්න පාතයට සේනාසිත ගිලන්පස කියන අල්පේක්ෂතන් හොඳ අනිවාර්යයෙන්ම යනවනම් ඒ පුදුලා ඇතුළ ධර්මයේ දිනුවක් වෙනවා. ධර්මයේ දිනුවක් වෙනවා නම් එන්නේ එන්නේ එන්නේ අල්පේක්ෂ ගති මතුවේ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේ පුද්ගලයා ඊට පස්සේ මහේච්ඡතන් වලට යන්න අභව්‍ය වෙනවා කියන. ඇත්තටම මේ කාමභෝගී පුද්ගලයන්ට වැඩිය බණ භාවනා කරන එක්කනට ඒ සෑම දෙම කැපයි. ඒ කාලේ තිබුණා නීලාම්බරවාදී නීලාම්බර සේසාම්බර කියලා මේ නිගන්ඨයෝ රිදීයන් දීම සුඛභෝගී කියලා උත රිදීයන් දින් නැතුව හිටියා. ඒකල කිව්ව සර්වඥාන්සේ මේ ගෝලයන්ට මේ සුඛභෝගී දේවල් උගන්වනවා. පිළියන්න නුන අපින අන්තිමල් පේච්චයි කියලා. ඒකත් එකනේ මම මධ්‍යම ප්‍රතිපදාව ගන්නනේ. පාරේ වැඩ තියෙන සුදි ගැලක් ගන්න හොදලා යන්නට ප්‍රශ්නයක් නැහැ. විශ්වාසයෙන් ඉන්නවට වැඩිය හොඳයි. ඒ වගේම පින්න පාත යනකොට ඊයත් කිව්වා පාත්‍ර කරගෙන යන එක ආහාර බලාපොරොත්තු වීමක් අද්ද කරගන්න ඕනේ. කවදාකවත් බිම වැටලා දාලා මිසක වළඳන්න එපා. ඒකනේ කිව්ව එක උත්කෘෂ්ටයි කියන්නේ. නැසොත්නම් ගේන්නක් නැහැ. පාත පාත්‍රේ මම අනුමත කරනවා. ඒකට ලැබිච්ච දෙයක් ඉඳගෙන බලනකොට කමන්නේ නැහැ. ඒ වගේම ගහක් යට ගියොත් මේ වහලයක් ඇද්ද කියලා සිල්පද කැඩෙනවායි කියලා දේවදත්තත් ඉදිරිපත් කරා නීතිය. මේක උත්කෘෂ්ඨව කරමු කියලා ඒත් නෑ නෑ නෑ. ඒක එකනගේ ප්‍රාසනාව හැටියට ලැබෙන ලැබිච්චාවයි. හොඳම දේ නම් ගහක් මුල තමයි. නමුත් මේ ඔක්කොම කැපයි. බෙහෙදුත් මේ චතුමදුරුණක් කැපයි. හැබැයි පුදුමුත් බෙහෙදදී මුල් කරගන්න. මෙන්න මේ විදිහට ගිහින් අන්තිම සර්වඥාන්සේ කොච්චර දුරට මේ අල්පේච්ඡතාවය සංගවාගෙන කරන්න කියලා කියනවනේ උනාට අධිගම අපේක්ෂාවය කියලා වචනයක් ඉදිරිපත් කරා ලෝකයාට. තම ආකාරයට තමයි බණ භාවනා කරන යනකොට ප්‍රථම ධ්‍යානෙ උපදිනවනම් ඒ පුදුරට තේරෙන පැහැදිලිවම හිතේ ඒකී කරුගමත් ප්‍රබහස්තර ගතියත් අරමුණට මුණට මුණ දාලා ඉන්න ගතියත් කැමැති වෙලාවට ඒක යන්න පුළුවන් ගතියත් කැමැති වෙලාවට පිට වෙන්න පුළුවන් ගතිය. කවදාකවත් අඟවන්න එපා කියලා කියනවා. කාටවත් අඟවන්න එපා. ද්විතිය ධ්‍යානෙ ලැබෙනවා. විතක්ක ਵਿਚාරත් නැහැ. හොඳට ප්‍රීති සුඛ ඒකාග්‍රතාවසහිතව ජීවත් වෙන කැමැති තාලයක් ආර්ය විවහාරයේ ආර්ය ආසනයේ ඉන්නවා. මුත් නැගිට්ටක කදාගත් අඟවන්නේ මට මේම ධ්‍යාන තියෙනවා කියන. තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ, එනම් අරූප ධ්‍යාන, පළවෙනි මාර්ග ඥානෙ, අන්තිම මාර්ග ඥානෙ ලැබුවත් කිසිම තැනක උගාක් ලෝකේ ඉන්න නොලබූ ප්‍රයත්නෝ එතන නොදැනෙන ජීවත් වෙන තාකල් මේ මනුස්සයාට සෞඛ්‍යත් හරිනවා ආයුධත් හරිනවා ශාසනයටත් හොඳයි. අනික හැම තැනකම මේ අඳුරේ අන්‍යසවිල්ල හරියට කෙරුවා. කෙරුණාට පස්සේ මොකද වෙන්නේ? මේ අභේච්ඡතාවය මහේච්ඡතාවය දෙක අතර පටලවා ගැනීම නිසා මිත්‍යා දෘෂ්ටි මත රාශියක් පහළ වෙලා ලාභ සත්කාර කියන විශේෂ මුළු ශාසන විත පද්ධතිය විසින් හොදලා පාළුවට ලක් වුණා. මේ අල්පේච්ඡතාවයේ මහේච්ඡතාවයේ හොඳට දැනගෙන කටයුතු කරනවා කවවම කවදාකවත් කෙනෙක් ලාභ සත්කාරවලට අහු වෙන්නේ නැහැ. ඒක නිවනට හාත්පසින්ම වෙනස් දෙයක්. ඒක නිසා භාවනා ජීවිතයට ගත කරනකොට මේ ස්කවුට් කැම්ප් එක හරියට වටිනවා. බටේර සංකල්පය තමයි ස්කවුට් කැම්ප් එක. ඒකදී ඔය අපේ ඩබ්ලිව් සම්මත මහත්තයා වගේ කියලා තියෙනවා ඔක ඉස්සල්ලාම සිංහ සමාජය ඇති කියලා බුදුහාමුදුරුවෝ. ඒකල දා කරුණු 80 ගානක් සාකච්ඡා කරලා තියෙනවා වික්‍රෝගේ උරුමය කියලා. ඇඟේ මයි කෙලින් ඉන්නවා මං ගියෙක් උනත් බුදුරජාණන් වහන්සේ මේ අල්පේච්ඡතාවයෙන් ඇති කරලා දීලා තියෙන ලෝකේ ශිෂ්ටාචාරයේ ඉහළම කෙලවරට ගිය අන්තිම මහේච්ඡ පුද්ගලයා පහළ වෙන්නේ මේ අල්පේච්ඡ පුද්ගලයන් තුල කවදාවත් ඒව කරපු නැති කෙනාට අහුවෙන්නේ නැති වෙන විදිහට බුදුහාමුදුර හදලා තියෙනවා. ඒ නිසා අපි ආපහු ගියොත් අපේ සිංහල සංස්කෘතිය ආපස්සට අවුරුදු 1000කට පිටිපස්සේ ඉතාමත් අල්පේච්ඡ ජීවිතයක් තිබිලා තියෙනවා. කොහෙන් ආවද දන්නේ මේ පරට්ට ගතිය. ඇවිල්ලා කියන දේ කියා ගන්න හදාගත්ත මේ නැම නැත්තම් කියන මේ පුරාජේරු කතා කරන වැඩේ නිසා අන්තිමට සිංහලයාද සීසිකඩ වෙලා. කාගදෝ ධර්මතාවයකට අනුව කවුදෝ කාගදෝ න්‍යාය පත්‍රයකට අනුව වැඩ කරනවා මේක අනුව හරියනවායි කියලා කියන්නේ වර්ධිනවායි කියන්නේ. මත ආයෙත් ලංකාවේ තියෙනවා අර පැරණ ගතිය ආයෙත් ටික ටික ටික ඉන්න මත පතුවෙන්න පටන් ගන්න තියෙනවා. බොහෝම පුංචි මට්ටමේ යන්නේ. අපි පින්ඳ වාද යනකොට දැන් අපිට මේ පරණ තලන බටු පුදුනවා දැන්. අර රතු නැත්නම් අල්ජාසි මිනිස්සු බෙදන්න පටන් ගන්න තියෙනවා. ඉස්සර පින්න වාස කවදාකවත් නැහැ. ඔක්කොම බෙදන්නේ රටින් ආපු දේවල් තමයි. නම දන්නේ නැති දේවල් හදාගෙන ආවිල්ලා පිළින් පින්න වාදවල. දැන් ආයෙත් හම්බෙලා දෙන මේ අල, පලාකොළ, තලනබත් වගේ දේවල් ආයෙ පූජා කරන්න පටන් ගන්න තියෙනවා. නැතිකමටද මන් දන්නේ නැහැ. නමුත් කොහොම හරි වටින තැන. අන්නේ අල්පේච්ඡතාවය සහ මහේච්ඡතාවය දෙක අතර මැද වෙනස දැනගන්නකොට මේ කාර්ය බහුල ජීවිතන ගත කරන ඇත්ත හුඟක් පසුතැවෙනවා අපේ ජීවිත බොහෝ මහත්යි අපේ ජීවිත සැප පහසුකම් සහිතයි අපිට ඒ නිසා විවේකී නැහැ කවදාකවත් නැහැ මොන සැප සම්පත්‍ය සිබත් Tamange අල්පේච්ඡකම ඇතුළේ රැකගෙන ඉන්න එතකොට වෙන්නේ පරිසර දූෂණය වෙන්නේ පරිභෝගිකත්වයට වැටෙන්නේ නැහැ අන්තිමට මානසික අසහන එන්නේ නැහැ ඕන කෙනෙක් ඕනේ මහිෂ්ඨතාවයක හිටපු දෙයක් Tamange අල්පේච්ඡාවේ රැකගෙන යන්න සතිය පිළිටන්න පිළිටන්න අනිවාර්යෙන්ම කියනවා නිසා මොනම විදියකින්වත් මොනම ජීවන රටාවක් ගත කරන කෙනෙකුට අක්කත් මේ බුද්ධ දේශනාව ක්‍රියාවත් කරන්න බෑයි කියලා දෙයක් නෑ. ඒ කරනකොට හැමදාම මතක තියාගන්න ආර්යවංශ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන විදිහට කරන සෑම දෙයකම ප්‍රෝජෙන සලකලා කරන්න. මුන්නම දෙයක්වත් කරන්න එපා ප්‍රයෝජනෙ නැතුව නිකන් කරන්න බෑ. වචනයක් කතා කරන්න එපා. ක්‍රියාවක් කරන්න එපා. හිතට එන මොනම දෙයක්වත් මෙනෙහි නොකර අරින්න එපා. කරන කරගෙන යනකොට සෑම දෙයකම බුක් කීපින් වාගේ accounts එකට වෙන්න පටන් අරගත්තට පස්සේ තේනවා දවසක් හදුවා අපි කොච්චර හිස් ප්‍රලාප වචන කතා කිරීමට ගත කරනවද ඒ වගේම එක වැඩක් කරන්න කොච්චර කුරුස් කටවල අත දානවද ලංකාවේ කන්තෝරු දිහා බලනදලා ජපන් කාර්යය කිව්වලු මිනිස්සු දේවල් කරනවට වැඩිය නැති වෙච්ච දේවල් හොයන්න ගන්න වෙලාව වැඩි කියලා තිබ්බතන මතක නැහැ ඒකටම තමයි දවසේ වැඩි වෙලාවක් යන්නේ ඒ නිසා ටිකයි හොඳයි කියන පදනමට යනකොට එන්නේ එන්නේ කොහොමඩක්වත් ජීවිතේ යෝගාචර ජීවිතයක් වඩපත් එතෙන් යනකොට පේන්න පටන් අර ගන්නවා මට මතකයි එක දවසක් ඔය අඳිනායක හම්තු ඉන්න කාලේ ප්‍රකාශයක් කරලා තිබ්බා ලෝකේ ඕනම ශිෂ්ටාචාරයක නැත්නම් මුළු මානව වර්ගයාගෙම හොඳ ගතියක මුල හේවුවත් බුදුහාමුදුරු ඉන්නේ කියලා. හොයන හොයන යනකොට අපේ බෞද්ධයන්ට නොකියලා දීපු දෙයක් බුදු සාසනේ නැහැ. නමුත් අර මහිච්ඡකාය හොයාගෙන ගිහිල්ලා එහෙම නැත්නම් මේ ඉදරම් පිනවීමට ගිහිල්ලා අපිට ඒක මතක නැතිලා තියෙන දැන් මලකඩ කාලේ. සතියට යනකොට සතිය පිහිටවනකොට මොනම රටක වුණත් ඕනම කෙනෙක් දිහා බලන්න සතිය පිහිටව මිනිස්සු හරිම සරල ජීවිත ගත කරනවා. අපිටත් වැඩි ආදර්ශවත් විදිහට සමාජ සරල ජීවිත ගත කරනවා. ඒකම තේරෙන්න පටන් ගන්නවා මේ සති චෛතසිකය, අල්පේච්ඡතාවය, ආරද්ධ විරිය, ප්‍රඥාව, නිප්‍රපංච භාවය වගේ යනකොට අපි අර පටලවාගත්ත තැන ඉඳලා ආපහු පටන් ගත්ත තැනට ටික ටික ටික ටික ලඟ වෙනවා. මේකට බටහිර ලෝකෙ කියන්නේ අපි නැවතත් ළමා තත්ත්වයට වටනවා කියන්නේ. අපි චයිල්ඩ් සයිකොලොජි එකට වටනවා කියන්නේ. ළමයි කවදාකවත් අල්පේච්ච මහච්ච දෙක දන්නේ නැහැ. ඒකත් නෑ ඒ ඉස්පත් වෙන විදිහ කරන්නේ ඒකයි. ඉතින් අපි ඉඳලා ආපු තැන දැන් අපිට තේරුම් ගන්න බැරිලා දෙන කොහොමද දෙන්නේ යන්නේ කොයි දේ විදිහේ සාන්තියක් කොහේ දේ විදිහේ සුන්දරත්වයක් කියලා. නමුත් මේ මේ කියන මේ කාරණාවට සම්පූර්ණ කරන යනකොට එන්නේ එන්නේ එන්නේ එන්නේ අපි නොදැනුවත්වම අර සර්පයා වැඩෙන්න වැඩෙන්න හැලෙනවා වගේ හැලිලා හැලිලා ඔක්කොම එකම මල්ලට වැටෙනවා. කොයි තැනින් පටන් ගත්තත් රජ පවුලෙන් පටන් ගත්තා, සිටු පවුලෙන් පටන් ගත්තා, බ්‍රාහ්මණ පවුලෙන් පටන් ගත්තා, ගොවි පවුලෙන් පටන් ගත්තා, ශුද්‍ර පවුලෙන් පටන් ගත්තා. භාවනා කරගෙන කරගෙන යනකොට ඔක්කොම මනුෂ්‍ය තත්ත්වෙ වෙනවා. කොච්චර වැරදි කියන කෙනෙක් වුණත්, කොච්චර සුද්ධවන්තයෙක් වුණත් අසම්පූර්ණතාවය කියන තැන තමයි එන්න නතර වෙන්නේ. කිසිම කෙනෙක් සම්පූර්ණ නැහැ. මේ මානසිකත්වයක් අසම්පූර්ණතාවය පිළිඅරගෙන බලانے යනකොට අපි අතර වාද කළ බෙදෙන කටට වැඩිය අපි අතර තියෙන සමානතාවය. ඒ නිසා මේ අල්පේච්ඡතාවය මහේච්ඡතාවය තමයි මේ ලෝකේ මනින දේ. ඒ නිසා අපි අන්තිම අල්පේච්ඡ වෙලා කාටවත් ඒක නොදැනෙන තාලට කටයුතු කරන දන්නවනම් ඒක ඉnde ඉnde ඉnde ඉnde පුදුම විදියට ඒ ඉතුරු ධර්ම ටික වඩා ගන්න හොඳ වාතාවරණයක් ලැබෙන අතර මෙන්න මේ ගුණ ධර්ම වඩන කල්යාණ මිත්‍රයෝ ඒ සඳහා ගන්න ලෞකික ඥාන ක්‍රමවේදයක් එක්කම වැටෙන්න පටන් ගන්නවා. ඒ හැම කෙනෙක්ම මේ විවිධාකාර ක්‍රම වලින් තමයි වා ක්‍රියාවට නගන්නේ. පරියන්ක භාවනාවක් කරනවා, සක්මන් භාවනාවක් කරනවා, ඉදින්දා වැඩක් කරනවා. නමුත් මේ කොච්චර කරත් මේ මනුස්සයව දන්නවා, ඒ භාවනා දිනු වෙච්ච එක දන්නවා මේ වෙලාවේ හැටියට කළ යුතු හොඳම දේ බුදුහාමුදුරුවෝ කියලා දෙලා නැහැ. ගුරුහාමුදුරුවෝ කියලා දෙලා නැහැ. තමන් හතේ තේරුම් ගන්න. තේරුම් ගන්න එක දේ තේරුම් ගත් කළ යුතු හරියට දන්නවනම් අපේ සම්‍යක් දෘෂ්ටි කියලා කියනවා, ස්ථානෝචිත ප්‍රඥාව කියලා කියනවා, ලෞකික ඥාන කියලා කියනවා. ඒක බුදුහාමුදුරන්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා. සත්‍යමත් වැඩ කරනකොට නිතරම මේ සාමාන්‍ය බුද්ධි අවදියෙන් තියාගෙන හැම වෙලාවෙදීම ඒ සීල සමාධි ප්‍රඥා පූර්ණට යනකොට බොහෝ විට අවශ්‍ය කරන අල්පේච්ඡතාවයේ නමුත් වරින් වර මහේච්ඡතාවයේ ආවට ඒක තරහ වෙන්න යන්න එපා. එහෙම නැත්නම් අල්පේච්ඡතාවයේම හිටියට ලෝකයට පේන්න කරන්න එපා. ಗುಣ සංගවාගෙන තමයි ළඟ තියෙන ಗುಣ සංගවාගෙන යන එකම එක සාසනය තමයි ථේරවාද සාසනය. අනික හැම එකක්ම අං උසගෙන යන සාසන තියෙනවා. අන්ධහර බාන සාසන තියෙනවා. අභාග්‍යයකට වගේ දැන් ථේරවාදයටත් මේ අන්ධහැරේ ඉස්සර වෙලා. අංගොසගත කටි ඉස්සර වෙලා මේක මොකද්දෝ කරන්න හදනවා. එහෙම කරන්න ඕන කමක් නැත්තේ නෑ මේ බණ භාවනා කටයුතු කරන අල්පේච්ච වෙන්න වෙන්න තේරවාද ශාසනයේ කොටක් වගේ මුදුන් මල් කඩක් වගේ බැබලෙනවයි කියන එක අහන්න දෙයක්වත් නෑ. ඒ නිසා මේකෙදී පැවිදියත් යන ගියත් යන කියලා වෙනසක් නැහැ මේ පාඩම සමානව බලපානවා. මෙන්න මෙවැනි ධර්මතා පටන් අරගෙන යෝගා ජීවිතයේ යෝගා විතර ජීවිතේ පටන් අරගත්තොත් අපිට හුඟක් බාධක අඩුයි ප්‍රධානම වචනේ තමයි ඒකට කියලා තියෙන්නේ ඔය හුඟදෙනේ ගියෝ කියන මාර බලවේගය කියලා හරියට කතා කරන්නේ අනේ මේ හරි ධාර්මික ජීවිතෙට ගියාම මාර්ග බලවේග වැඩි වෙනවා නේ කියලා. ඒක මොකද මේ සාමාන්‍ය බුද්ධිය නෑ. ඒ කියාපෑම වැඩි වෙනවා. අඳුහැරේ වැඩි කියන නිසා. නිසා මේ දානයක් දුන්නත් ප්‍රාර්ථනා කරන්න එපා. කියන්න ඕනේ නෑ දාන දුන්න දානදී හම්බ වෙයි. සීලයක් රැක්ක දුසිල්ල තරබනින්න එපා. එහෙනම් පොටපත පහත්වා ගත්තා. ධ්‍යාන භාවනා කරත් විචිකිතක ඇති කෙනෙක් කවදාකවත් පහත් කරලා සලකන්න එපා. නිවන් දැක්කත් රුසක් ජනය පහත් කරලා යන්න එපා. එදාට අපි ඉතින යම් ආකාරයෙන් කොටු කරනවාද ඒ ආකාරයෙන්ම අපි නිවන් දැක්කා කොටු වෙනවා. ඒක නිසා වවුලයි ගෙදෙට ගියා නම් පුතු ඉල්ලලා ප්‍රයෝග කරන්න යන්න නරකයි. එළිලා ඉඳ දැනගන්න ඒක තමයි යෝගාචර ජීවිතය කියන්නේ. ඕනම තැනකට හැඩගැහෙන එක තමයි බාලවත් ව්‍යාපාරයේ තියෙන්නේ. අල්පේච්ඡ ජීවිතය ගත කරපු කෙනාට ඕන වෙලාවක මහේච්ඡතාවට යන්න පුළුවන්. මහේච්ඡතාවින් එකන අල්පේච්ඡ වෙන්න බෑ. ඒ නිසා සර්වත් වෙනාසේ පැහැදිලිව හඳුනා කරනවා අල්පේච්ඡ වෙලා නමුත් මහල්පේච්ඡ බව නොදැනින ගත කරන ජීවිතය තමයි සර්වචන් වහන්සේ අල්පේච්ඡතාවයට දෙන අර්ථකථනය. ඉතින් මෙතන ඉන්න උගව දෙනෙක් මේ අද කරන මේ කැපකිරීමට අර්ථකථන දෙන්න පුළුවන් ඕකෙන් තමයි. එහෙම නැත්නම් මේ අත් මේ බිම වැටිලා මේ වගේ වෙලාවක gedara හිටියනම් කවදාකවත් ඉන්නේ අද මේ ටික පිටිට එක නොහිටියානම් කොයි කොයි තැන් වල ඉදී. මේ තේරෙමකදී මොකෝ මේ බයටද? නැත්නම් දඬුවම් කරයි කියලා හිතලා නැත්නම් ආදායම් බද්දෙන් නිදහස් වෙන්න ප්‍රෝඩා කරනවද? මොකක්වත් නිසා අපි ළඟ දැනටම තියෙනම අල්පේච්ඡතාවයේ එකක් මතක තියාගන්න අපි කොච්චර අල්පේච්ඡ වුණත් මහේච්ඡ පුද්ගලයන්ට නොදැනෙන තාලෙට නැත්නම් මහේච්ඡ පුද්ගලයන් පහත්ම කරන තාලෙට ගියාම අපතුල පුදුම නිර්හංකාරකම පුදුම සම්‍යක් දෘෂ්ටියක් පහළ වෙනවා ඒක අත්‍යවශ්‍යයි ඒක සරුවචනන්සේ වක්‍රෝක්තියෙන් පෙන්ලා දීලා තියෙනවා සරුවචනන්සේ ඒ ගුණය ඇති කරගෙන ඒ කියන්නේ අපි කියනවාට කියනවා ලෞකික ඥාන කියලා ඇති කරගෙනයි මේ මැත්තේ සීලය තියෙනවා. මේ මැත්තේ සතිය තියෙනවා. මේ මැත්තේ සමාධිය තිබ්බහම රත්තරන් පළසක් උඩ තිබු මණිකක් වගේ අර ಗುಣ බබලනවා. එහෙම නැතුව අර භෞතික ඥාන ලෞකික ඥාන නැතුව මේ ಗುಣ වැඩුවට හරියට බාධා තියෙනවා. වැඩෙන්නේ නැහැ. අනිත් පැත්ත තමයි මේ නියම සීල සමාධි ප්‍රඥා සති ධර්ම වැඩනකොට අල්පේච්ඡතාවේ නිකම්ම ඇඟට එනවා. අනේක බාර ගන්න යනවනම් අපිට අහන්න ඕනේ අපි භාවනා ඉදිරියට යනවාද කියන එක ඉබේම වැටෙන්න පටන් ගන්නවා පුදුමාකාර විදියට මේ ධර්මය නිසා අප තුළ පැහැදිලි දෙයක් ඇති වෙනවා කියලා. අනේ ඒ දේ දැකගැනීමේ තමන් මේ වඩන දැනට වඩන සීල සමාධි ප්‍රඥා පුරවාගෙන සතිය වඩා ගැනීමට මේ ධර්ම කොටාසේ කාන්තේ මේ අතන උදව් වෙයි කියලා මම හිතනවා ඒකේ උදව් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට ධර්ම දේශනාව මෙතෙන් නැත කරනවා සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා දැන් අපි පැයකුත් විනාඩි 25ක් විතර කාලය අරගෙන තියෙනවා නමුත් මම ආරාධනා කර සිටිනවා මම ඉදිරිපත් කරපු මේ කොටාස වලින් ධර්ම කොටස් වලින් මේ ප්‍රායෝගික කොටස් වලින් ප්‍රශ්නයක් හෝ විසාගත යුත්තමක් හෝ විවේචනයක් හෝ ප්‍රකාශයක් තියෙනවනම් මේ වෙලාවකට යුතුයි කියලා හිතන ඒක ඉදිරිපත් කරන්නයි කියලා මම කර්මාවෙන් ඉල්ලා හිටිනවා. පැහැදිලිවම අදුක්කම සුඛයට එන්නේ නැතුව නිවනට යන්න බෑ. සැප දුක දෙක තුන නම් කවමදාකවත් නිවන නෑ. නමුත් අපිට වෙලා තියෙන්නේ අන්ධකාරෝ විවිභූතෝ අදුක්කම සුඛේ අපිට ගෝචර වෙන්නේ. අපේ සෙන්සස් වලට අහු වෙන්නේ නැහැ. ඒ නිසා අපිට අහු වෙන තැන තමයි අපි හොයන්නේ. හැපයි දුකයි හොයනවා. ඒකෙන් හොඳ මෙහාට ගන්න මේක. මොකද මේ දෙකම එනේන ප්‍රමාණය මේ සැපය මේ දුකේ කියලා සතියට ලක්කතොත් එතකොට තේරෙන පටන් අර ගන්නවා මම දහදියා ගුඟා කන්න කවුන්ටබල්. විශාල පදාසයක් තියෙනවා මොනක්වත් නැහැ. ඉතින් අපි කරන්නේ සාමාන්‍ය වෙලාවට ගන්න හරි පාළුයි කියලා මොනවා හරි මේක ෆිලර් එකක් දානවා. රික්‍රියේෂන් එකක් දානවා. දාලා මේක පුරවගෙන හැප දුක තමයි හොයන්නේ. අන්තිමට බලන්න අපි අර අකාමක දාලා දෙන අදුක්කම සුඛ අවස්ථාව තමයි අකාමකා කියන්නේ. ඒක තමයි අපි පෞද්ගලික රුචිකත්ව කියන්නේ. ඒවා තමයි මේ හොබීස් කියලා කියන්නේ. ඒක තමයි අපි හිතන්නේ අපි යමක්කමක් ඇති කෙනෙක් කියලා කියන්නේ මේ අදුක්කම සුඛේ වණ කරගන්න පුළුවන් මිනිහට තමයි. තේරුම් ගන්න පේනවා ඉතර බහුල කොට අපිට දීපු දේ දන්නේ නැති නිසා කොච්චර කැත කරගෙන කියන්නේ. කොච්චර අනාගන තියෙනවද? හැමදාම මම නන්දමාලිගේ සින්දුව වන්දනාව වන්දනාව යන්න අපේ කාරණාව මට හරි පාළුයි ළමයෝකෙත් අදුකම සුකේනට හරි පාළුවක් දැනෙනවා. හරි තනි වෙච්ච කමක් දැනෙනවා. හරි මොනොටොනි එකක් දැනෙනවා. ඒකාකාරීකමක් දැනෙනවා. ඒකට කවුරුවක්වත් ටෙලිෆෝන් අත් කරන්නේ නැත්තම් පරණ ඇල්බම් එකක්වත් තියෙනවා නම් බල බල ඉන්න. පරණ පත්‍රයක්වත් තියෙනවා නම් කියලා අරක වහන්න. වාලි වල අනේ නිවන් දකින්න ලැබේවා කියලා ඉතින් සම්දිති ප්‍රාර්ථනා කරනවා. අනේ මෙහෙම තණ්හා. අනේ මෙහෙම ආසාවක් මිනිසුනි වේද උඹලට ඝනසීමක් කියලා තමයි කියන්නේ. ඒ තේරුම් ගත්ත දවසේ මේ සැප දුක දෙක හරියට ගණන් කරලා පැත්තකට ගෙවුවොත් බොහෝ විට අපි ඉන්නේ අදුක්කම සුනි නමුත් ඒක පාළුයි. හරි ඒකාකාරයි. ඒක නීරසයි. ඒ වගේම හීනක්. තමන්ගේ ආත්මය හීන කරන සුළුයි. සක්කායිත්‍ය දිදින සුළුයි. ඉතින් සක්කායිත්‍ය සැලෙන්න ගන්නවා අදුක්කම සුඛ ආපු ගමන්. ඒකද එයා කියන ඕක වෙනකොට මේක කරපන්. ඒක ටක්ටක් ගාලා ලනු දෙනවා. ඒ සේරම කාලා සක්කායිත්‍ය නැති කරන්න කටපනවා භාවනා කරනවා. සක්කායිත්‍ය දෙන ලනුව තමයි කන්නේ අර අදුක්කම සුඛ නැති කරන්නේ. ඒක අපි ලක්කයි ඒක අඳුර ගන්න හම්බෙන්නේ නැහැ. ට්‍රික් එක අඳුර ගන්න හම්බෙන්නේ නැහැ. පාදම අපි කොච්චර කෙලෙසෙනවද කියලා දැනගන්න හම්බෙන්නේ නැහැ. සැපයට ලෝභ කරන, කැහුල කරන ගතිය හිඳලා ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා සතියෙන් කරන්නේ සැප සැප වශයෙන් අලව පැත්තට ගන්න. දුක දුක වශයෙන් අලව පැත්තට බලනවා. මැද විශාල ප්‍රදේශයක් තියෙනවා. හිස්. උතෙන් ආඩවසේ යෝගාවචෝ කොච්චර ප්‍රශ්න අහනද බලන්න. අරමුණක් දුන්නා ස්වාමීන් වහන්සේ භාවනා කරලා දැන් මොකුත් නැහැ. දැන් මොකද කරන්නේ? ඒක විශාල ප්‍රශ්නයක්. මොකද ප්‍රශ්නයක් නැතිනම්. ඔය ලෙඩක් නැති වෙච්චාම ඒක විශාලම ලෙඩක් තමයි. කට්ටිය ඒකට මෙඩිකල් චෙක් අප් වලට යනවා. ඒක කොහොම හරි ලෙඩක් දානවා. උග කාඩේකට මොකක්වත් දැනුනේ නැත්නම් කියනවා මේක හරි නෑ. දැන් 60ක් සම්පූර්ණයි. අරගෙන චෙක් අප් එකක්වත් දාන්න. දැන් 40 වුණා. චෙක් අප් එකේ දුන්නා ඊපස්සේ උන් ලයිස්තු හදලා තියෙන කොහොමද අපායට යන්නේ ඉතල දෙන්න දෙන්න එක මේක දීලා අරින්නේ. ඌ දෙනවා මේක පොඩ්ඩක් චෙක් කරන්න. ගෙනියනවා. සද්දයක් ඇහෙන්නේ නැත්නම් හරි පාළුයි. හරි අසරණකමක් දැනෙනවා. ඉතින් ඇතුලේ කැස්මක් එන්න පටන් ගන්නවා. ඒක කවුරුත් අපිට කතා බතා කරන්නේ නැත්නම් අපි කොහොමනා වගේ වැටෙන්නේ. අපි නිකන් මොකද්ද වැරද්දක් කරපු කෙනෙක් විදිහට වැටෙන්නේ. ඉතින් කවදද අපිට මේ විවේක බුද්ධිය වැටෙන්නේ? කවදද අපිට මේ අදුක්කම සුඛය වැටෙන්නේ? මේ නැත්නම් මේ තනි වෙනකොටයි නිවන තියෙන්නේ කියන අපි කොහෙද යන්නේ? අපි සෝෂලයිස් වෙන්න නිතරම බලනවා. ඉතින් ඒකදී අර ධම්මදින මහරතන් මෙහෙණිනාංශයේ කියනකොට ඇඟ හිරි වැටෙනවා. සැප වේදනාවේ වගතුගයි දුක් වේදනාවේ වගතුගයි අදුක්කම සුඛේ කියනකොට අපි උප්පත්තියේ අතර උඹ නිවන් දැකලා ඉඳලා මේ පොඩි කාලේ නිවෙනෙම ඉඳලා මේ ලාභ ලැබෙනකොට වැඩි මහල් වෙනකොට තරුණ වෙනකොට ලස්සන වෙනකොට සල්ලි හම් වෙනකොට ජනප්‍රිය වෙනකොට අර එන්නේ එන්න ආබාධිනය කරලා ඒගාලේ ඔය එළුවෙන් හිටියයි කියලා ගානක් නැහැ මුණින් අතට හිටියයි කියලා ගානක් නැහැ උඩ ආටි දෙන්නේ ඉන්න පොඩි එකේ ගියා බලනකොට අනික කටට සැපයි පොඩි එකක් තියෙන හැම වෙලාවෙම පිරිච්චිලකින් ඉන්නේ. දැන් මොකද වෙන්නේ? ඔක්කොම හරි. හැබැයි මොක්කම සවුත් වෙලා තියෙනවා. දුක්ඛම සුඛය කියන එක බලාපොරොත්තුකට එන්නම දෙන්නේ නැහැ නේද? එන්නකොටම ඒක මකලා දානවා. මොකක් හරි ලබන අවුරුද්දට හරි එන්න දෙන්න ප්ලෑන් කරනවා. සැලසුම් කරලා මේ කාර්යය අපි අහවල් දෙය කරන්න ඕනේ. එන්න අන්තිමට ඒක අඬා වැටෙනවා අයියෝ නිවන නෑ නිවන නෑ කියන. හැම සංඥාවෙත් තියෙනවා ඉතින් සංස්කාරවලත් තියෙනවා විඥානෙත් තියෙනවා රූපවලත් තියෙනවා ඒ හැමතැනම නැද හරිය අපිට ඉන්ද්‍රිය ගෝචර නැහැ අපේ සෙන්සර්ස් වලට අහු වෙන්නේ නැහැ නිසා අපිට පේන්නේ අපි තනි වුණා වගේ අපිට පේන්නේ අපි නොදන්න තැනකට ගියා වගේ අපි කොටු වුණා වගේ මේ කටුවර ගන්න අහලා පෙන්වන්නේ පුංචි බෝට්ටුවක නැගලා ගැඹුරු මොහොත මැදට ගියාට පස්සේ මේ මනුස්සයාට ගොඩබිම පේන්නේ නැතුව ගියාට පස්සේ පේන්නේ හැමතැනම රැලි ගහනවා ඒකට අවු වැටෙන එකන් ග්ලෑර් එකක් විතරයි ඒකට වමනයක් එනවා. නවුසිට ෆීලිං එකක් එනවා. නම් කොයි පැත්තට යන්නද කොහේ පැද්දත් මේ දන්නේ නැහැ දිශාක් දන්නේ නැහැ. අන්නේ වෙනවා. කාන්තාරේ මැදට ගිය මනුස්සයරත් ඒක වෙනවා කියලා. වැලි කාන්තාරේ මැදට ගියාට පස්සේ දිශාව දන්නේ නැහැ. හැම පැත්තෙම ගහන ඇද්දක වහන හිටියත් ඇහැට ගහනවා මම දිස්නයක්. එනවා කැලේ මැදට ගිය මනුස්සයට දිශා මාරු යල් පෑගුණාට පස්සේ දිශාවම අමතක වෙනවා. ඒ වගේ අපිට මේ අදුක්කම සුඛයට ගියාට පස්සේ පෘථග්ජනන දෙක ව්‍යසනයක් වගේ පේනවා. ඒක මහා කාලකන්නිකමක් විදිහට පෙන්නේ. ඒක නැති කරන්නයි මේ ආගම හදන්නේ. ලෝකේ දින ආගම් තේරම හදලා තියෙනවනේ අදුක්කම සුඛේනකොට පුරවන්නේ. ධර්මයේ තියෙනකොට නෙමෙයි. ධර්මයේ තියෙන අදුක්කම සුඛ මතු කරලා දෙන්න. නිසා ආගමයි ධර්මයේ අතර බහැදිලි මොනක් දෙකේ වෙනසක් තියෙනවා. ආගම කියන්නේ බිලර් එකක්. බුදුවක් අඩු වෙනකොට මිනිසුන්ට ඒ පුරවන්න කියන්නේ. ධර්මයේ කියලා කියන්නේ ඇති ඇති වෙන්නේ නැහැ. ඒක වෙන්න වැඩි වෙලාවක් කොහොමද තියෙන අදුක්කම සුඛේ. අදුක්කම විකට අනිත්‍යත්වයක් නැහැ. ඒ සදාගනික ධර්මතාවය. සැප දුක දෙක නෙමේ. එහා පැත්ත මෙහා පැත්ත නෑ අදුක්කම සුඛිතේ නිවනේ ලක්ෂණ. ඒක අකතං කවුරුත් කරන ලද්දක දෙයක්වත් නෙවෙයි. අපි එන්නේ ඉතල පහළ වෙච්ච දෙයක් අපි ඉතල මැරලා ගියත් ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ සනාතන ධර්මතාවයකට ඉලක් නැහැ, හඳක් නැහැ, පටවි නැහැ, ආපෝ නැහැ, තේජෝ නැහැ, වායෝ නැහැ. ඉතින් සාරි දියාරුගේ. ඒකේ රසයක් නැහැ. ඉතින් අපි අර දියා හයිය හපල කන්න පුළුවන් දේවල් තියෙනකන් හප හප ඉන්නවා. අපදුක දෙක මාරු කර කර ඉන්නවා. හොඳම දර්ශන තමයි ඔර්ලෝසු බට්ටා. ඔර්ලෝසු බට්ටා වයින් තියෙන දාකල් ඔර්ලෝසු. එහාට බැඳෙනවා මෙහාට බැඳෙනවා. ඉතින් අපි බලන්නේ හිටියොත් යා නතර වෙන්න හදන්නේ මේ කෙලවරට ඇවිල්ලා. දැන් නතර වෙයි වගේ හිතන ආයෙ වැටෙනවා. මෙහාට වෙන ආයෙසරයක් දැන් නතර වෙන්න වගේ ඒක නිසා අපිට කියන්නේ ස්ථාවර තනන කොන් දෙක වගේ තමයි පේන්නේ. නමුත් වයින් නැතුණාම කොතන නතර වෙන්නේ? ගමන් කරනකොට වේගෙම යන තැන තමයි. වට පැද්දෙනකොට වැඩියෙන්ම වේගෙන් පැද්දෙන තැන තමයි නතර වෙන තැන. හීනකින්වත් හිතෙන්නේ පැද්දෙන වෙලාවේ මෙතන මෙයාගේ ප්‍රසස්ත තැන කියලා. මෙතන මෙයාගේ නිජබිම කියලා. අපි දැන කෙලවරට ගිහලා නතර වෙනවා. අපි සැප නැත්තම් දුක හොයලා ඉන්න නමුත් එයාගේ උරුම බිම නැද. නිසා වහින් නතර කරලා පැද්දෙන හැටි බලන්න. පැද්දෙන කොටත් ඉස්තල පැද්දීම සහ සමාන පැද්දිලි පැද්දෙනවා අයිසෙක් නිව්ටන් හොයාගත්තා ඒකට ගන්න කාලේ ඒකාන්තයෙන් එකයි ඒක නම ඔබලෝසට ගත්තේ ඒ නිසා අපි පවු නැත පවු කිරීම නැතර කරත් පවු කරපු කාලේ වගේ පැද්දෙන්න පටන් ගන්නවා හැබැයි එන්නේ අඩු වෙනවා අරහා සමාන වේගයක් ගන්නවා කිහිල්ල කිහිල්ල හෙමීට විල් නැතරලා ඔයා එකතරම නැතර චේතනා නැතර වෙච්ච ගමන් කුසල කර්ම අකුසල කර්ම මේ අර පැද්දිල්ල පැද්දෙනවා අරහ සමාන වෙලේ පැද්දිලා පැද්දිලා පැද්දිලා පැද්දිලා අන්තිමට පැවිල්ල මැද නතර වෙනවා නමුත් පැද්දෙනකොට ප්‍රසස්සන හරි මැදමයි නතර වෙනකොට ප්‍රසස්සන හරි මැදමයි මොකද අර වැඩ කරන වෙලාවේ හීනෙකින්වත් හිතන්න බෑ මෙයා විවේක ගන්න මෙතනයි කියන්නේ ඒක ඉතින් තමයි වේගෙන් මෙහාට මෙහාට යන්නේ ඒ වගේ අපි හිතාවු නැති තැනකින් තමයි අපිට ජීවිත ආලෝකය වැටෙන්නේ. අපි හිතන තැනකින් නම් එන්නේ නැති බවක් නම් පොළොවේ අත ගහලා විදුලි ගන්න පුළුවන්. අපි තනකින් හිතුවනම් මේක නිවන කියලා හිතුවනම් ඒක නෙවෙයි නිවන. අපි සැපක් කියලා යමක් හිතුවනම් ඒක නෙවෙයි සැප. ඒ තරමටම අන්ධකාර අවිද්මේ මේක. උම්මත්තක ලෝකයක් මේකේ. නිසා සතිමත් වෙනකොටම අපේ අර ලෝකේ දිහා බලන උපමානවල බලන දර්ශනේ උටියට ගුරු බවක් එනවා. ඉතින් කල්යාණ මිත්‍රෝ නොහිටියා නම් අපි පැහැදිලිවම අර සත්‍ය දර්ශනේ දර්ශනේ විහිකොල්ල ගන්න වැරදි කියලා හිතනවා. නමුත් කල්යාණ මිත්‍ර ඉස්සරහින් ඉන්නවා බල කණුවාල්. එහෙම නැත්නම් ආලෝක මේ පහ මේ ලයිට් හවුස් එකක් වගේ පොඩි ඉන්න නිසා වෙනවා නම් මේ මිනිස්සයා මේ ඉන්නේ කොහොමද කියලා. නැත්නම් බුද්ධෝත්පාද කාලයක නොවුනනම් අපිට හවුහරණක් නැහැ. මොකද ඒ තරම මේ ඉඳුරන් අපිව ධර්මඥානෙට ලක් කරලා මත් කරවලා කොටුණු බලන්දලා නම්බුනාම දීලා ලාභ සත්කාර දීලා නැති නැස්ති කරනවා. ඒක නැතුවත් බෑ. ඒක නැතුනොත් ඉඳුරන් ඔක්කොම සම්පූර්ණ පිස්සුවක් නේ. ඒ නිසා ඒව ටික ටික අඩු කරන්න. අඩු කරන ගමන් ඒ නෛර්යානික පැත්ත. මේ පැත්ත පෙන්නගෙන යනකොට ඒ ඇති වෙන වෙනස කියන්න වෙන වචන නැහැ. එහෙම කරන මිනිස්සුන්ට එහෙම පැත්තකට හිත යොදවන මිනිස්සුන්ට වඳින්න ඕනයි කියලා හිතනවා. මොන තරම් මේ වීරත්වයක් මොන තරම් මේ ශ්‍රේෂ්ඨ ගමනකද යන්නේ. මොකද ස්වභාවයෙන් නම් යන්නේ ගංගා දිග පාරක තමයි. මේක ඉහළට යන්නේ. මේ මේ සූත්‍රේ පුරාම මේ සර්වඥාස ඉදිරිපත් කරන හැටි දිහා බලනකොට පේනවා තර්ක ඥානෙට අහුවෙන්න නමුත් මේ පටිච්ච සමුප්පන්න බව මේක මේක නිසා රඳාපවතින දෙයක් මිසක් කේවල තත්යක් මොකක්වත් නැහැ කියන එක මේ ජීවිතෙත් මෙවට දෙන අටුවාවල් දිහා බලනකොට වහකණ්ඩ හිතෙනවා. සම්පූර්ණ නිකන් මේ සම්ප්‍රදායක් හදාගෙන ආගමක් හදාගෙන යන්න පාරවල් හදාගන්නවා මෙච්චර මේ ලස්සන වෙන්න තියෙන්නේ. අල්පේච්ඡතාවයමයි හොඳ මහේච්ඡතාවය හොඳ නැහැ කියලා අපිට උගන්වනවා. ඒ තරමටම මේ වචන වලට පැටලවිලා තියෙනවා. භාවනා කරන කෙනා නම් දන්නවා මේ වචන වල පැටලෙන්න ඕනේ නැහැ. Taman තුලින් Taman අත්දකින්න දේ තමයි ඉස්සරහින් තියාගන්න ඕනේ මේ කෝදුවක් වශයෙන් කියන්නේ. ඒක හරි මේ අනිත්‍යවල් බහුල වැඩි කෙනෙක් හර්කනානේ ඉන්න ලෝකෙක සෑහෙන ආත්ම ශක්තියක්, වීර්යයක්, ශ්‍රද්ධාවක් ඇති කෙනෙකුට මිසක් මේක අරගෙන යන්න බෑ. ඉදිරියට කොඩිය අරගෙන යන්න බෑ. හරියට මේ පැත්තට ගඟ දිගේ ඉහළට පේන ඔක්කොම තමයි හරවත්න්සේ කියලා තියෙන්නේ. ඒ නිසා ඔය වේදනා ප්‍රශ්නේ හෝ වෙන ඕනෙම දෙයක් හැබැයි උග හොඳ ලස්සනක් පෙන්නනවා මේ දර්ශන විද්‍යාව. දර්ශන විද්‍යාව ඔන්නේ මේ අපිට පේන්නේ නැති පැත්ත මතු කරලා දෙන්නේ. ආගම පැත්තේ නෙවෙයි මේකත් මෙහෙම වෙන්න පුළුවන් කියන එක. සදාචාරයට අහු වෙන්නේ නැහැ බෑ දර්ශනය. ඒක පැහැදිලිවම පෙන්නලා දීලා තියෙනවා ඔබ හොඳයි කියවට මේක නරක වෙන්න පුළුවන්. ඔබ නරකයි වගේ මේක හොඳ වෙන්න පුළුවන්. එහෙමනම් මෙන්න මේ විකල්පෙ ඉන්න පුළුවන් කියලා පෙන්නනවා. නමුත් ඒක ප්‍රතිපදාවක් පෙන්නන්නේ නැහැ. නිසා වෙලාවක බුදු දානස ඉදිරිපත් කරන එක දර්ශන ලක්ෂණ කියනවා. මොකද කියනකොට නම් තේරෙනවා මේ මිනිස්සු මේ අපි හිතන්නේ නැති පැත්තක් චින්තනයකට ගිහිල්ලා තියෙනවා. මේක නම් එහෙම නෑ. මේක චින්තනයකට ගිහිල්ලා ඒක ප්‍රතිපදා බාටපත් කළේ මනස ඉදිරියට ගෙනියන්න අත්ලකුත් වෙනවා කියලා කියනවා සරුවත් යනවා. අපේ දැන් ආනාවදී විකාශකාරී වෙනකොට සාකච්ඡා සැපයක් තියෙනවා නේද? ඒක අනුකෝෂක දෙයක්. ධ්‍යාන සුඛ. ඒකට කියන්නේ මේ විවේකජම් පීති සුඛ. ධිට්ඨ ධම්ම සුඛ. ඉතින් ඒක ඒක ඒක නරක පැත්ත දැකලා තියෙනවා මේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ මේ බුදු වෙන ඉස්සෙල්ලා ඔය බක්මගුල් උත්සවයේ දවසේ ධ්‍යාන සුඛේ වින්දානේ නේද දඹ ගහ උඩ හිටියයි කියලා කියනවානේ. නමුත් ඊට පස්සේ ඇදහුවේ නෑ ඒක. මොකද හේතුව හිතනවලු මේ කාමභෝගී පුත් ඊට පස්සේ කාමභෝගීට වැටුණානේ. විවාහ ජීවිතයන් ඊටත් වැඩිය මේක සැපයි. ඉතින් හිතවලු ආර්ය පරිශ්‍රණයේ ඉන්න කෙනෙකුට මේ සැපය අකපයි කියලා හිතනවා. මම වගේ ආර්ය පරිශ්‍රණයේදී ඉන්න කෙනෙකුට ධ්‍යාන සැකේ අකපයි කියලාලු ඒක නිසා ආලාර කාලාරම උද්දකාරාම පුත්‍රන්ගේ මේක ලැබුණා. ඊටතර මේක ට්‍රැප් එකක්. මේකට අහු වෙනවා. නිසා මේක ප්‍රතික්ෂේප කරගෙන කෙලින්ම ගිය අත්ත කියලා ගන්න ඕනේ. ඒ කියන්නේ අරක අනිත් පැත්තට. ඒ නමුත් ඒකත් වැරදි. බුදු වෙන්නේ හෙට කියලාලු ඉදිරිසතර සාමාන්‍ය ආහාර ටිකක් ගන්න මධ්‍යපදවදාව. ඉතලා තියෙනවා අර එදා අහක දාපු සැප ඒක මේ මේ අසාධාරණයෙන් හෝ අධර්මයෙන් හම්බ කරපු එකක් නෙවෙයිනේ. මේක හරියන්නේ ඉඳ තියනවාද කියලා නිකන් නැවත සරකා වැලීමක් කරපුවද පස්සේ තමයි මේ මේ ත්‍රිවිද්‍යාව පහළුණයි කියලා ඔය මේ වේ ටු මයින්ඩ්ෆුල්නස් කියලා පොතක් ලියලා දෙනවා මම හිතන්නේ අපේ මේ වජිරාරාමේ හිටිය හාමුදුරුවෝ මේ කේමින්ද හාමුදුරුවෝ කේමින්ද හාමුදුරුවෝ ওই පොයින්ට් එක මතකලා තියෙනවා සිද්ධාර්ථ කුමාරයාට කම සිද්ධාර්ථ තාපසයාට කමට හඳුන සිද්ධාර්ථ හත් දවසු කුමාරයයි ඒක අත්ප්‍රතික්ෂේප කරලා මේ සැපේ අසාධාරණයි කියලා තරම් සැපයක් එනවා මේ සැපේ කොච්චර භයානකද කියනවා නැත්නම් නරකට යන්න පුළුවන්ද කියනවනම් අසිත තාපසයා දැක්කනේ සිද්ධාර්ථ කුමාරයා. දැක්කට පස්සේ සතුටු වුණා. සතුටුනේ මොකෝ මෙයා සංගදේ මේ මේ බුදු වෙනවා දන්න. ඇඬුවේ මොකෝ? ඒකට එයා හිතියේ ওই අරුප ධ්‍යාන. එයා දන්න නබෝ කලකින් එයා මැරෙනවා. මැරෙනකොට පස්සේ අරුප ධ්‍යාන ඉඳලා බලන්න අහන්න පුළුවන් ඉන්ද්‍රිය එන්නේ නැහැ. බුදුහාමුදුර හම්බුණාට කනෙක්ෂන් එකක් ගන්න බෑ. නෙට්වර්ක් එක බිසි. ඒත් එයාට බැරි වුණාද ප්‍රතික්ෂේප කරන්න තමයි මේ ලැබලා තියෙන ද්විතිය අධ්‍යාමයේ මේ මේ මොකද්ද මේ අරූප ධානයේ ප්‍රතික්ෂේප කරන්න බෑ ඒ හැපේට ඒ තරම් ඇබ්බැහි වෙලා ලොල් වෙලා පස්සේ මනසට ඇඬුම් ගිහිලා තියෙනවා අයියෝ මං ලබාගත් ධානය නිසා බුදු කෙනෙක් ලෝකේ පහල වෙනවා මට හම් වෙන්න වෙන්නේ නැහැ කියලා ඒක සුද්ධෝරජිතෝ කලබල කලබල වුණා මොකද මේ දරුවා දිහා බලලා ඇඬුවේ hina වුණා කියලා ඒක කියලා දෙනවා hina වුණේ නම් මේ කාරණාවට ඊට පස්සේ තමයි සුද්ධෝරජිතෝ වැටරකවල් ලැබුවේ මෙයාට සතර පෙරණ විග්න දකින්නේ නමුත් ධර්මයේ තුලා දෙන කාරණාව එයා ලැබ වූ අරූප ධානය නිසා එයාට මතුවෙන බුදුහමතුරු දැක ගන්න බෑ ඒ තරම් ධ්‍යාන නිකන්තේ සැරවැදී. නිසා ධ්‍යානෙ වුණත් උපේක්ෂාවෙන් සතියේ පාරිශුද්ධ වුණේ නැත්තම් ධ්‍යාන කියන සමාධිය වුණත් නොමකට යන්න පුළුවන්. මේ මේ අවස්ථාවේ කොහොමද සැපේන්නේ කොහොමද දැනෙනවා? දැනනකොට කොහොමද අනුකම්පාවක් ගන්න බෑ. එතෙන්දි ගන්න බෑ. එතෙන්ද ධ්‍යානෙ කියලා කියන්නේ කුඩු ගැහුවා වගේ වැඩ නැත්නම් ඇනස්තසයිස් වුණා වගේ වැඩ. කරන්න බෑ. ඒක තමයි ධ්‍යානයේ කියන එක ප්‍රයෝජන දැනගෙන මේ ඔපරේෂන් කරන ડોක්ටර් කෙනෙක් අහන්න මොකටද ඇනස්තසයිස් කරන්න කියලා. හරියට ඩිග්‍රී එක බලලා 3rd ඩිග්‍රී ඇනස්තීෂියා නම් මෙච්චර පැය ගන්නට ඊට පස්සේ ලෙඩා එන්න ඕනේ උඩට නැත්නම් ඉවරයි. ඔපරේෂන් එක සාර්ථක ලෙඩා මලා. ඇනස්තීෂියා දෙන්නේ කොරෝජනේ සලකලා. ඒ වගේ තමයි ධ්‍යානෙ දෙන්නේ මේ කලබල ජීවිතේ తాවකාලිකව යනවා. ගිහිල්ලා වෙලා ආයෙන්න රෂනල් මයින්ඩ් එකට විපස්සනා ගන්න. ධානය කියලා කියන්නේ හැමදාම ඉන්න පුළුවන් දෙයක් නෙවෙයි. ධානයේදී ධානයේදී තර්ක මනස නැහැ. ධානයේදී සංසන්දනයක් නැහැ. ධම්ම විමර්ශාවක් පහළ වෙන්නේ නැහැ. හැබැයි මේ තද බල වේශේ ඉන්න කෙනා ටික දවසක් ගිහිල්ලා හයිබර්නේට් කරලා ටිකක් රිකියුපරේෂන් කරන්න හොඳයි. ධානයේදී විපස්සනා කරන්න බෑ. අනිවාර්යෙන් නැගිටින්න ඕනේ. නැගිට්ටත් ඒ කියන්නේ හරියට මේ ජීවනට අවශ්‍ය පදනම දැනන නොසැලී, දිරන්න නැතුව අභිනඟ තියෙනවා කියන විශ්වාසය නැති වුණොත් අපිට මේ අහවල දෙන්නේ නැහැ කියලා එතන කවදාවත් විපස්සනා වෙන්නේ නැහැ. සම්‍යක් දෘෂ්ටි කියලා කියන්නේ අපි මිනිස්සු වුණාට පස්සේ මූලික අයිතිවාසිකම් දැන් සේරම තියනවා කියලා පටන් ගන්නවා. ඒක ලයින් වෙලා නැහැ. බල රේඛාව සම්පූර්ණ වෙලා නැහැ එච්චරයි. අපි යම් විදිහේ සාමාන්‍ය ළඟදී දැන් මට සීල නැහැ සමාධිය නැහැ ප්‍රඥාව නැහැ කිව්වොත් හැකි සංඥාවක් එන්නේ නැහැ යන්නත් බෑ අපි ළඟ ඔක්කොම තියෙනවා මේ කලාමෙලා තියෙනවා අනලා තියෙනවා ඒක පෙළ ගැසෙන එක විතරයි කරන්නේ කොටිම කියනවා නිවනක් දැන් තියෙනවා ඒකට සමාදම් වෙන එකයි තියෙන්නේ නෑ බෑ කියන්න ගත්තොත් ඒකනේ අනිත් ආගම හැම එකම අර ගිල්ට් එක කියන එකක් දාලා තියෙනවා මොකද ඒක කියන්නේ ancestral mistake. මුළු මානව වර්ගයට කවදාකවත් මේ ජීවිතේ නිවන් දකින්න බෑ කියලා බුද්ධ ධර්මයේ හැමතැනකම තියෙනවා මූලික පාපය කියලා එකක් අඳින්න දෙනවා. උඹලා දෙවියන්ගේ ශාප ලද්දෝ. දෙවියන්ගේ සන්තෝෂ කරන්නේ නැතුව යන්න බෑ. බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒක ඔක්කොම උඹමයි උඹ ශාප ලබන්නේ. උඹමයි උඹ තුච්ච කළා හලකන්නේ. ඔබ කවදා හරි ඉස්සරහට යන්න බුදුන් ඉස්සරහට යන්න ඕනේ බුදුහමෝ සම්දර්ශනය කරලා පෙන්නනවා manussත්ව භාවය කියලා කියන්නේ එහෙම කෙල ගන්න පුළුවන් දෙයක් නෙවෙයි හැබැයි කෙලෙන්නේ විහිං ඒ මූලික අපි ළඟ නොසලී මේ මූලික ශක්තිය තියෙනවා කියලා තේරුම් කළ දෙන එක තමයි බුදුහමෝ ඉස්සල්ලාම කරන්නේ ඕනම කෙනෙකුට සම්දර්ශනය කරලා පෙන්නනවා අපි තානේ කියනකොට ওই කියන කෙලසිල්ල අපේ නිවනට බාධා නැහැ විරියම් කරන්න පුළුවන් නේද මොකන්ද කියවිච්ච නැති කොටහක් තියෙනවා ප්‍රශ්න අදලා අහන්න තුන්නේ ඉතින් සමතට ආනපන දැනට කරගෙන යන විදිය කරගෙන යන විදිය වෙනදාට වැඩිය ඉදිරියට යන ගතියක් තියෙනවා කියලා පේනවා ඈ ඉතින් ආනපන මට අහුවෙලා තියෙනවා ආනපන මට දවසින් දවස කරන එකේ ප්‍රයෝජන තියෙනවා කියලා තේරෙනවා අන්න ඒක කොහොමද මට හේතු ගන්නවද? මොකෙන්ද ලකුණු? මොකද්ද ලකුණු? ආන පනිස්සරහට යනවා මට මේක වාසියක් තියෙනවා මේකට කාලේ දාන්නේ කොහොඳයි කියන එක මට තේරිලා තියෙනවා කියලා වෙන කෙනෙක් හේතු ගන්නන්න කොහොමද? ඔව්. ඉතින් ඒ නම් ඕන කෙනෙකුට කනගාටු වෙන්න පුළුවන්. මහතරලා දිනක සතුටක් බාටපත් වෙනවා. ඈ? ඒක සමාධිමත් වෙලා යනවා ගැලෙන්නේ. ආනාපානෙ නොදැනී යනවා. ඒක සමාධියක් බවත් ඒක හොඳ එකක් බවත් මහතයට මොන්ගේ මැදට පිළිගැනීමක් තියෙනවා. ඒකනේ ප්‍රකාශය. ඔය වැරදි නම් කොහෙන්නේ? ඒ ඒ මහත්ය කරපු නිරීක්ෂණය සහ නිගමනයේ වැරදි නම් එච්චරයි. ඒක කියන්න බෑ. ඕක නෙවෙයි සමාධිය කියන්න වෙන්න පුළුවන්. ඔය ඔය නැති වෙලා ගිහිල්ලා නෙවෙන්න පුළුවන්. අන්තික නැතිලා යනවා හොඳටම වෙන්නත් පුළුවන්. නේද? නමුත් අපි තාම දන්නවා ආනාපාන තියෙන නිසා ස්ථිරහානියක් වෙලා නැහැ. මත්දැන හැමදාම පටන් ගන්නකොට ගොරෝසු එnde ende ende සියුම් වෙනවා. එකයි කරන්න තියෙන ඔය සියුම් තත්ත්ව කොච්චර වෙලා ඉන්න පුළුවන්ද බලන්න. කිසිම ඇඟිලි ගැහිමක් නොකර. ඒක තමයි. දැන් යන්න පුළුවන් මුත්‍ය තියෙනවා. දැන් තියෙනකො ලොක් කරන්න. 5 10 10 15 කරන්න. 10 15 20 30 කරන්න. ලන්දේසි කාර්යයට හරක්කමක් කියලා ගන්න රජුගේ ඉඩ දුන්නනේ කොට්ටේ රජුගේ මොකෝ කෙරුවේ? තරක්කම හෙලිපැඩ් ගන්නවද? ඈ? කරකඩ කරලා වැටෙලුවා. ඒ හරක්කම එලා ගන්න පුළුවන් නම් අපිට හොඳටම ඇති. මහරයා ඒ ටික දුන්නා නම් දැන් තියෙන ඊට පස්සේ මොකද මගුල් ගැවලට ගියාම මනමාලි ගන්න ඉතන මනමාලි ඇත්තද බලන්න කියනොත් මේ බුලත් කොල්ලේ ඇස්සේ රින් ගන්න පුළුවන්ද කියලා. ඉතින් ගානකට කැපිල්ලක් කපනවා කපල දිගහැරපම බුලත් කොල්ලේ සම්පූර්ණම නූලට දිගහැරපම ඊට පස්සේ රින් ගාඩ පස්සේ මනමාලි අම්බේ. කහන්සි. ඒ වගේ තමයි දැන් මහත්තයාට බුලත් කොලේ දීලා තියෙනවා. දැන් තියෙනවා ගාහන්න කපල පතුරුවට පස්සේ. ඒකට වෙලා තියෙන්නේ ওই විපස්සනාට හරවම සමතනනවා කියන මත නෙවෙයි. මේ ලැබිච්ච විනාඩි 15 කියන්නේ බාධාවක් නැහැ. ආනපානෙත් නැහැ. ඒ වුණාට හිත කලබලක් නැහැ. හොඳ එහෙනම් 20ක් ලැබෙන්න මම කොහොම වාඩි වෙන්න ඕන? කොහොම මෙනෙහි කරන්න ඕන? 20 ලැබිද්දී 25 කරන්න. පැය එකමාර පන්නන්න දෙන්නේ. ඒ අර මොනම දෙයක්වත් නැති ඒක තමයි ඇත්තටම දැන් මේ වෙලාව හැටියට කියන්නේ ඕක තමයි අදුක්කම සුඛය කියලා කියන්නේ. ඒ අදුක්කම සුඛ බුල්ලුවාසම පතුරක්. ඒ කියන්නේ අනික් කෙනෙකුටදී ලාභයක් තියෙනවා. දැන් ඔතන ගිහිල්ලා තියෙනවා. දැන් ටිකක් තියෙනවා. ඒකේ ලකුණු තුනක් ගන්න කියනවා. ඇතුල් වෙන වෙලාව හොඳට මේ මෙතන ඉඳලා මෙතෙන් යනකොට එලිපත්ත පයින්න වෙලාව තියෙනවානේ. මල පණින තැන ඒකට හරියටම සැලකිලිමත් වෙන්න මෙතෙන් දෙනකන් ආනාපාන කියන මෙතෙන් යාට නැහැ මෙතෙන් දෙනකන් මම ප්‍රයත්න කරනවා මෙතෙන් යාට ප්‍රයත්න නැහැ මෙතෙන් දෙනකන් තියෙන ප්‍රදේ සැපක් මේකේ තියෙනවා කියලා හරියට මල පණින ගන අල්ලන්නේ ඊට විනාඩි 15 ගියාට පස්සේ අනේ තර්ක මනසට වැටෙනවානේ කන පිට හැරෙනවානේ අන්න ඒක අල්ලන්නේ ඒ දෙක ඇල්ලුවා නම් මේ දෙක මැද ප්‍රදේශය තමයි තමන්ගේ බුද්ධිය තමන්ගේ සීමා මෙන්න මේක වැඩි කරන්නේ දැන් ඉස්සෙල්ලම ඕන කරන්නේ එකට යන තැන ඉර ඒ කියන්නේ එලිපත්තයි. කඩයිම. එලිවෙන තැන කඩයිම. ඒ දෙක දැනගන්න සිද්ධ වෙන්නේ අන්ධකාරය. දැන් දැනගෙන නෙවෙයි වෙන්නේ. නෑ ඉදම මනින එක දැන් කරන්නේ. අතන කුණ්‍ය ගන්න මේ ඉදම මනින එක. මනින්න මෙන්න මෙතෙන් යනකම් මම ඒක ලකුණු වගේක් වෙනවා. මෙතෙන් යනකම් භාවනා කරනවා. මෙතෙන් යනකම් භාවනා වෙනවා. මෙතෙන් යනකම් ආනාපාන කියන මෙතෙන් යනකම් ආනාපාන නෑ. මෙතෙන් යනකම් භාවනා කරන දිහා ටිකක් වෙහෙසක් තියෙනවා. මෙතෙන් යනට වෙහෙසක් නෑ ඉබේ යනවා. ඒ නිකන් තමයි වාහනේ අරගෙන යනවා. ඩ්‍රයිවර් එහා පැත්තේ ඉන්න. Company jeep driver. ටික වෙලාවක් ගිහලා කියනවා මේ ලෝකම් කියලා තමන් ගිහලා අර සීට් එකේ ඉඳ ගන්න. එතකොට අර ඩ්‍රයිවර් අරගෙන යනකොට අර තරම් වෙහසක් නෑ තමන් නෝන පිටිපස්ස සීට් එකේ ඉන්න පුළුවන්, ඉස්සරහින් ඉන්න පුළුවන්, බුදියන යන්න පුළුවන්. අන්නේ උදේ භාවනා කරන තාක්කල් තමන් ඩ්‍රයිව් කරනවා. ඔය එක්කෙන් ආපු ගමන් චෝක් ඩ්‍රිවන් කාර් එකක් හම්බෙලා තියෙනවා. තමන්ට ඕනේ නම් ඩ්‍රයිවර් ගියාගේ බ්‍රේක් ගහවන්, හෝන් කරපන්, අනම්මනම් කියන්නේ නැත්තම් නොකර හිටියත් මිනිහා කරනවා. නැත්නම් ඔටෝ පයිලට්ින් වලට වැඩෙනවා. අන්න ඒක ලොක් කරන්නේ. කොතනද පටන් ගත්තේ කොතනද යන්නේ මේ අතන කාලෙ කොච්චරද? ඊට වාඩි වෙනකොට සැප සම්පත් ඔක්කොම දීලා අවශ්‍ය කරන ප්‍රසත්ත ලකුණු දීලා මම මට විනාඩි 15 නම් 20ක් ඉඳලා දේවා. 25ක් ඉඳලා දේවා කියන එක හරකම පතුරන්නේ කියලා කියන්නේ. දැන් ඒක ඒකට දැන් දැන් ලෑස්ති වෙලා ගියොත් ඒකත් අල්ලදැයි. මල පණින තැන ඒ කියන්නේ මෙව වෙන තැන ඒක අල්ලගන්නේ තමයි අපි වශී කරනවා කියලා කියන්නේ ඒකට තමයි. වෙන දේ තමන්ගේ බුද්ධියට සින්න කරගන්නවා කියලා කියන්නේ ඒක ඔක්කොම ලියලා මැනලා තමන් ගන්නවා ඔප්පු අතර ගන්නවා. මේ දෙක ඕනම දෙයක ඉතරයි. අපි ඊයේ කතා කරා වේදනාවක් වෙනවනේ මේක මුලමඳාක බලන්නේ කියලා. ඒකෙන් කරන්නේ පණ ගන්නකොට බලන්න. ඉවර වෙනකොට බලන්න. ආශ්වාසයේ මුලමඳ බලන්න කියලා කියන්නේ නොතෙන්න දැනගෙන ආශාජ අන්තම් තේරෙන්න පටන් ගන්න තැනදීම සතිය පිටුවා. ඉවර වෙනකම්ම ඉන්නේ අන්තිම කෙලවරක් වෙනද නොදැක්කතර යනකම තාමත් හැප්පිට හැප්පියවන බලාගෙන ඉන්න කොටසන බණේ අන්තිමද. බන්නකොට පේනවා ඊයේ ගත්ත තින්ද වැරදි ඊට වඩා සිව් මට්ටම් තියෙනවා. ඊට වඩා සිව් මට්ටම් තියෙනවා. එහෙම බලන බලන ඔබට තේරෙනවා ආනාපානිය අපි මෙතෙක් කල් දන්නේ දැකලා තියෙන්නේ අතගාලා තියෙන්නේ 100 30ක් අතරක් විතර. මෙලිට ගැඹුරු මට ඒ ඒ ගැඹුරු මට්ටම් කියන්නේ සතිය ගැඹුරු මට්ටම්. සමාධිය ගැඹුරු මට්ටම්. අනිත් විදිහට යනකොට අනිවාර්යයෙන්ම උපනිෂේ සම්පත් වල හැටියට සමථ ධ්‍යාන විපස්සනාට යන්නේ කියන එක පැහැදිලිවම Tamanට වැටහෙන්න පටන් ගන්නවා. ආන්ද මේ විදිහට යනකොට අපිට වෙනවා වෙනවා ඒ අස්සාවු අස්සාවු විතර ගන්නකොට මේ නිවැරදි යනකොට. එතකොට මේ ඉස්ම දැනෙනවා කියන එක දැනෙන දැනෙ සප්ලෙක් වෙනවා. එතකොට දැන් ඔය මුලමදාගේ උපයන්න ගන්න බෑ. එතන වෙනකොට වැඩි කියන්නේ පහු වෙලා වැඩි, පහමා වෙලා වැඩි. මේකනේ කියන්නේ ඕකත් වෙන්නේ. හරි ඉන්නවද? නමුත් ඒකේ බාධාවක් නැහැ. හෙටත් පටන් ගන්නකොට පෙනිලයි නොපෙන තැනට යනවා. ආය ආය ඕන්න නෑ ඒක ඒක. එතකොට එතකොට මේ අවුල් කරනවා වෙනවා. ඒ නිසා ලොකු සාන්නාසේ මාතෘකාව ගත්තට පස්සේ උන්වහන්සේ කියන්නේ දැන් මේ මහත්තයා අහපු ප්‍රශ්නේ ගන්නකො උන්වහන්සේ කියනවා මම මම උඹට ආනපන හරි කියලා උඹ දන්නේ කොහොමද? ආයෙ මට දෙන්න වගේ නෝ ආනපන කීකරුයි. ආනපන නොදෙන දැනට යන්න. ප්‍රශ්න කරන කිච්ච වෙලා ඉන්න පුළුවන්. හරි පහක් පහක් ඉන්න පුළුවන්. උඹ දන්නවද කොතෙන්ද උනේ කියලා? එතකොට හීර වෙනවනේ නෑ. එතකොට දන්නවා මේ විලාව සැප කරන්න තියෙන්නේ අර නොදැනෙන තැනට මේට වැඩි ප්‍රේම කරන්න වෙනවා. ඊට වැඩි අගය කරන්න වෙනවා. මේට එළිය සාදර වෙන්න වෙනවා. ඒක තමයි ඊගාදාසේ භාවනාය කරන ප්‍රගමනය. මොකද්ද? ආනාපානයේ තියෙන මට්ටම් තුනක්. ගොරෝසු මට්ටම, සියුම් මට්ටම, අතිසියුම් මට්ටම කියලා. ගොරෝසු මට්ටමේදී මම හිත ලැහැත්ති කර ගන්නවා මම ගොරෝසු මට්ටමේ සියුම් මට්ටමට අනත කරුවලේ වෙන්න දෙන්න දවල් එළියෙම බලනවා. කොහොමද මේක වෙන්නේ කියලා. එහෙමනම් පටන් ගන්නකොටම කියනවා ආශ්වාස සහ ප්‍රශ්වාස දෙකේ අතර ලකුණු දැන් බලාගනින් නැති වුණාට පස්සේ බලන්න බෑ. ඔය ප්‍රශ්නට අපි එන්නේ එහෙමයි. ඒකට උදාහරණයක් වෙනකොට කියනවා බොන මිනිහෙකුට බොණ්ඩේපයි කියලා උපදෙස් දෙනවා නම් බිවට පස්සේ කියලා වැඩක් නැහැ. බොණ්ඩ ඉස්සලා කියන්නේ බෑ ජීවිතේ තියෙන වෙලාව. නිසා අපි නැති වෙන බව දන්නවා නම් නැතිවීම අල්ලන්න නැති වුණාට පස්සේ බෑ. හොඳට තියෙන වෙලාව ලකුණු ගන්න. ඒ නිසා වෙනකට වැඩිය හොඳේ ආසස් ප්‍රසස් දෙක වෙනසක් ගොරෝසුකමක් බලන් ඉන්නකොට ක්‍රමයෙන් හරියාගෙන යනකොට කයත් තැම්පත් වෙනවා හුස්මත් අඩු වෙනවා සතියත් ඇරිය ඔන්න තැම්පත් වෙන්න පටන් ගන්නවා එතකොට දැන් දන්නවා මෙයා හැක්පිට හැක් කියලා සමීප බලන් හිටියේ නැත්නම් මල්ලෙන් ගහලා පයින් ඒ නිසා වෙන්දටදී ඉතාලම සැලකිලිම බලනකොට පේනවා එකින් එකට එකින් එකට යන ආනාපාන හරියන්න හරියන්න මොන දෙන්න දෙන්න තැම්පත් වීම තමයි ප්‍රකෘතිය ඒක තමයි සර්වඥාන්සේ මතක් කරන්නේ දීර්ඝ ආස්වාසේ ආස්වාසේ දැනගන්න දීර්ඝ ප්‍රස්වාසේ ප්‍රස්වාසේ දැනගන්න ඊට පස්සේ කෙටි ආස්වාසයට යනවා කෙටි ප්‍රස්වාසයට යනවා හත්වත්තන හුත්තේකී ඒ කියන්නේ දැන් දැනගන්නවා මෙයා දැන් සූදානම් වෙනවා කියලා එතකොට අපි කරන්නේ එන්න එන්න සතිය වැඩි කරනවා එන්න එන්න සමීපව බලන්න ඕනේ මේ නෙස්තර දීලා බලහන් ඉන්න අර ඈතින් ඈතින් යන ආසන්තරාදියා බලා ඉන්නවනේ බලා ඉන්නකොට ඉන්නකොට පේනවා මේක ස්වභාවය තමයි tempත් වෙනවා tempත් වෙනකොට ප්‍රධාන මෙට්‍රික් ආසෙන්නේ. මොකද මේ දෙක අතර වෙනස නැති වෙන එකයි වෙන්නේ. නමුත් ආනාපානෙ නැති වෙන්නේ නැහැ. වෙනස නැති වුණාම අපිට පේන්නේ ආනාපානෙ නැතුණා කියන්නේ. එතකොට අපි අටුවාවන් වහන්සේ කියනවා ආනාපානෙ නැතුණා කියලා උඹ හිත කියනවා නම් තර්ක කරපන් කියලා. කියන්නේ එයාට ලෑස්තිලා යන්න කියන ආයුධ අරගෙන. ආනාපානෙ නැති වෙනවා නැති වෙන්නේ මෞකසේ ඉන්නවා නම්. දීයට ඉන්නවා නම්. මැරුණා නම් චතුත්පත් ධානය නම්. නිරුද්ධමාවක් තියෙනවා. මේකක්වත් නැතුව මෙයා මේ කරන්නේ බොරු. මම මේක බාර ගන්න මම සැලකිල්ලෙන් බලනවා කියනකොට වෙනද නැති වුණාට ඉන්න බව, මැරිලා නැති බව, සීන කියලා නැති බව තේරෙනවා. තේරෙනකොට තමයි දැන් ආනපන හොඳවට කීකරුයි මේක තමයි සියුම් ආනපන කියන්නේ. එතකොට ආස්වාසේ නිකන් ආස්වාදයක් වගේ වැටෙනවා. හුස්ම ගන්න එක නිකන් හොඳ බබෙක් නාලා කිරි බීලා නිදාගෙන ඉන්නකොට හුස්ම ගන්න දිහා බලනකොට බලන්නේ මේ ටෙන්ෂන් එක බයින්නවනේ. හොඳට තේනවා දැන් බබා දොයි. හැබැයි තාම තියෙනවා දේශේ තියෙනවා අස්වාද ප්‍රසවාස දෙක. මේක බලන ඉන්නකොට කියනවා දැන් ඔබට ඉස්සරහට යනකොට ඕකත් නැති වෙනවා. නෑ ඊව පායගෙන එනකොට හඳේ එළිය නැති වෙගෙන යන්නේ. දරු එළිය නැති වෙගෙන යන්නේ. ඊට පායන ප්‍රදේශයට හසු නැති වෙනවා. නමුත් හොඳට බලන්න හිටියොත් ඒක නැති වෙන වැඩ පිළිවෙල ක්‍රමයෙන් සිද්ධ වෙනවා. එතකොට අපි වෙනකට වඩා සතිය කියන සමාධියේ මේ නැති වෙන වැඩ පිළිවෙල බලාගෙන ඉන්නකොට ආනාපාන හුඟා ගැඹුරු මට්ටම් වලට යනවා. ඔතෙන් යනකොට වෙන්නේ සැප දුක් අමතක කරලා දැන් අදුක්කම සුඛේ විතරයි ඉතුරු වෙන්නේ. විතක්ක ਵਿਚාරවලට අහු වෙනවා. දැන් විතක්ක ਵਿਚාරවලට අහු වෙන්නේ නැහැ මොකද ඉස්සර තුනක් හතර කලවමක් ඉන්නේ. ආස්වාද ප්‍රසවාද අතරමැද. දැන් තුනම සම වෙලා. තුන අතර වෙනසක් නැහැ. ඒකෝට දැන් මේ දෙක වෙන්කොලා හසු ගන්න බැරි නිසා විඥානේ පච වෙනවා. වෙනසක් අඳුරගත්තොත් තමයි විඥානෙට අධිකම ශක්තියක් ඕන කරන්නේ විදහායක ශක්තිය. තුනම සමානයි. සංස්කාර නතර වෙනවා මොකද මේක හැඩගස්සන්න ඕනකමක් නැහැ දැන් ඉබේ සිද්ධ වෙනවා. සංඥා අසරණ වෙනවා මොකද ආස්වාදයේ හොඳයි ප්‍රසආදයේ නරකයි මොකක්වත් නැහැ සංඥා වල වැඩක් නැති වෙනවා. වේදනාවක් නැතුව යනවා. සැප දුක නැතිලා අදුක්කම සුඛය වෙනවා. රූප ධර්ම දෙවුණ වෙනවා. ඒක නිවනේ තියෙන ලකුණු යම් ප්‍රමාණයක් මතුවේ. හැබැයි ඒකට සක්කාය දිට්ඨිය පෙවුලනවා. මට දැන් මොකද උනේ? හුස්ම නැති වුණාද? ගුරුවරයෙකුත් නැහැ. කාගෙන්ද මේක අහන්නේ? එච්චින් ගොජ දාන්න පටන් ගන්න. මේ ඔබ පැහැින්නක හිටපන්. ඔය ගහලා එලවන්න බෑ. මෙයා මොකද මෙයා වෙලාවම අපේ ගාය මේ ආරක්ෂකව ඉන්නේ පොඩ්ඩක් හිටපන්. තව ඉස්සරහට තවත් නැති වෙනවා. දුවට බලන් හිටපන් කියනකොට තමයි සක්කාය දිට්ඨිය හවලප්ප ගන්න නැතුව අර තැම්පත් වෙන දෙයට හිත කත දෙක ඇති කරන යනකොට තර්ක මනස පච වෙනවා. සක්කාය දිට්ඨිය නිකන් ඩාඩි ගන්න ගන්නවා. හાર્ට් ඇටැක් එනකොට අර හීතල ඩාඩියක් දාන්න. ඔය වගේ එන්න පටන් අර ගන්නකොට තේරුම් අර ගන්න ඔබට සද්ධාව තියෙනවා නම් සද්ධාව කියන එකක් තියෙනවා නම් කාය ජීවිත නිර්පේක්ෂව හෝමම ඵලයක්. දෙල්ලෙන් නැත්නම්කපත් වෙන පහන් දැල්ලා වගේ ඒක හොල්ලන්න එපා. කොහොම මෙයා තව එක චිත්තක්ෂණයක්, තව එක චිත්තක්ෂණයක් කියලා ගෙරෙන යනකොට උන් නොගිය ගමනක් යන්න පටන් ගන්නවා. සංසාරෙ මෙතෙක් මුලිය තමයි නොතේරෙන ගමනක් යනවා. හැබැයි ඇඟ හීතල වෙනවා. අපි නම් මරණයට අදගෙන යනවද? අගාධයකට වැටෙනවද? නොදන්න බාරකට යනවද කියලා. මේක තමයි අපි භාවනාවේ අද ඊට වැඩිය ලබන ප්‍රගමනය. ඒකට මේ කාය ජීවිතය නිරපේක්ෂව කරගෙන කරගෙන යනකොට ඒක තුලින් සමහර වෙලාවකට අර ස්කවුට් නයිට් කොම්පස් මාච් එකේ යනකොට වගේ ඒක තියෙනවා දෙලක්කාර ගතියකුත් තියෙනවා. කුතුහලයේ දනවන ගතිය බුද්ධිය. ඉදිරියට යනකොට යනකොට යනකොට තමයි විවේක බුද්ධිය කියලා එකක් අපි කිසියම් පරණ මතකයක මොකද දාන්න නැතුව තර්ක මනසකට නැතුව ඥාන නැතුව අරමුණ සංසිඳිලා විකත් සංසිඳිලා දැන් මොකද කරන්නේ? මොකද වෙන්නේ කියලා අපි සම්පූර්ණ දෛවයට සම්පූර්ණ ස්වභාවයට සම්පූර්ණ ඇත්තට ඉඩක් දෙනවා. ආයස කෙරුවොත් සම්පූර්ණ අවුල් වෙනවා. කැඩෙනවා. ඒ කියන්නේ ආය සක්කාය දිට්ඨිය කරක් දෙනවා. එහෙමම තුනි වෙන්න වෙනවා. එහෙම තුනි වෙන්න යන්න නම් ඊයේ ඊට ඔය කිට්ටුවට ඇවිල්ලා විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. අද පොඩ්ඩක් ඉස්සරහට ආදේ කැඩෙනවා. ඊට පස්සේ අනිද්දා ඉඳලා ඊට වඩා පොඩ්ඩක් යනවා. අන්න එහෙම ටික ටික ටික ඉදිරියට යනකොට පැහැදිලිවම එක්කෝ ඒ උපචාර සමාධි ආත්මන සමාධි පැත්තේ සමත පැත්තට යනවා. එහෙම නැත්නම් ආනාපානය ඇතුලේ කියන මේ මුදුවට පැහැදිලිව ආනාපානය කියලා කියන්නේ මේ උණුසුම් වගේ කම්පන චංචල ආදී පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු ලක්ෂණ පේන්න පටන් ගන්නවා. ඒක ඉතින් හරි පැහැදිලි ටෙක්නිකල් වෙනසක් තියෙනවා. ඒක හරි අමාරුයි වැඩකුත් නැහැ. විස්තර කරන්න ආනාපානේ සමතට යනවනම් ආනාපාන සමතට යනවනම් ඉහළ පහළ යන හුස්ම විතරමයි මුළු ලෝකෙම වෙන්නේ. විපස්සනාවට යන හැපෙන තැන අනපනයිල හැපෙන තැන තියෙනවානේ. ඒක පිළිබඳවත් අවධිය තියෙනවා. හැපීම නිසා පහළ වෙන උණුසුම් සිසිල් ගති කියන ඒ උපන්දේ තියෙනවානේ. එක්ස්පීරියන්ස් එක. ඒකත් ඕපන්නස් එක තියෙනවා. ඒක ටෙක්නිකලි කියන්නේ ඕනම ඉන්ද්‍රියක සංනිවේදනයක් මත වෙන එක්ස්පීරියන්ස් එකක් එන්න නම් අරමුණක් තියෙන්න ඕනේ, ద్వාරයක් තියෙන්න ඕනේ, තදුබපන්නේ ඒ ඉන්නපන් දෙයක් තියෙන්න ඕනේ. strike element, base element and the ignition element කියලා. ඒ තුනක් වුණොත් තමයි ඒක කේස් එකක් වෙන්නේ, history එකක් වෙන්නේ, experience එකක් වෙන්නේ. ඉතින් ඇහැට නම් රූපේ තමයි strike element එක අරමුණ. ඇහි සංවේදී භාවය තමයි base element එක වෙන්නේ. අපි කියන ద్వාරය කියලා. ඒ නිපන් දේ තමයි දැකීම. දැන් මෙතන වෙලාගෙන හුස්ම රැල්ල තමයි strike element එක. අරමුණ ඇවිල්ලා ඒක බාහිර ගන්න දැන් තමයි අපි නාසිකාග්‍රය කියලා ගන්නෙ. ඒකට ඉන් ඇති වෙන දේ තමයි උණුසුම් සිසිල් ගති. සමතේට යනවා නම් උණුසුම් ස්ට්‍රයික් එලිමන්ට් විතරමයි ස්පෙෂලායිස් වෙන්නේ. මෙහාට යන්නේ නැහැ ඒක. විපස්සනාට යනවා නම් තුනම සමෝසේ බේස් එලිමන්ට් එකයි ස්ට්‍රයික් එලිමන්ට් එකයි ඉග්නිෂන් එක ඔක්කොම පේන්න පටන් අර ගන්නකොට නිකන් වයිඩ් ස්ක්‍රීන් එකක්. නම් පිටිපස්සට පැස් තියෙනවා වගේ සම්පූර්ණ පරාසය පේන්න පටන් ගන්නවා. ආන්දර කන්ෆියුසින් මොකද පටන් ගන්නකොට ඒක තමයි ධාතු අභිනාමයේ විශ්නේ ඒක හැමෝටම වෙන්නේ ඒ ඒ එහෙම එහෙම ප්‍රකාශයක් පොදුවේ සමන්න බෑ මහත්යට කදාලි මම දකින්නවා කියලා කියේ ඔක්කොමල දකින්නේ නෑ ඒ වුණාට ඒක ඔය අවබෝධය තුලින්මයි ශික්ෂණය තුලින්මයි මහත්යට කතා කරන්නේ එන හුස්ම ගන්න ඔක්කොමලා මේ ලෝකේ ඉන්න කට්ටිය කියන්නේ මේකේ උණුසුම් ශික්ෂිත අපි වැටුණා කියලා අහන්න බලන්න දවස් ගාණක් තියන් ඉන්ටර්විව් කරන්න බලන්න කොච්චර කාල හුස්ම ගන්න තියෙනවද මොකක්ද හුස්ම කියලා මම කවදාවත් අත්දැකලා නැහැ ඒක. මේ තේරෙනවා මේක හදන පොයින්ට් එක. ඒ සත්‍ය ඉඳලා බාහන කරන කරේ යනකොට ආසත්වාක දෙකේ එක මොලයක් හිතේ වෙනවනේ. හරි. ඊපස්සේ ගියා බලන්න ඉන්නකොට ඔය ඒ ඒ මුතුන් දැක්කේ දැන් ඉන්නේ නෑ ඒක හරිම. ඒක මට්ටම් වෙනවා. මට්ටම් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ආයෙ බලන්නේ බාහිර දකින්න ගහන්නේ එකක් ඒක එකක් ඒක වෙනවා මොකද හේතුව නෑ නෑ නෑ ඔය විදර්ශනා විතරමයි ඔය කතා කරනවා සමතයක් ගැන කොහොමඩක්වත් දොරටලා නෑ ඔය කතාව පටන් ගත්ත තැන ඉඳලා විපස්සනා කියනවා ඔය ඉස්සෙල්ලා ආස්වාද ප්‍රසවාසයේ පටලියාගෝ තේජෝ වායෝ පෙනෙන හරියට කියන්නේ භාවනාවේ පළවෙනිම ස්ටේජ් එක ස්වභාව ලක්ෂණ දැකීම observing the natural characteristics intrinsic characteristics personal characteristic ඒක පිටගිය ආපෝ තේජෝ දඟුන. ඒකට හොඳට සාදර වෙච්චාම මෙව අතර විශාල පටන් ගන්නක් ගැනීමක් කෙලවරක් නැති දිගට යන ප්‍රවාහය දෙන්න පටන් ගන්නවා. මුදුසුමක් තියෙනවා, සිසිලක් තියෙනවා, කම්පනක් තියෙනවා, චංචලක් තියෙනවා ඔක්කොම තියෙනවා. මේ ටික සමවේගණ වෙනකොට ආස්වාසයේ තියෙන කම්පන චංචල තමයි. ප්‍රසආසයේ තියෙන කම්පන චංචල තමයි. ඒකත් ආස්වාස ප්‍රසආස වල වෙනසක් නැහැ නිකන් දිගට යන දැන් ටෙලිවිෂන් එකේ පිළිමි ගන්නේ ඩොට්ස් වැටෙනවා විතරයි. ප්‍රෝග්‍රෑම් එක වැඩ කරන්නේ ඩොට්ස් වැටෙනවා. මේ ඩොට්ස් වලින් තමයි ඥාන පිළිමි හැදෙන්නේ. ඒක දිහා බලන ඉන්නකොට මම කියන්නේ මෙහෙමයි. ඒක ධර්මයේ තියෙන එක. ඊට ඉස්සෙල්ලා පඨවි ආභෝතයේදී වෙන්වෙන් වශයෙන් අඳුනන්න පුළුවන්. Personally personal character. අතෙන් ගියාට පස්සේ ඒ අතර තියෙන සමතාවයේ දක්න මිසක ඒ අතර වෙනස නැතු යනවා. සමතාවය කියන්නේ මොකද්ද? ඇති වෙනව නැති වෙනව. ඇති වෙනව නැති වෙනව. ඇති වෙනව නැති වෙනව. නිසා කියන ස්වභාව ලක්ෂණ සම්පති ලක්ෂණයට හැරෙන ගන්න තමයි ආනාපානයේ වෙනස. ආශ්‍රද ප්‍රසවාස වෙනස නැති වෙන එක. ඒත් සතිය තියෙනවා, ඒත් සමාධිය තියෙනවා, ඒත් ප්‍රඥාත්ම තියෙනවා. මෙන්න මේ වෙනස වෙනකොට සක්කාය දිට්ඨියට අභියෝගයක් වෙනවා. පංචස්කන්ධෙනේ හෙල්ලුම් කරනවා මෙතේ කීගොල්ල කරගෙන ආපු රාජ්‍ය නීති පද්ධතිය අවලංගු වෙනවා. නමුත් යෝගාවචර ගන්න සතිය තියෙනවා. දැන් තියෙන්නේ ආසස් වේලා වේලා වැඩි තියෙනවාමයි ප්‍රසවාසෙදි තියෙන්නේ. අතරමැදක් තියෙනවා. ඕක දිගට බලන ඉන්නකොට ඉන්නකොට මේක බලන දිල එපා වෙනවා. කම්මැලි කරනවා මේකෙන් තමයි දුක්ඛ සත්‍ය වහන්නේ. දුක්ඛ සත්‍ය වහන්නේ ඉරියව් මාරු පිළිදෙල. ඉතින් අර ලෑස්ති වෙනවා කියන්නේ දැන් මේ මාත් කියන ඔබ පැයක් දෙකක් හිටපන් කියනවා මොනවා කරන්න ජීවිතේ ඉඳ වැඩයක් නැහැ ඉතින්. කියන්නේ ටීවී ප්‍රෝග්‍රෑම් එකක් නැහැ ඩොක්ස් එකක්. ඒක දිහා බලන්න හිටපන් කියනවා. බලන්නකොට බුද්ධ දේශනාවේ අනත් ලක්ෂණ සූත්‍රයේ සඳහන් කරනවා යම් වෙලාවක ඇතිවීම නැතිවීම දෙක දැක්කම අනිත්‍ය අනිත්‍ය භාවය දැකන එක දුකමයි අනබණෙන් ගියත් උදේ දුකමයි සක්මණෙන් උදේ ගියත් දුකමයි බිඳිම හැකිලිම තුලින් ගියත් දුකමයි රූපෙන් ගියත් දුකමයි ඕක නැතිකරන්ට ඔකට අකමැති නිසා මේ සාකච්ඡාවේදී ප්‍රශ්න අහන්නේ තේරුම් අරගන්නේ නැහැ මේ දුක දකින්න අකමැති නිසා දුකේ තියෙන ඒකාකාරීකම ඒකාකාරී වුණාට පස්සේ අලුතෙන් ශක්තියක් ඇති කරන බලන්න කියලා කියනවා. දැන් ඔබ යන්න හදන පුද්ගලික ලක්ෂණ වලට නෙවෙයි පටවියාගෝතයේ ඉක්මවලා සාන්තති ලක්ෂණය පේනවා. සාන්තති ලක්ෂණේ ඊගාට අනිවාර්යයෙන්ම කියන්නේ දුකට. දුක කියලා කියන්නේ මෙතන වින්දනයක් නැහැ. නිර්වින්දනේ නිබ්බිදාව වෙන්න පටන් ගන්නවා. ඒකට කරන්න තියෙන එකම උත්තරේ ඇස් වෙලා යන එක තමයි කියලා තමයි බුදු සමය කියන්නේ. නේ ඒ සැපේ ගිහිල්ලා තව ඉස්සරහට ගියාට පස්සේ ඒකේ මොනොටොනි එකක් එනවා. බෝඩම් එකක් එනවා. ඒ වගේම self negation එකක් එනවා. මොකක්වත් නැහැ. නිකන් හරියට ගිහිල්ලා නිකන් මේ අසරණ වුණා තනි වුණා වගේ පේනවා. ඒක වෙන්න බෑ විනාඩි 10න් පයින්. ඒක වෙන්න සීසන් කරන්න. උදාහරණ කියන්නේ ආශේවති භාවේති බහුලීකරෝති කියලා කියන ඔබ දැක්ක පළියට බෑ. ඊට පස්සේ මේකට ප්‍රිය කරන්න ඕනේ. මෙතනමයි උත්තරේ තියෙන බව දැනගෙන ඒකම වඩන්න ඕනේ. එතකොට මේ ලෝකේ ව්‍යාපාර කරන සල්ලි හම්බ කරනම වැඩක් නෙවෙයි එතන තියෙන්නේ. ඒ වගේම ප්‍රයත්නයක්. හැබැයි නිකන් දකින්න හදන්නේ සුබ නිත්‍ය සුඛ නෙවෙයි. අසුබ අනිත්‍ය දුක දෙයක්. නමුත් මේක කවදාකවත් නොදැක්ක නමුත් පරම සත්‍යයක් දකින්න. හැබැයි නම් මේ බෝධිසත්ව නිරුම් බලනකොට මේ පළවෙනි නිමිත්ත වෙනස් වෙනවා කියන්නේ නෑ නිමිති අනිමිත්තක් වෙන්නේ. පණිවිඩය අපහඳි වෙන්න ඕනේ. දේ තියෙන දේ ශූන්‍ය ස්වභාවයකට වෙනවා. ෆිසික්ස් වල ඔතෙන් දැන් ගිහිල්ලා තියෙනවා. ෆිසික්ස් වලින් ගිහිල්ලා වල ඒගොල්ලෝ මොන මාංශයක් හරි කඩන කඩන ගියාට පස්සේ අන්තිමට පාටිකල්ස් හම්බෙනවා. දැන් පාටිකල්ස් කරලා බලනකොට පේනවා ඒක ඇතුලේ ශක්ති විතරයි කියන දේවල් නැහැ. ඒ ශක්තිය ඕන දෙයක් වඩටපත් වෙනවා. ඉලෙක්ට්‍රෝන ශක්තිය, ප්‍රෝටෝන ශක්තිය, පොසිට්‍රෝන ශක්තිය, ක්වක්ස් ඕන දෙයක් වෙන්නේ. බලන මිනිහාගේ හැටියට ඒක වෙනස් වෙනවා. මරු තැනකට ඇවිල්ලා තියෙන දැන් ඒගොල්ලෝ කරකොලට ඇවිල්ලා තියෙන්නේ මේ කොන්ෂස් මයින්ඩ් එකෙන් තමයි මේ එනර්ජි එක මේ මේ දේවල් බවට පත් කරන්නේ. මේ කියන මූල ශක්තිය පටවි වෙන්නත් පුළුවන්. තේජෝ වෙන්නත් පුළුවන්. ආපෝ වෙන්න පුළුවන්. වායු වෙන්නත් පුළුවන්. රූපයක් වෙන්නත් පුළුවන්. සද්දයක් වෙන්නත් පුළුවන්. මහත්යයක දේවල් රූපයක් කියලා ගොඩ නෝන මහත්ය කියන එකක් නැහැ. එයා කියන මට අනුන සද්දයක් කියලා. ඒක ඔය දෙන්න ගහගත්තට ගහගන්න එක සත්‍යය. වම්බකට රිවට් වෙන එක ඇත්ත. යට ගැඹුරු සත්‍යකුත් තියෙනවා. බලන්න මේකේ ඉන්න හොඳයි. නැත්තම් මටත් විතර ඉන්න හම් වෙන ඔය දෙන ලහනවා මෙතන. එතෙන් මේ ෆිසික්ස් කියාට පස්සේ මේ මම දැන් අවුරුදු 20ක විතර කාලේ ඒගොල්ලෝ පැහැදිලිවම කියනවා what you see that you are. විහාරේ you go there you are. ඉතිගියර තන ආදර රජ මාලිගාව සෑදේ. තව කෙනෙකුට අපායක් හැදෙන්නෙත් එතන. ඒ තමන්ගේ නේන ආකල්ප, තමන්ගේ නේන සංඥා, තමන් කරන සංස්කාර, තමන්ගේ විඥානය මත. ඉතින් අපි ඔය ඔය ඔක්කොම නැද දැනට එන්නේ නැතුව අපිට දැනගන්න බෑනේ සංඥාවේ හොල්මන. රූප ලක්ෂණ තියෙන තාකල්, සැප දුක වෙන තාකල්, වට ගියාපු වෙන තාකල් යන්නේ නැහැ. දිය කරන්න ඕනේ. කැඳ හැඳි ගියාවිලා බොරේට යන්න ඕනේ. ඈ? නෑ ඒ ලෝකෝත්තර වෙන්නේ අපි ලෝකෝත්තරෙක් වෙලා ඉන්න ඕනේ. අපි දැනගෙන යන්නකොට මේක එනකොට ඔය කවුරු නටවුවත් හරියන්නේ නැහැ මම මැරුණත් හරියන්නේ නැහැ. මම යනවා කාගෙන යනවා කියලා ඊට කලින් සංඥාදෘෂ්ටිය පහළ වෙලා තිබුණොත් නිවන හම්බ වෙනවා. සංඥාදෘෂ්ටිය ඔතෙන්දි පහළ වෙන්නේ නැහැ. ඒ ඒක තමයි අපි පරිලෝකන කියන්නේ. සංඥාදෘෂ්ටිය කල්ලාතු යන්නලු මොන මගුමවත් අරින්න එපා. කාගෙන බලයන්. සුබෙන් පටන් ගත්තත් අසුබෙන් පටන් ගත්තත් අරින්නේ නැහැ. ඒකට කිට්ටු කරනවා අනිමිත් සමාධියට වැඩි ඔය අනින්දිය ප්‍රතිපද විඥානය වගේ තැන් වලට යනවා. ඉතින් ඒක අපේ මේ භාෂාවට අහු වෙන ගණක් නෙවෙයි. ව්‍යාකරණයට අහු වෙන්නේ නැහැ. අපි ජීව හරිත් නැහැ. නමුත් යන්න පුළුවන් ඕනම කෙනෙකුට යන්න පුළුවන්. අබුද්ධ අබෞද්ධයට යන්න පුළුවන්. අබෞද්ධයට යනවා. නම් ප්‍රශ්නේ තියෙන්නේ එතන ගියාට පස්සේ අපි කොච්චර අසරණ වෙනවද? කොච්චර ඒකට බය වෙනවද? කොච්චර ඒක වැරද්දක් කියලා හිතනවද? කොච්චර ඒක මේ අපි අපි වැරදිල්ලක්ද කියලා හිතන්න පටන් අරගත්තොත් වෙනවමයි ඒක ෂුවර්. ඉතින් කර්මස්ථාන වල කවුරු හරිලා කියනවනේ මෙතෙන්ද යන්නේ නැතුව කවුරක්වත් නැහැ. මොතෙන්ද යනකොට කාය ජීවිත නිර්පේක්ෂව බහුලීගත කරන්න. ඕකෙම ඉන්න. බොහෝ වෙලා ඉන්න ඇඟ හොල්ලන්නත් එපා යන්න අරින්නේ. ඉතින් ඒක තමා විසින්ම Tamanට දඬුවම් පවරව ගන්නවා වගේ තමයි පේන්නේ. නෑ, තාම නෑ. ශූන්‍යතාව වෙන්නේ නෑ මම ඇඉන්න තාක්කල්. මම මේක දැක්කේ මට හරි ගියා කියන දාකල් මොකුත් නැහැ. ඒක හුඟා ෆැමිලියරයිස් කරන්න ඕනේ. බොහෝ කොට බහුලීගත කරන්න ඕනේ කිලෝරක් නැතුව. ඉඳගන්න ඉඳගන්න පරියන්කේ ගන්න පුළුවන් මට්ටමට ගියොත් ඒක තියෙනවා මේක ප්‍රകൃතියක් මේක. මේක මේක කියනවා මේ අපි පේන මේ රූකඩයට වැඩිය සත්‍යක් මෙතන කියනවා කියලා නිකන් ප්‍රොජෙක්ට් එකක් ඇනලයිස් කරලා බැලුවොත් චිත්‍රපටි පෙන්නන ඒකේ පරණ චිත්‍රපටිවල මෙතන මෙතන තමයි ආලෝක කණන් වෙන්නේ නැහැ විදීතයට වැටෙනාට පස්සේ ඒකේ නලියෙක් ඉන්නවා නිලියෙක් ඉන්නවා දුෂ්ටයෙක් ඉන්නවා ශෝකාන්ත තියෙනවා දුක්ඛාන්ත තියෙනවා ඉතින් නාඩගම යනවනේ බැරි වෙලා හරි මේක දිහා බැලුවොත් ධර්ම වැඩිලා නැහැ තිරේට එතන තියෙන්නේ වර්ණ සංකල්පයක් විතරයි සිගරට් දුම් වලට වැඩිච්චාම ෂෝක් එකට බීම් එක පේනවා ඒකේ ශෝකාන්ත දුක්ඛාන්ත මොකුත් නැහැ නිකන් බලුවමනක් වගේ ওই නලිය නලිය තියෙනවා අතන වැදුනට පස්සේ තමයි මේක තීරම මේක දිහා බල තව පොඩ්ඩක් ඇතුළට ගියොත් අර සෙලෝ ටේප් එකක් තියෙනවා. ඒකෙන් එහා පැත්තේ නලියවිල්ලකුත් නැහැ. තන්නි කර සුදුට සුදු බබලන බීම් එකක් තියෙනවා. ඒක අර මොකද සෙලෝ ටේප් කියලා කියන්නේ මොනවද? සෙලුලොයිඩ්. සෙලුලොයිඩ් එකේ තමයි ඔය නළු නිලියන්ගේ ඡායාව තියෙන්නේ. ඒකෙන් පිරිච්ච ආලෝකය කියලා වැදුනට පස්සේ ඉඳුරන්ගේ ඒක ශෝකාන්ත දුක්ඛාන්ත කොල්ල කෙල්ල ඉන්නවා. නොසිලෝට එකෙන් මෙහා පැත්තට ගියාම මොකුත් නැහැ තන්නේ කර සදාතනික බබලන ආලෝකය. බුදුරජාණන්සේ දේශනා කරනවා පබස්සර මිදම් බික්ක වේ චිත්ත ආගන්තුකේ උපකිලිතේ උපකිලිතං. මුකිනා මේ ප්‍රභාසරෝ හිත කුඹල ඔක්කොටම තියෙනවා. අර සෙලුලොයිඩ් එකෙන් එහා පැත්තේ නිවන් දැකලා තියෙනවා. සෙලුලොයිඩ් එක මෙහා පැත්තට එනකොට හේරම සංඥාවල් ලැබෙන්න ඉඳුරම් මට්ටමට ගිය ගමන් ලෝකයක් නැහැ. දැන් මෙතන ඉන්නේ සෙලුලොයිඩ් එක අපි දැන් ඉන්නේ. හැබැයි අර්ථ නැහැ. ඔක්කොම ඇති කරන්න පුළුවන් වර්ණ තියෙනවා, නල්ලියවිලි තියෙනවා. නමුත් ඒ කොල්ලෙක් කෙල්ලෙක් වෙලා නැහැ. ශෝකාන්ත දුක්ඛාන්ත නැහැ. ඒක තියා බලනකොට පේනවා මේ මෙතන කන්නේ කර රවට්ටගෙන ඉන්නත් තියෙනවා. ඉතින් ඒක ලස්සන වැඩේ තමයි. ওই ගේම යන්නේ නැහැ කටුර නැත්තම්. එළිය පෙන්නොත් චිත්‍රපටි බලන්නේ නැහැ කවුරක්වත්. ඒකත් එනි සත්‍යයක් වෙනවා චිත්‍රපටය බලනවා කවුරු දැනගත්තත් නොදැනගත්තත් 50%ක් ඉන්නේ අන්ධකාරයයි. මොකද කියන්නේ? ප්‍රොජෙක්ට් එකේ ඉස්සරහා තියෙන මෙන්න මේ යකඩ කැලලක් මෙතන බීම් එක තියෙන්නේ මේක මෙහෙම වෙනකොට අන්ධකාරයයි. මෙහෙම වෙනකොට ආලෝකයයි. ආයෙ මෙහෙම වෙනකොට අන්ධකාරයයි. 50%ක් අපි ඉන්නේ අන්ධකාරය අපි කවදාකවත් චිත්‍රපටයක අන්ධකාරය දැකලා නැහැ. අපි දකින්නේ අර දිලිසෙන විදිතරේ විතරයි. ඒ වගේ තමයි දුක සැප දෙක නටන්නේ අදුක්කම සුඛය කියන අන්ධකාරය තමයි. ඒක එනකොට අපිට බය හිතෙනවා. බැරි වෙලා හරි පිටසකට බලබලා ඉන්නකොට කවුරු ජනේලයක් ඇරියොත් අවුරුව මරන්න හදනවා අපි. මේ මොකද සත්‍ය වෙන්න දුන්නයි. උපරාජය ලස්සන බලහන් මේ චිත්‍රපටි කෑවනේ නේද? බුදුරජාණන් වහන්සේ තමයි ඇවිල්ලා බලනකොට උරරලා කියන්නේ. ලෝකෙ මේකෙක් කල මේ රූප දෙයක් බලන්න දිවදික් කරගෙන බලන්නේ තියේ සැප දුක කියලා ඕන බලාපල්ලා වෙන දේ කියලා ඇහි දැක්කින රූපෙට වැඩිය දැකීමේ යාන්ත්‍රය දකපු දවසේ එහෙන් දකින්නවා කියන්නේ. කනෙන් අහනවායි කියන්නේ. ඒ මනසේ ඉතුරුන්නේ. කවදාකවත් ඒ මනසේ ඉතුරුන්නේ නැහැ. අනිවාර්යයෙන්ම පරිණාමයකටපත් වෙනවා. අපි මෙතෙක් කල රූප බැලුවා මිසක් දැකීම දැකලා නැහැ. ශබ්ද ඇහුවා මිසක් ශබ්ද අහන යන්ත්‍රය දැකලා දැකපු ධර්මද මේ මිනිස්සු ඉච්චු වෙන්නේ අනිවාර්යයෙන් මේ මිනිසා වෙනස් මිනිහෙක් වඩපත් වෙනවා. ඉතින් ඒක නිසා සදාතනිකව තියෙන අර ප්‍රභාසල ආලෝකයට තමයි අපි ත්‍රිේ ඉඳලා සෙලුලොයිඩ් එකට එනවා සෙලුලොයිඩ් මේ පැත්තට යනවා මේ පැත්තට වෙලා බලනකොට ඔක්කොමලා තුල තියෙන අර ප්‍රධාන ආලෝක කඩන්දේ අපි අද කිසිම වෙනසක් නැහැ ඔක්කොම තියෙන එකට ඥානපාන විදිහේ හිමිට එන්නට ඇතුළට තමයි යන්නේ ධානිකාන්ති තුළ ප්‍රපංච තියෙනවා අනිමිත් සමාධියේ ප්‍රපංච කරන්න බෑ. ප්‍රපංච කරනවා නම් එතන යන්න බෑ. මේ අනිමිත් අපහනිත ශුන්‍යත කියලා කියන්නේ ප්‍රපංච ලෙල්ල ගැලෙවුවට පස්සේ. ලෙල්ලෙන් වැහුවට පස්සේ තමයි ධානසප්පේ ඔක්කොම තියෙන්නේ. මේ ප්‍රපංච.